ඉතින් මේ වැඩමුළුව සඳහා මම ඉදිරිපත් කරන්න යෙදුනේ සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන ලද <clears throat> ධර්ම කොටාසවල සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ සඳහන් වෙන වටිනා සූත්‍රයක ආරම්භයේ මේකට කියන්නේ ද්වේතානුපස්සන සූත්‍රය කියලායි. සූත්‍ර නිපාතේ තියෙනකෝ ඇත්තටම කියනවා නම් ඔක්කොම වගේ සූත්‍ර බොහොම ගැඹුරු දාර්ශනික සූත්‍ර මේකත් ඒ අතර තියෙන එකක්. ඉතින් සූත්‍රය ආරම්භය නැත්නම් ඒකේ නිදානය පසුවිම විස්තර කරනකොට මේත මේ මම මතක් කරපු pāli පාඩේට කලිමුත් ඒ විස්තරයක් සඳහන් වෙනවා සරුවචන් වහන්සේ සවැත් නුවර <clears throat> මිගාරමාතු පාසාදේ වැඩ ඉන්න කාලේ සංඝයා වහන්සේත් එක්ක බණ භාවනාවක ඉඳලා ගත කරන වෙලාවක සරුවචන් වහන්සේ දැකලා දකින්න ලැබිලා තියෙනවා ඒ භික්ෂූන් වහන්සේලා ඊ타ත්ම සැදී පැහැදී ගැඹුරු භාවනා යෙදී ගත කරනවා. අන්නේ ගත කරන වේලාවේදී ඒ භික්ෂුන් වහන්සේලා කෙරෙහි මහා කරුණාවෙන් සරුවචන් වහන්සේ විසින්ම හිතලා මතලා ඉදිරිපත් කරන මාතෘකාවක් තමයි මේකේ සඳහන් කරන්නේ යේතේ භික්කවේ කුසලා ධම්මා අරියා නීයානිකා මහණෙනි යම් කුසල ධර්මයක් වෙනවා නම් ආර්ය වූ නීයානික කියලා කියන්නේ එකින් එකට එකින් එකට yaadෙන්නා වූ තුඩු දෙන්නා වූ තල්ලු කරන්නා වූ නීයානික සම්බෝධි ගාමිනෝ අවසානයේක නිවනට යොමු කරන්නා වූ යම් ධර්මතාවයක් තියෙනවා නම් තේසම් භික්කවේ කුසලාණං නීයානිකං අරියාණං සම්බෝධි ගාමීනං තං මෙන්න මේ කියනා වූ ඒ කුසල වූ ආර්ය වූ ඉස්සරහට තල්ලු කරන්නා වූ නිවනින් කෙලවර කරන්නා වූ මෙවැනි ධර්මයක් ඔබලා විසින් අහන්නේ ඇයි? උඹලට කොහොමද මේක සම්බන්ධ වෙන්නේ කියලා කවුරු හරි ඇහුවොත් එහෙම. වෙන විදිහට කියන මේ බණ භාවනා කරන්නේ ඇයි? මේ බණ අහන්නේ ඇයි? ඇයි මේ අනිකුත් මිනිස්සු කරන විදිහට හම්බ කරගෙන කාලා බිලා ඉන්නව වෙනුවට මේ අමතර මාර්ගයක යන්නේ ඇයි කියලා මිනිස්සෙක් ඇහුවොත් ඒ කියන්නේ දවස්වල සරුවත්යන්සේ වැඩ ඉන්න කාලේ සමයාන්තර දර්ශනවල සෑහෙන ප්‍රබෝධයක් තිබුණු කාලයක්. ඒක මේ ත්‍රිපිටකයේ හදාාරණ කොට උනත් තේරෙනවා ශාස්ත්‍රාස්ත්‍රුන් වහන්සේලා සරුවත්යන් වහන්සේට අමතරව ආය දිනෙක තමන් සරුවත්ඥයි කියලා විශාල ගෝල පිරිස ඇති කරගෙන යම් යම් ගුරුකුල වාද මති මතාන්තර ආගම් තහවුරු වෙච්ච කාලයක්. ඉතින් හැම කෙනාම හම්බ වෙච්චාම ඇයි මේ ගුරුවරයා අනුගමනය කරන්නේ? ඇයි මේ ප්‍රතිපදාව අනුගමනය කරන්නේ? ඇයි මේ ගිහිගේ අතහැරලා මෙහෙම කටයුතු කරන්න කියලා ඉතින් එක එක නැක එක නැ ඒ වාදමුඛ පවත්නවා. ඒකෙන් සාමාන්‍ය සංවාදත් වෙනවා, විවාදත් වෙනවා. සංවාද බොහොම සාධනීයයි. එකිනෙකාගේ හොඳ අනිත් එක්කනා දැන ගැනීම සඳහා විවාදයේදී අනිත් එක්කනා පාගලා අනිත් එක්කනා යටපත් කරලා මගේ එක හොඳයි කියනවා තියෙනවා. ඉතින් කොහොමද නමුත් මේවට සංවාද විවාද කියන එක සඳහන් කරනවා. ඉතින් සරුවචනාංශයේ මේ බණ භාවනායේදී ගත කරන සංඥා වංශලයන් අහනවා එවැනි දෙයක් යමක් උදේශා එහෙම නැත්නම් මොන වගේ දෙයක් නිසාද ඔය ඇත්ත මේ විදිහට කුසල ධර්මයන් යෙදෙන්නේ ආර්ය වූ නීයානික වූ සම්බෝධිගාමී වූ කුසල ධර්මකයේ දෙන්නේ ඇයි කියලා ඇහුවොත් එයත් අන්න එහෙම ප්‍රශ්නයක් ඉමේ කව්වික වේ පුච්චිතාරෝ අසුතේ මෙවැනි කෙනෙක් තමන්ගේ ප්‍රශ්න නැගුවොත් ඒවන් ඒවමස්සු වචනිය මෙන්න මේ විදිහට මෙන්න මෙහෙමටයි ඒකට දෙන්න තියෙන උත්තරය කියලා දැන් සරුවචනන්සේ ප්‍රශ්නයක් නගලා ප්‍රශ්නෙට පිළිතුර සපේනවා ඒක තමයි සූත්‍රේ සාරේ සූ කියන සරුවචනන්ස කියන්න හදන කාරණාව තමයි සංඝයාට උගන්වන්න ඕන වෙලා තියෙන්නේ. ඒකෙදී කියනවා යෝච යාවදේව ද්වේතානං ධම්මාණං යථා භූත ඥාන දර්ශනාය මේ ද්වේතාන ධර්මයාගේ එකිනෙකා මත ප්‍රත්‍යুৎපන්න වෙන එකිනෙක නිස්සය කරගෙන පවතිනා වූ මේ ද්වේත ද්වේතාවයේ ඇති හැටිය දැක ගණ්ඩයි මම මේ බණ භාවනා කරා මම මේ බෝධිපාක්ෂික ධර්ම වඩාන්නේ මම මේ සීල සමාධි ප්‍රඥා වැඩ පිළිවෙල යන්නේ කියලා කෙටියෙන් සඳහන් කරනවා සරුවචනාංශේ යාවදේව ද්වේතානන් ධම්මාන යථා භූත ඥාන දස්සනායි කිය. ඉතින් ඒක නිසා මේක මේ පරිප්පු ගණන් කොහමද හාල් ගණන්ද ඒව කතාවක් නෙමෙයි මේ කියන්නේ. අනිවාර්යයෙන්ම ආධ්‍යාත්මික කතාවක්. අනිවාර්යයෙන්ම දාර්ශනික කතාවක්. ඒ දාර්ශනික කතාවල උලත් කෙනෙක් මේ අනවශ්‍ය ප්‍රශ්න අහලා මේ ආධ්‍යාත්මික ගමනේ අනේක නිකන් මෝඩකමක්, ගෙවල් දොරවල් වල ඉන්න බැරියැත්තෝ කරන වැඩක්. එහෙම නැත්නම් මේ නිකන් කාලා බිලවන්න ඉන්නවට කරන්න බැරුවට කරන වැඩක් ආදි වශයෙන් ලෝකයාගේ විවිධාකාර කෙනෙහිලි වචන තියෙනවනේ. අන්න එහෙම කෙනෙහිලි වචන තියෙන ඇත්තොත් අහනවා මොකද මේ අපි වගේ මේ වැඩ කරගෙන ඉන්නේ නැතුව මේ විදිහට පැත්තකට ලබන භාවනා කරන්න කියලා අහපුවාම ඉතින් ඒකට ඒ ඇත්තන්ට හිත් වදින ප්‍රෝජනවත් උත්තරයක් දෙන්නත් ඕනේ. අනිතකේ උත්තර දීමේ කෝකෙතත් Taman දැනගන්න ඕනේ. මේ මෙච්චර වටිනා වෙලාවක් ජීවිතේ හොඳම කාලේ හොඳම වෙලාව වෙන් කරලා මේ දේ කරන්නකොට මොන වගේ දෙයක් પરමාර්ථ කරගෙනද නැත්නම් අපි මොන වගේ දෙයකට යන්නද මේ උත්සාහ කරන්නේ කියලා. ඉතින් ඒක මේ මේ සුත්තනිපාතේ ඊට පස්සේ තියෙන තව සූත්‍ර ටිකක් මේ පරායන වර්ගය වගේ ඒකෙදි සරුවච්චන් වහන්සේ ඉඟියක් කරනවා මෙවැනි ප්‍රශ්නයක් අහන්න මිනිස්සුෙකුට තේරෙන්නේ නැහැ කියලා. උත්තර දෙන්නේ උත්තරේ ප්‍රශ්නේ අහන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා සරුවච්චන් වහන්සේ ප්‍රශ්නේ අහලා උත්තරේ දෙනවා ආරසා වීම සඳහා. ඔය පරායන වර්ගයේ මේ අටක වගේ සමහර තැන්වල ඒ පාරායන වගේ සමහරලාට සරුවච්චන් වහන්සේ විසින් නිර්මිත සරුවච්චන් වහන්සේ කෙනෙක් මවලා ඒ නිර්මිත සරුවච්චන් වහන්සේ විසින් ප්‍රශ්නයක් අහන්න ඇරලා බුදුහාමුදුර උත්තර දෙනවා යුග ආසන දෙකේ බණ කියලා දැන් කියන්නේ. දෙන දෙපැත්තේ ඉඳගෙන එක්කෙනෙක් අහන එක්කෙනෙක් උත්තර දෙනවා. ඒ මොකද හුඟ දෙනකොට Tamange ප්‍රශ්නේ අහන්න තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්නේ වරද්දගත්තම උත්තරේ අනිවාර්යයෙන්ම වරදිනවා. හා හා හා කියලා නිකන් ඉනවා. නමුත් නැවතත් ඒක වර්ණගල මේ අහන ප්‍රශ්නේ මේක උත්තරේ අනුව හෝ වර්ණගල කියනවා කියන එක ලේසි නෑ. අන්න එවැනි රික්තකයක් හික භාවයක් පියවාලණ්ඩ වගේ සරුවචනච අහනවා මේ තියෙන කුසල ධර්ම මේ තියෙන ආර්ය වූ නීයානික වූ සම්බෝධිගාමී මගකට උඹලා ආවේ ඇයි යන්නේ ඇයි කියලා කවුරු හරි අහුවොත් මෙන්න මෙහෙමයි ඒවමසු වචනිය මෙන්න මේ විදිහට ඒකට උත්තර දෙන්න ඕනේ මේ द्वේතාවේ නැමැති ධර්මතාවයේ ඇති හැටි දැක ගන්නයි අපි මේ පණ භාවනා කරන්නේ. එහෙම නැත්නම් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වඩාන. එහෙම නැත්නම් අපි මේ සීල සමාධි ප්‍රඥා පුරන්නේ කියන එකයි සූත්‍රය කියන තියෙන කාරණාව. නමුත් ඇති හැටි දැකීම යථා භූත ඥාන දර්ශනය ඒක හුඟ දෙනෙක් මම හිතනවා මේ විශේෂයෙන්ම භාවනා වැඩ පිළිවෙලට යන කට්ටිය නිකන් වචන හරි අහලා තියෙනවා. අපි මේ විපස්සනා කරනකොට අනිකුත් භාවනා වලින් අමතරව විපස්සනා කරනකොට මොකක් සඳහා මොකක් එල්ල කරගෙන මොකේද මේ විපස්සනා යොමු වෙලා කියලා ඇහුවොත් එහෙම අනිකුත් භාවනා ක්‍රම වගේ නෙවෙයි කෙටි උත්තරේ කියන තියෙන ඇති හැටිය දැක ගන්නයි. මේ මොකද්ද මේ සත්‍යතාවේ යථා භූතේ ඒකට විවිධ විවිධ වචන වලින් සඳහන් කරනවා. ඒ නැත්තම් පర్యాయ වචන සඳහන් කරන සමාන අන්ත අර්ථ සහිත වචන මේ ඇති හැටිය දැක ගන්නයි කියලා. ඒක නිසා විපස්සනා කරන කෙනාම දන්නවා මේ අපිට පේන දේ නෙවෙයි සත්‍යය කියලා. එහෙම නැත්නම් ඊට වැඩි ගැඹුරක් තියෙනවා කියලා. ඒ නිසා මේක ඇත්ත ඇති හැටිය දැක ගන්නයි මේ උත්සාහය. ඉතින් මේ ඇත්ත ඇති හැටිය දකින්න මේ ඇත්ත කියන එක ද්වේතාවයක් කියන එකයි මේ සූත්‍රයේදී සරුවත් chance පෙන්වන්න හදාගන්නේ. එකිනෙක මත නිස්රේ වෙච්ච එකින් එක එක අත් දෙකක් එකතු වෙලා අප්පුඩියක් ගහනවා වගේ දෙකක් එකතු වීමෙන් හදන දෙයක් මේකේ තියෙන්නේ මේක මිනිස්සයා දකින්නේ නැහැ. එයා දකින්නේ මූණතට මතුවෙන ටික විතරයි අතුලත දකින්නේ. උදාහරණයක් වශයෙන් අපි කියනවා නම් සම්මුති සත්‍ය පරමාර්ථ සත්‍ය කිව්වහම මේ මුලියේ ලෝකේ ඉන්නා තාක්ෂිලු දෙනාම ඒ සම්මුති සත්‍යයේමයි ගිලී ගත කරන්නේ. ඒක ඉතින් එක එක විෂයන් බෙදාගෙන විශ්වවිද්‍යාල තියාගෙන පාදි දීගෙන මහාචාර්යවරු වෙලා ඔක්කොම මුළු ලෝකෙම ගත කරන්නේ. සම්මුති සත්‍යයේ වෙන දෙයක් ගැන හැඟීමක් අත්තු. ඒකට රණ්ඩු කරනවා, ඊර්ෂ්‍යා කරනවා, මානගත නැති කර ගන්නවා. නමුත් සරුවච්චන් වහන්සේ දන්නවා යම් කෙනෙක් මේ પરමාර්ථයක් කියලා එකක් මේ සම්මුතිය හරහා විනිවිදලා પરමාර්ථය දැක්කොත් එහෙම මිනිහත් නැති වෙලා යනවායි. එහෙම කෙනාගේ ආත්මිකුත් නැති වෙලා යනවා. ඒක නිසා එහෙම જાතියක් પરමාර්ථය දකින්නකොට රණ්ඩු කරන්න කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි මේ රණ්ඩු කරන, ඊර්ෂ්‍යා ක්‍රෝධ බාන කරන මේ ලෝකේ තියෙන හරියක් තියෙන්නේ මේ ඔක්කොම තියෙන්නේ සම්මුති සත්‍යය. ඉතින් බුදුහාමුදුරුව සඳහන් කරන මේ සම්මුති සත්‍යයේ ඇති හැටිය දැකගත්තට වැඩේ විසඳෙන්නේ නැහැ. සම්මුති සත්‍යයේ වැඩේ ඇති හැටිය දන්නේ නැතුව පරමාර්ථ සත්‍යයට යන්නත් බෑ. ඒ නිසා ප්‍රහෙලිකාවක් මෙතන තියෙනවා. ඒ නිසා අපිට මතවාදයක් වශයෙන් සම්මේ අපි කියනවා දෘෂ්ටියක් වශයෙන් තියාගන්න වෙනවා. අපිට පේන එක ප්‍රතික්ෂේප කරලත් බෑ, බාරගෙනත් බෑ. තියෙන හරිය හොඳට මේක ස්ථිර කරගෙන අපි හැඟීමක් ඇති කරගන්න ඕනේ මේ සම්මුතිය තුලින් පරමාර්ථය මතු කරගන්න ඕනේ මතු කරගත්තේ නැත්නම් මොනම දෙයකවත් ගැඹුරක් පේන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් දෘෂ්ටි මායාවල් ගැන එහෙම නැත්නම් ඇහැ ගැන ඇහි තියෙන දෘෂ්ටි මායාවල් ගැන කතා කරනකොට ඒ පොත්වල උගන්වනවා අපි එක ඇහක් අතින් වහගෙන අනික් ඇහෙන් බැලුවොත් අපිට පේනවා. නමුත් කවදාකවත් තනි ඇහෙන් බලනකොට ගැඹුර පේන්නේ. ඉතින් අපිට ඉස්කෝලේ ඒ පාඩම උගන්වනකොට ඒ භෞතික විද්‍යාව උගන්වපු මාස්ටර් කිව්වේ එක ඇහක් වහලා ඇඟිල්ල දික් කරලා අනික් ඇඟිල්ලෙන් ඒ ඇඟිල්ල හරියට අල්ලන්න පුළුවන්ද කියලා බලන්නයි කිව්වා. දෙක එකට සම්පාත වෙනවාද කියලා බලන්න. කවදාකවත් කරන්න බෑ. ඇස් දෙක අරපුවාම බොහොම ලේසි. ඇස් දෙක අරපුවාම ගැඹුර පේනවා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ දවස්වල අපි අර ලියන ඩෙස්ක් එකේ තාමත් තියෙනද වන්දන තින්ත බෝතලේ දාන්න හිලක් හදලා තියෙනවා. පෑනක් තියන්න ගෲ එකක් දෙනවා. අන්න හිලට ඇඟිල්ල එක ඇඟිල්ලක් දාලා එක ඇහක් වහගෙන ඇඟිල්ල බස්සන්න පුළුවන් ද කෙනෙකුන බලන්න බස්සන්න බෑ. ගැඹුර පේන්නේ නැහැ. ඇස් දෙක අරපුවාම පේනවා. ඉතින් ඒ නිසා මේ දෙකක් දකින්නකොට ගැඹුර පේනවා එකක් දකින්නකොට තන්තලියට පේනවා. ඒ නිසා සම්මුති සත්‍ය දකින්නකොට නොපෙනෙනවා කියන්න බෑ. නමුත් උන්දට ගැඹුර පේන්නේ. ඒක නිසා මේ සම්මුති සත්‍ය විකෘතියක් ඒක පේන එක පිස්සුවක් ඒක පේන එක කෙලෙසයක් යන්න යන නරකයි. ඒක තියෙනවා සත්‍යයක්. නමුත් අපි දැනගන්න ඕන ගැඹුර පේන්නේ. ඒ නිසා මේ ඇති හැටිය දකින්නවා කියලා කියන්නේ පිරිසුදු කරලා හැපිය දාලා චීන කන්නාඩියක් දාලා ඔය තියෙන එක බලන එකත් නෙවෙයි. මේකේ දෙකක් තියෙනවා නැත්නම් ගැඹුරක් තියෙනවා කියලා. ද්වේතාවයක් තියෙනවා කියලා. අන්නේ ද්වේතාවයේ සම්බන්ධ <clears throat> ඇති හැටි දැකීමටයි මේ අපිව ගෙනියන්න හදන්නේ. ඉතින් සඳ සරුවචනන්සේ මේක මේ මේ සූත්‍රය ඇතුළේම පැතිකඩ 10ක් 15ක් පෙන්නනවා. මට සැකයි ඒ ඔක්කොම අපිට මේ වැඩමුළුවේදී කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් අඩු ගානේ අපි මේ භාවනා කරගෙන යනකොට යමක් දැක්කට සියල්ල දැක්කා කියලා හිතන්නේ නැතුව මේකේ ගැඹුරක් තියෙනවා. මේක නැවත නැවත බලන්න ඕනේ. දසදහස්වර බලන්න ඕනේ. බලනකොට තමයි ওই ද්වේතාවයේ හැඩේ මේ මේකට යුගලයේ කියලා කියනවා. එහෙම නැත්නම් ඈඳුත්ත කියලා කියනවා. ඒ ඈඳුත්ත පේන. ඒ ඈඳුත්ත දැක්කේ නැතුව අපි මේක ගැන අදහස් ප්‍රකාශ කරන්න ගියාට විනිශ්චය කරන්න ගියාට කදාකවත් yaadෙන තීන්දුවකට යන්න බෑ. උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ මහ පොළොව තමන්ගේ අක්ෂේ වටේ කැරකෙනවා. දවසකට රවුමක් කැරකෙනවනේ. ඒත් එක්කම හඳ දවස් 27කට සැරයක් මහ පොළොව වටේ කැරකෙන ගමන් තමන් වටේ එක සැරයක් කරකැවෙයි. ඒ නිසා හඳ හැමදාම මූණ දාන්නේ පොළොව පැත්තට එකම මූණමයි. අපි කොච්චර කාලයක් හඳ දිහා බැලුවත් හඳේ අර පිටත තියෙන පැත්ත කවදාකවත් දකින්න බෑ. ඉතින් ඒ නිසා අපි මේ හඳේ තියෙන පැත්ත ෆොටෝ අරගෙන සිටියම ඇඳලා මේ හඳේ උත්තරද්‍රවයේ මේ දක්ෂිණද්‍රවයේ මේ අසවල් අසවල් දී කියලා කිව්වට අපි හොඳට දැනගන්න ඕනේ එක පැත්තක් 150ක් නොදකයි අපි මේ හඳ ගැන කතා කරන්නේ. ඒක බූවලයක් නැත්නම් ගෝලයක් එහෙම නැත්නම් ඒක ආකාශ වස්තුවක් ඒක අනිත් පැත්තක් තියෙන කියලා දන්නවනේ අපිට කියන්න පුළුවන් මේ මේ දකින්න පැත්ත බොරු නෙවෙයි. හැබැයි හොඳට මතක තියාගන්න අපි මේ පැත්තක් නොදැන කතා කරන තව පැත්තක් තියෙනවා. ඒකට අපිට මේ යන සම්මත ක්‍රමයට යන්න බෑ කියලාත් අඩු ගානේ පාද සටහනක්වත් දමාවි. අන්න වගේ තමයි මේ ද්වේතාවේකයි වැඩේ යන්නේ කියලා මූලික වශයෙන් එහෙම නැත්නම් කියනවනම් පරමාර්ථ වශයෙන් දාර්ශනිකව පිළිගන්න කෙනා කවදාකවත් Taman මතයේ උලුප්ප දක්වන්න යන්නෙත් නැහැ, ගහපා දෙන්න යන්නෙත් නැහැ, අනුන්ගේ මතයේ හෙලා දකින්න යන්නෙත් නැහැ. යා කියනවා වෙන්න පුළුවන්. මම මේ කතා කරන්නේ මම දන්න දැනුමේ. ඒ නිසා ඔබතුමා කියන එකත් නොවෙන්නත් පුළුවන්, වෙන්නත් පුළුවන්. අපි සම්පූර්ණ දන්නේ නැති නිසා අපිට ගහ බැන ගන්න ඕනේ ඔකොතනින් නැතර කරපු කියලා අපිට මමමයි සත්‍ය අනිත් එක බොරු කියන තත්ත්වයට යන්නේ නැහැ. ඒ මොකද අපි දන්නවා අපි දකින්නේ පැත්තයි කියලා. ඉතින් එන්නේ ඒ ද්වයතාවයේ ඇති හැටිය දැකීම කියලා කිව්වහම බුදුහාමුදුරුව අපව මේ එක පැත්තයි පේන්නේ ඒකෙන් පදනම් කරගෙන අනිත් පැත්ත දක්නාසුළු ඉදිරියට යන ගමන දාණයෙන් කරන්න බැරි බව කියනවා. දාන දායකව තරහ වෙන්න එපා මම මේ බණට කියන්නේ. දාණයෙන් කරන්නම බෑ. නමුත් දාණේ නැතුව කරන්න බෑ. ඊට පස්සේ දාණයක ඉඳලා දාණය දෙමින් සීලයක ඉඳගෙන සිල්වතුකට දානයක් දෙනකොට ඔන්න වැඩේට අන්තමට මකර තොරණෙන් එහා පැත්තට ගියාගේ බැස ගැටීමක් වෙනවා. මොකද සීලය කියලා කියන්නේ මේ කොන්ත්‍රාත් ක්‍රමයට කරන්න පුළුවන් ක්‍රමයක් නෙවෙයි තමයි යෙදෙන්න ඕන එකක්. දානේ නම් කොන්ත්‍රාත් ක්‍රමයට කරත හැකියි. හාමුදුරන් කිව්වහම ඔය ළඟ තියෙන හෝටල් එකට යන්න කියලා බිල ගෙවෙන එක විතරයි තියෙන්නේ බැංකුවට කියන එක විතරයි තියෙන්නේ මෙච්චර ගාණක් ගෙවන්න කියලා. නමුත් සිල් රකින්න එහෙම බැංකු මාර්ගෙන් කරන්න බෑ. ගියාට සුපර් මාකට් එකේ ගණ්ඩත් නැහැ. කරන්න වෙනවා. ඒ නිසා ප්‍රතිපදාවට බහිනකොට ඉස්ලාම සීලය තමයි තියෙන්නේ. නමුත් සීලය රැක්කට ඇති හැටිය දක්නා වූ සමාධිය නැති නිසා සීලයේ ඉන්න කෙනාට සමාධිය ලේසි නැත්නම් කැපයි. නමුත් සමාධිය නැතුව ඇති හැටිය දකින්න බෑ. නිසා සීලය අවශ්‍යයි. නමුත් සීලය පමණින් අංග සම්පූර්ණ නැහැ. සීලයක පිළිපැදලා ඉතින් සමාධි භාවනා කරන්න. කරනකොට තේරෙනවා මේ ලෝකයේ තියෙන ආමිෂ සුඛය කියන එක මෙහෙම වුණාට නිර්ආමිෂ සුඛයක් සම්පූර්ණයෙන්ම තියෙනවා. කිසි කෙනෙකුගේ රණ්ඩුවක් නැහැ. ඔය ආමිෂ සුඛයට තමයි ඊර්ෂ්‍යා ක්‍රෝධමාන ඔක්කොම තියෙන්නේ. නැත්තම් විරුද්ධ පක්ෂයක් ඉන්නේ. දිනන්න වෙන්නේ. නිර්ආමිෂ ප්‍රීතිය නිතරගෙන් ලැබෙන්නේ. කිසියම් කෙනෙක් රණ්ඩු කරන්න ඒක ඇති වෙන්න තියෙනවා. නමුත් අපේ තියෙන මොකද්දෝ පාහර ගතියකට අර ආමිෂයටමයි දඟලන්නේ. ඒකටමයි රණ්ඩු කරන්නේ. නිර්ආමිෂ කොච්චර දෝ තියෙන්නේ. ඉතින් සරුවත් අනාසේ කියනවා ඒ රණ්ඩු කරගන්න නැත්තන් රණ්ඩු කරලාරලා මේ නිර්ආමිෂ ප්‍රීතියත් එක්ක යෙදෙන්නේ. එතකොට Tamanne මනුෂ්‍ය කමේ ආමිෂේ පමනක් නතරලා ඉන්න මිනිසුන්ට වැඩිය ශ්‍රේෂ්ඨ තැනකට යන්න පුළුවන්. ඒක බුදුරජාණන්සේ කට ඇරලා කියනවා ඒක ඒක ඇත්තයි කියලා. නමුත් ඒ වචනේ බුදුරජාණන්සේ Taman වශයෙන් හොයා දැනගෙන කියනව නෙවෙයි සරුවචනන්සේ උපදින කාලේ දඹදිව කොහොමඩත් ওই දෙක තිබුණා. සීලයක් යම් කිසි ප්‍රමාණයට රැකලා සමාධි වඩලා ඊර්ෂින්නාන්සලා තුන්කල් දක්නා ඥාන ඇතුවේ හිටියා. ඒ උන්දලා තමයි ඔය නක්ෂත්‍රයේ තාරකා විද්‍යාව ආයුර්වේද වගේ දේවල් හොයාගත්තේ. නමුත් දැන් සරුවචනංශය සඳහන් කරන්නේ මෙන්න මේ විදිහට සීලයක ඉඳලා සමාධියක වඩාගෙන මෙන්න මේ විපස්සනා භාවනා විදිහේ තමයි මේ द्वයතාවයාගේ ඇත්ත ඇති හැටිය දැක ගැනීම නැත්තම් द्वයතාවයාගේ ඇති හැටිය දැක ගැනීම සිද්ධ වෙන්නේ. මේ ඈඳුත්තක් මෙතන තියෙන්නේ බැලු බැලමට එකයි පේන්නේ අනිත් පැත්තක් තියෙනවා අන්න ඒක පිළිබඳව අපේක්ෂාවෙන් උපේක්ෂාවෙන් දන්න එක හොඳට හදාරගෙන යන්න බලන්න ඇතුළට විනිවිද වැතකට යන්න බලන්න. බලනකොට මේ ද්වේතාවය දැක ගන්න පුළුවන්. අන්න එතකොට පේනවා සරුවචනාංශේ මේ ලෝකෙට යමක් අලුතෙන් එකතු කරලා තියෙනවා. ඒ එකතු කරපු දේ තමයි විපස්සනා. ඒ නිසා අපි අහුවොත් සීලයේදී දානයේදී අහුවොත් ඇයි දන් දෙන්නේ කිව්වොත් අපි අපිට කියන්න වෙන්නේ ඒ අනුන්ගේ සැප සලකලා අපි ආමිෂ දානයක් දුන්නොත් අපිට ආපිට අපිට සැප සැලසෙනවා. දානීය දෙච්චර කියන දෙන අනුන්ගේ සැප සැලසනකොට පරසත්තාන හිතානුභව ලක්කනා කියලා අනුන්ගේ හිතසුව සැලසුවොත් අපිට අපේ හිතසුව සැලසෙනවා. කොයි පැත්තෙන් කිව්වත් දානෙදි ඔච්චරයි කියන්නේ. ඊට පස්සේ සීලයක් රකින්නකොට කවුරු හරි ඇහුවොත් මේ අනික් මිනිස්සු ඇති වෙන්න දඩයක් කරමින් හෙල්ලක්කාරකම් කරමින් සන්තෝෂෙන් ගත කරනවා. ඔය කොයි දේ හරි කමන්නේ හොඳින් හරි නරකින් හරි කමන්නේ හම්බු කරගෙන කනවා. කාමීත්‍යාචාරය කරනවා. ඉතින් එහෙව් එකේ ඇයි ඔබතුමා හෝ ඔබතුමිය විතරක් මේ සතෙක් නොමරන්න, හොරකමක් නොකරන්න, කාමීත්‍යාචාරය නොකරන්න, බොරු කේලම් හිස්සචන පරුස වචන නොකියන්න මේ වෘත රකින්නේ ඇයි? ඇයි අපි වගේ ඉන්න බැරි කියලා අහුවොත් කියන්න පුළුවන්. මේ සතුන් මැරීමෙන්, හොරකම් කිරීමෙන්, කාමීත්‍යාචාර කිරීමෙන් අනුන්ට බයක් ඇති වෙනවා. මම අනුන්ට බය දානේ දුන්නොත් මට ආපහු බය ලැබෙනවා. මම බය දෙනවා වෙනුවට අබහෙ දුන්නොත් මට අබේ ලැබෙනවා. ඒක නිසා මම මේ සිල් රකින්නේ මම අබයට කැමති නිසා. බය කියන එක කෙලෙස් වලට කියන නමක්. එහෙම නැත්නම් මම අද කාලේ කියන එකට අසහනයි කියලා කියන්නේ. මානසික ආතතිය කියලා කියන්නේ. බයේ ලකුණක් තමයි. ඉතින් ඒක කොච්චර භයානක දෙයක්ද? ඒ වගේ දේවල් පවන්න නැතිකරන්න සිල් ලකින කෙනාට පුළුවන්. ඒ නිසා මම සිල් ලකිනවා කියලා සීල ආනිසංස ඇහුවොත් අපට කියන්න වෙන්නේ අබය බය නැතුව ලෝකේ ජීවත් වෙන්න ඕන නිසා. තිරිසන් ලෝකේ කවදාකවත් බැමුළු තිරිසන් ලෝකේ සම්පූර්ණ ස්වභාවික වර්ණේ සිද්ධ වෙලා තියෙන්නේ ওই විචිත්‍රත්වයක් ඇති කරන තියෙන්නේ පරිසරයක් අනුව හැඩ ගැහෙන්නේ මේ වෙන කෙනෙක් අතින් මැරෙන්න වෙන නිසා. නිසා යා ඉක්මනට පරිසරය අනුව හැඩ ගැහිලා හැංගිලා ගුල්ලල්ලා ඉන්න මිනිස්සු ගුල්ලස්සේ රිංගනවා වතුරේ ඉන්න සත්තු වතුරේ රිංගනවා අහසේ ඉන්න සත්තු අහසේ පියාඹනවා. ඒ මොකද බයෙන් බේරෙන්නේ නමුත් සිල් ලකින්න පුළුවන්කමක් මේ තිරිසන් ලෝකේ නැහැ. ඒ නිසා ඒක කවදාකවත් ගොඩේ ඉන්න පුළුවන් තැනක් නෙමෙයි. නමුත් මනුෂ්‍ය ලෝකේ යම් කිසි කෙනෙක් මිනිස්සෙකුට පුළුවන් සිල් රැකලා යම් ප්‍රමාණයකට බය නැතුව ජීවත් වෙන්න අබහය ලබා ගන්න. එතකොට මේ මිනිස්යාට පුද්ගලික හමුදාවල් ඕනේ නැහැ. වටකොටු තාප්ප ඕනේ කරන්නේ නැහැ. රාජ්‍ය ආරක්ෂාවක් ඕනේ කරන්නේ නැහැ. බැහැලා යන්න පුළුවන් පාට. ඉතින් මේකෙදී බණ කියනකොට මම සමහර විටක රිදෙන්න එහෙම නැත්නම් කෙනෙහෙන්න මතක් කරනවා එහෙව් සිල් ලකින්න පුළුවන්කම තියෙද්දි සිල් නොරැක බයෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ manussකම ලැබුණත් තිරිසං වෙනවයි කියන එක. එහෙම කියන එක හරි නෑ. නමුත් එහෙම කිව්වහම වදිනවා. ඕන කෙනෙකුට පුළුවන් මේ manussකමේ පුළුවන් තිරිසං වෙන්න පුළුවන් manuss වෙන්න පුළුවන්. manuss තිරිසනාට බෑ manuss වෙන්න. තිරිසනා තිරිසනාමයි. manussයාට පුළුවන් අවශ්‍ය නම් හික්මිච්ච හැදිච්ච manuss ගුණ සහිත ශීලාචාර වෙච්ච සීලයක් රැකලා මිනිස්සුෙකුට කරන්න බැරි විවේකයක් ලබන්න පුළුවන්. අභයක් ලබන්න පුළුවන්. අතී යැත්තන්න අපි කරු කරනවා. ඊට පස්සේ යම් කිසි කෙනෙක් කියනවා මේ සිල්ලා කලා විතරක් මදි. සිල් මේ භාවනාවක් කරන්න ඕනේ කියලා ඇහුවොත් ඇයි භාවනා කරන්න කියලා ඇහුවොත් සරුවචන් වහන්සේගේ උත්තර දෙකක් තියෙනවා. එකක් තමයි ditta ධම්ම සුඛ විහරණය කියලා. මේ ලද ජීවිතය සුවසේ ගත කරන්න. සමත භාවනාදී කෙරෙන්නේ වර්තමානයේ සැපක් විදිහට. මත්තර සැපනක්වත් වෙච්ච සැපක් ගැන කනකා මේ සතුට වෙන එක නෙවෙයි වර්තමානයේ හිත නීවරණ ධර්මයෙන් දොර කරලා සැපක් ලැබෙන. ඒක නැත්නම් තව පැත්තකින් සරුවත් chance සඳහන් කරලා තියෙනවා විවේකජම් පීති සුඛං කියලා. විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛයක් ඇති වෙනවා. ඇහැට රූප බලලා, කනට සද්ද අහලා, නාසයට ගඳ සුවඳ විඳලා, දිවට රස මස උළු වළඳලා, කායට සුඛභෝගී දේවල් දීලා හිතට හිතෙන දේවල් හිතලා නෙමෙයි. ඇස් දෙක වහගෙන සද්ද නැති තැනකට ගිහිල්ලා ගඳ රස පහස මොකක්වත් නැතුව සම්පූර්ණ නිර්ාමිෂ ප්‍රීතියක් විඳිනවා කිසිම විරුද්ධ පක්ෂයක් නැතුව. නිතරගේ ලබන සැපක්. ඒ නිසා කියනවා ditta ධම්ම සුඛ විහරණය කියලා. ඉතින් ඊට පස්සේ තමයි අහන්න වෙන්නේ ඇයි විපස්සනා කරන්න කියලා. විපස්සනා කරපුවම සාමාන්‍ය දෙන උත්තරය තමයි ඇති හැටිය දැකීම කියලා. දැන් මේ ද්වේතානුපස්සන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා යාවදේව ද්වේතාව යථා භූත ඥාන දර්ශනක මේ ද්වේතාවයාගේ මේ ඈඳුත්තේ එහෙම නැත්නම් මේ දෙකට දෙතෑවර වෙච්ච ලෝකයේ ඒ දෙකට දෙතෑවර භාවය දැක ගැනීම ඇති හැටියෙන්ම දැක ගැනීම තමයි ද්වේතානං යථාභූත ඥාන දර්ශනා කියවහම අර සාමාන්‍ය යථාභූත ඥාන දර්ශනේ ඇති හැටි දැකීම යථාව දර්ශනේ කියන එකට බුදුරජාණන් වහන්සේ මෙතන ද්වේතාවයක් නැත්නම් ඇත්ත කියන වචනේ වෙනුවට ද්වේතාවය දලා ද්වේතාවේ ඇති හැටිය දැකීම කියවක. ඇත්ත ඇති හැටිය දැකීම කියන එක ද්වේතාවයාගේ ඇති හැටිය දැකීමයි කියලා ගන්න තියෙනවා. ඉතින් මේ තමයි සාරය. ඊට පස්සේ දරුවචන් ආංශේ ඒ ද්වේතාවය කොහොමද මේ මේ સંદર્ભවල මෙන්න මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා ඉවරලා ඒ කියලා දීපු එක වරණගනවා එක එක පැතිකඩ වලින් තම තමන්ගේ චරිත ලක්ෂණ අනුව ਸਰුවචනන්සේගේ දේශනා විලාස අනුව. එනිසා මේ සූත්‍රේ පටන් අරගන්නේ කිංච දුයන් වදේත. මොකද්ද මහණෙනි මේ දෙක කියලා කියන්නේ? ඒකදී ਸਰුවචනන්සේ කියනවා සඳහන් කරනවා චතුරාර්ය සත්‍ය අරගෙන අය ඉදං දුක්ඛ සත්‍යං අයං දුක්ඛ සමුදයෝ මේක තමයි දුක්ඛ සත්‍ය මේක තමයි දුකට හේතුව අයං දුක්ඛ නිරෝධෝ අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. එතකොට හතර දෙකේව දෙකට කඩලා පිනවා. මෙන්න මේක <clears throat> ඇති හැටියෙන් දැක ගන්නටයි අපි මේ චතුරාර්ය සත්‍ය හැටි හැටි දැක ගන්නටයි අපි මේ විපස්සනා වඩා. එහෙම නැත්නම් මෙතන මේ මේ සූත්‍රයේ කියන විදිහට කුසල ධර්ම ආර්ය වූ නීයානික වූ සම්බෝධිගාමී වූ කුසල ධර්ම අපි වඩන්නේ දුක්ඛ සත්‍යය හරි හැටියට දැක ගන්නයි දුක්ඛ සමුදය හරි හැටියට දැක ගන්නයි දුක්ඛ නිරෝධ කීම හරි හැටියට දැක් ගන්නයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව හරි හැටියට දැනගන්නයි කියන්නේ. මේ දෙකේව දෙකක් මෙතන තියෙන්නේ. ඉතින් මේක අටුවාචාරින් වහන්සලා සඳහන් කරලා තියෙනවා පළවෙනි දෙක දුක්ඛ සත්‍ය සහ දුක්ඛ සමුදය ලෞකිකයි කියලා. දුක්ඛ නිරෝධය සහ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ඒක ලෝකෝත්තරයි. එතකොට ලෞකික පැත්ත විතරක් ගත්තොත් ඒ ලෞකික පැත්තේ තමයි කල යුත්ත තියෙන්නේ. සම්මුති වශයෙන් අපි කල යුත්ත තියෙන්නේ දුක අවබෝධ කිරීමට දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය ප්‍රහාණය කිරීමට. එතකොට දුක ප්‍රහාණය කරනකොට ඒ වෙනුවට මතුවෙන දෙයට කියනවා Nirodhe කියලා. ඒ Nirodhe සාක්ෂාත් කරගන්න ගමන් මාර්ගයට පෙතට කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. ඉතින් ඒක නිසා මේ द्वේතාවේදී දුකත් දුකට හේතුවත් නිරෝධයත් නිරෝධය ඇති කිරීමට මාර්ගයත් කියලා මේ හතරට කඩලා පෙන්නනවා. ඉතින් මේ කියන දුක්ඛ සත්‍ය අවබෝධ කිරීම බැලුවොත් නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම බැලුවොත් ප්‍රශ්නයක් තියෙනවා මේ සත්‍ය විසුද්ධි ක්‍රමේදී අනුව විසුද්ධි මාර්ගයේ විස්තර කරනකොට කිසිම තැනක දුක්ඛ සත්‍ය සඳහන් වෙන්නේ නැහැ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අවබෝධ කරන කිසිම තැනක ඒ මෙන්න දුත් සත්‍ය උඹට දැන් තේරෙනවා මෙන්න මෙතනින් එහාට තේරෙනවා මෙතෙන්ට යනකම් තේරුන්නේ නැහැ කියලා එහෙම තැනක් නැහැ. හන්දිස්ථානයක් හම්බ වෙන්නේ නැහැ. සම්මුද මේ තෘෂ්ණාව නම් සමහරලාට ඔය ද්වාදසාකාර පටිච්චසමුපාදේ සඳහන් කරනකොට සඳහන් වෙනවා. ඉතින් චතුරාර්ය සත්‍ය කොතනදීද මේක ගෙවම් කරන්න කියන එක නැහැ. සතිපට්ඨාන සූත්‍රය විතරක් කරගත්තොත් සතිපට්ඨාන සූත්‍රයේ අවසානයේ ධම්මානුපස්සනාවේ සච්ච පබ්බේ චතුරාර්ය සත්‍ය සඳහන් වෙනවා. එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා, ගැටලුවක් තියෙනවා. දීඝනිකායේ සඳහන් වෙන දීර්ඝ මහා සතිපට්ඨාන සූත්‍රයේ චතුරාර්ය සත්‍යයේදී සච්ච පබ්බයක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන සතිපට්ඨාන සාමාන්‍ය සූත්‍රයේ සත්‍යපබ්බේ නැහැ. ඒ දෙක තමයි මේ දීඝ සූත්‍රයේ මේකේ අතර වෙනස. ඉතින් එතකොට ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධය සතිපට්ඨානයේදී වැදගත් නැති එකක්ද ඒ ඇයි ඒක නිසාද මේ මජ්ක්‍ධිම නිකායේදී මේ මේක හැලිලා තියෙන්නේ දීඝනිකායේ තියෙන කැලේ මේ දෙකම දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය දෙකම සරුවචනාංශගේ දේශිත සම්මත දේවල්. මේ නිසා මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කොතනදීද සිදුවෙන්නේ කියලා. මට හොඳට මතකයි මම මෙහි ආවේ 88 මම අගෝස්තු 23 වෙනිදා මම ආවේ. ඒට ඉඳි ඉස්සලා එළියට යන්න වෙන්නේ නැහැ ඊට පස්සේ යන්නේ නැහැ කියන අදිෂ්ඨානේ මේ රත්ත්‍යත්ව ගව අපි අනුරාධපුරේ ගියා ඔය එක එක තැන් වල ඉඳලා නිකන් ටටා කියලා ඉන්න වගේ ගමනක් ගියා. ඒ ඇවිදලා ආවට පස්සේ එක්කෙනෙක් කිව්වා මේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ හම්බෙන්න යන් කියලා. පස්සේ ගියාට පස්සේ මම ඒ ස්වාමීන් වහන්සේත් එක්ක මට හම්බුණ අවස්ථාවක් පැය 3ක් විතර වගේ හොඳට විවේකීව කතා කරා මම ඉස්ලාම ඉස්ලාම නම් දෙවෙනි දවසේ දැක්කේ. ඉතින් එතෙන්දි මං කව ස්වාමීන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය කොතනදීද අපේ ජීවිතේ හම්බ වෙන්නේ කියලා. නැත්නම් භාවනා කරනකොට කොතනදීද අපිට ඒක අදාළ වෙන්නේ කියලා. ආ ඉතින් එහෙම කියන්න දණක් නැහැ. ඒ ඔය අපි ගත්තොත් සෝලස ඥානවල නැත්නම් මොනවද මේ විපස්සනා ඥානවල එහෙම නැත්නම් සත්‍ය විසුද්ධිවල සීල සමාධි ප්‍රඥාවේ කිසිම තැනක දුක්ඛ සත්‍ය සම්බන්ධයි. මොකද ඒ ශාංශේ සාමාන්‍ය උත්තරයක් දුන්නා. ඒක අහවල් තැනදි මේක වෙනවයි කියලා කියන්න බෑ. දුක්ඛ සත්‍ය අවසවල් තැන අවබෝධ වෙනවයි කියන්න බෑ. නමුත් වරින් වර වරින් වර ඒක සිද්ධ වෙනවයි කියලා. ඉතින් දැන් මේ බණේදී අපි ඉදිරිපත් කරගන්න හදන්නේ මේ ආනාපාන සතිය භාවනා කරනකොට නැත්නම් පිම්බීම හැකිලින් භාවනා කරනකොට එහෙම නැත්නම් මේ සක්මන් භාවනා කරනකොට එදිනදා ජීවිතයේ සතිය පවත්නකොට අපි මේ දුක්ඛ සත්‍ය හරහා මේ සතිය වරණගන්නේ කොහොමද? මේ සතියේ දුක්ඛ සත්‍ය හම්බ වෙන්නේ කොහොමද? කොතනදීද හම්බ වෙන්නේ කියන එකයි අපි මේ සම්බන්ධ කරන්න හදාන්නේ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම වෙන කතාවක් සතිපට්ඨාන වෙන කතාවක් කියලා. ඇත්තටම සතිපට්ඨාන දීඝනිකාය සූත්‍රේ නම් තියෙනවා මේ. චතුරාර්ය සත්‍ය මධ්‍යම නිකායේ අනුව ගැන කරනකොට නැහැ. ඉතින් ඒක නිසා මේක සම්බන්ධ වෙනකොට අපිට අපි කරන භාවනාදී ලැබෙන යම් යම් අත්දැකීමුත් ඒකම සරුවචනාංශයේ මේ කියන ද්වේතානුපස්සනා සූත්‍රයෙන් පිටත දී ඇති ධර්ම කරුණු සම්බන්ධ කිරීමෙනුත් අපි බලනවා අපි මේ කරන වැඩේදී හරියටම කඩයිමක් පනිනවා වගේ එතන විශාල ලুকু වෙනසක් වෙනවා වගේද එහෙම නැත්නම් අපි කරන සෑම චිත්තක්ෂණයක් පාසාම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට යම් ප්‍රමාණයක සම්මා දක්වීමක් වෙනවාද කියලා. ඒ චතුරාර්ය සත්‍ය ගැන කියනකොට සාමාන්‍ය බහුසුත භාවයේ සඳහා මතක් කරන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී සරුවචන් වහන්සේ ඉස්ලාම් බතාට මේ චතුරාර්ය සත්‍ය ත්‍රිපරිවට්ණං ද්වාදසාකාරං කියලා දුක්ඛ සත්‍ය කියන එක හාත්පසින් වටහි යුක්තක් විදිහට පරිඤ්ඤය සත්‍යක් විදිහට පෙන්ලා දෙනවා. සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුත්තක් විදිහට සමුදය කියන තෘෂ්ණා ප්‍රහාණය කළ යුත්තක් විදිහට ඊගාට නිරෝධ සත්‍යය සාක්ෂාත් කළ යුත්තක් විදිහට පෙන්ලා දීලා තියෙනවා. ඒ වගේම මාර්ග සත්‍යයේ චතුරාර්ය අෂ්ටාර්ය අෂ්ටාංග මාර්ගය භාවනා කළ යුතු භාවිත භාවනා කළ යුතු වැඩි යුතු මාර්ගයක් විදිහට පෙන්වනවා. එතකොට මේ කියන මේ දුක්ඛ සත්‍යය හාත්පසින් අවබෝධ කිරීම කොතනදීද වෙන්නේ? මාර්ග ඥානකදී සිද්ධ වෙනවද? එහෙම නැත්නම් සමත භාවනාදී සිද්ධ වෙනවද? නැත්නම් කුමන විපස්සනා ඥානෙදී සිද්ධ වෙනවද කියන එක හරියටම පිටු කරලා කොට කරලා පෙන්වන්න අමාරුයි. නමුත් නොවෙනවමත් නෙවෙයි. ඒ නිසායි මම කිව්වේ අපි මේ ධර්ම දේශනා මාර්ගයෙන් උත්සාහ කළ බලමු කොහොමද මේ දුක්ඛ සත්‍යය නැත්නම් දුක්ඛ සමුදය අපි මේ කරන සතිපට්ඨාන භාවනාවේදී සක්මනේදී එදින්දා වැඩවල සම්බන්ධ වෙන්නේ කියලා. ඒකෙදී සාධක සූත්‍රයක් වශයෙන් ගත්තොත් මජ්ජේ සූත්‍රය අපි මේක සාකච්ඡා කළා. ඒ පසුගිය වාරයකදී ඒ දෙක අඳුල කරපෙකෙදී ඒකෙදී සරුවචනාංශයේ ප්‍රකාශයක් තියෙනවා උබෝ අන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති සෝදසිබ්බනි මච්චගා සෝ ඉමං තමහං මහා පුරිසෝති සෝද සිබ්බනි මච්චකා කියලා. ඒකෙදි කියලා තියෙනවා මේ සත්‍ය අවබෝධ කිරීමේදී අපිට මේ අන්ත දෙක අවබෝධ කරන්න වෙනවා. නැවතත් අපිට ඒක සාධකයක් වශයෙන් ගන්න පුළුවන් ඔය ධම්මචක්කපවත්තන සූත්‍රයේ ශ්‍රී මුකේ හා පුරාවට සරුවචනාංශයේ ධර්ම දේශනා කිරීම සඳහා අරින්නේ ද්වේමේ භික්කවේ අන්තා කියලා. මහන්නේ මේ ජීවිතයේ අන්ත දෙකක් තියෙනවා. කාමසුකල්ලිකාණු යෝගය, අත්තකිලපතාණු යෝගය කියලා. ඒ අනුව ඕනම සංසිද්ධියක මේ ලෝකේ අන්ත දෙකක් තියෙනවා. මේ ද්වේතාවය ගැනම තමයි වෙන පැත්තකින් මේ සඳහන් කරන්නේ. මෙන්න මේ අන්ත දෙක තේරුම් අරගන්නේ නැතුව අපිට කවදාකවත් මධ්‍යම ප්‍රතිපදාව සංශ්ලේෂණය කරගන්න බෑ. නමුත් අපේ තියෙන මෝඩකම තමයි අන්ත දෙකේ එකට කැමැති අරකට අනිත් එකට අපි කැමැති නෑ. ඒ නිසා අපි අන්ත දෙක අංශ දෙක පිළිබඳව අපිට අංශ භාගයක් තියෙනවා. කොර වෙලා ඉන්නේ අපි. කාමසිකල්ලි කාණ යෝගයට කැමති එක්කෙනෙක් ඉන්නවා නම්, ඒ කියන්නේ බොහෝම සැපට ඉඳුරම් පිනවේ මේ දීන එකනට අත්තකිලමතාන යෝගය කියලා කියන්නේ අපිස් ජීවිතයක් බය අඩු ගතියක් නෝන්ජල්කමක් වෙනවා. යම් කිසි විදියකට අත්තකිලමතාන යෝගය අගය කරගෙන ඉන්න එකනට කාමසුකල්ලි යෝගය කියලා කියන්නේ භයානක අපරාධයක්, කෙලෙසයක්. ඒ නිසා ආශ්‍රය කරන්නත් කැමති නැහැ. නමුත් එකම පුද්ගලයා මේ දෙකම ආශ්‍රය කරොත් පමණක් ඒ මනුස්සයාට මධ්‍යම ප්‍රතිපදාව හදා ගන්න පුළුවන්. එක පැත්තක් විතරක් ආශ්‍රය කළ බෑ. ඒ නිසා සිද්ධාර්ථ ගෞතම චර්චේ බලනකොට අවුරුදු 29ක් අත්තිකිලමත කාමසුකල්යාණෝගේ යෙදුණා. රම්‍යසු රම්‍යසුබ කියන මාලිගාවල කන්‍යාවන් රාජකන්‍යාවන්ගේ සැප විඳිමින් තුන්යල තුන් ආසනව ගත කරමින් ගත කරා. ඊට පස්සේ හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනකොට අත්තිකිලමතාන් යෝගේ මිනිස්සෙකුට කරන්න පුළුවන් අන්තිමටම ගියා. මේ දෙකම කරලා දැනගත්ත වැඩේ හරියන්නේ නැහැ නමුත් බුදු වෙන දවසේ රාත්‍රියේ තමයි ඒකත් හරියන්නේ මේකත් හරියන්නේ කියලා ওই මධ්‍යම ප්‍රතිපදාවට වැටිලා ආනාපාන සතියේ ගමනේ යන්න සිද්ධ වුණේ. ඒ නිසා සුත්ත නිපාතෙම අපි මේ මේ ද්වේතානුපස්සනා සූත්‍රයේ ගත පොතේම සඳහන් වෙනවා ඒ පාරායන වගේ තිසමෙත්තේ සූත්‍රයේදී සරුවචන සඳහන් කරනවා උබෝ අන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති මේ අන්ත දෙක හොඳට වටහාගත්තොත් පමණ ඔහුට මැදමාවත පෑදෙනවා ඒකෙයි ඇලෙන්නේ නැත්නම් උන්දට මං කියනවා මහා පුරුෂයයි කියලා. ආනේ ඒ මහා පුරුෂයාට තණ්හාව වැඩ කරන්නේ නැහැ. තණ්හාවේ කොක්ක වදින්නේ නැහැ. තණ්හාව ඉක්මවන්න පුළුවන් කියලා. එචී එතකොට අපි දැන් බලන්න හදන්නේ මේ කියන අන්ත දෙක සහ මැද ආනාපාන සති භාවනාවේදී පිම්බීම හැකිලීමේදී පියවරක් පියවරක් පාසා සක්මන් කරනකොට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් මාර උදේ මතක් කරා වගේ උදේ නෙවෙයි හවස් වරුවේ මම කැමැති මෙතනදී මේ ආනාපාන සති භාවනාව කියන එක ඉස්සරහින් තියාගන්න. නමුත් මේක මේ ආනාපානටම කොටු වෙච්ච එකක් නෙවෙයි. නමුත් අපි දර්ශීය වශයෙන් මේ මේ වැඩමුළුවේදී අපි ආනාපාන ඉස්සරන් තියාගන්න නිසා අපි ගත්තොත් ඒ තිස් මේ මජ්ජේ සූත්‍රයේදී මේ අන්ත දෙක සහ මැද කියන එකට එක හාමුදුර කෙනෙක් කියනවා ධර්ම සාකච්ඡාවකදී ස්පර්ශ ඒකාන්තයක් ස්පර්ශ සමුදය ඒකාන්තයක් ස්පර්ශ නිරෝධය තමයි මැද. එනිසා ආස්වාද ප්‍රසවාස කරනකොට අපි ආස්වාසේ ස්පර්ශය අල්ලනවා විපස්සනා භාවනා කරන කෙනා. අපි කියන හොඳට වාඩි වෙලා ඉස්සලාම Taman ඉන්න කය සමබර කරගෙන සහැල්ලු කරගෙන ලිහිච්ඡ ස්වරූපයෙන් හොඳට කයේ හිත පවත්තන්න මම දැන් මෙතන ඉන්නවයි කිය. ඒක ඒක yaadෙනවා නම් හිත ඇතුළට නැමෙනවා නම් සද්ද වේදනා හිතවිලි නැත්තම් ඒ පුද්ගලට සමහර විටක මේ හුස්ම වැටෙහෙන්න ඉඩ තියෙනවා. මේ හුස්ම වැටෙන ස්පර්ශය තුල ඉන්නේ. පිරිමැදීම තුල ඉන්නේ. නාස්පුඩු පුරවාගෙන හුස්ම යන්නේක තුල ඉන්නේ. අන්නේ ස්පර්ශය දකින්නවා නම් ඒ පුද්ගලයාට පුළුවන් ඒ ස්පර්ශ වැඩියම සිද්ධ වෙන්නේ නාසයේ වම් නාස්පුඩුවේද දකුණු නාස්පුඩුවේද ඇතුල් පැත්ත පිටියේද පිටපැත්ත පිටියේද උඩු තොලේද ආදි වශයෙන් අර හුස්ම කියන එක තවත් පැත්තකින් වර්ණා ගන්න හැපෙන තැන ඒක මේ විපස්සනා කරන කෙනාට හම්බ වෙන දෙවෙනි ලාභයක් දෙවෙනි එකලසක් දෙවෙනි තියුණු භාවයක්. ඉතින් ඒක අගය කරන්න ආනපානේ බලාන ඉන්නකොට හුස්ම ගන්නවා හෙලනවා ඒක තමයි හිත තියෙන්නේ හිතවිලි වේදනා සද්දවල නැහැ එයා හොඳට බලනවා මේ හුස්ම ගන්න එක වැඩියෙන්ම පිරිමැදෙන්නේ කොතනද ආන්නේ බලනකොට අපි හිතමු වම්නාස්පුඩුවේ අග වදිනවයි කියලා නිදර්ශනයක් වශයෙන් ආ එහෙම බලාන යනකොට දැන් එයා දන්නවා ස්පර්ශය දැන් කොටු වෙලා මේ මුළු කයෙම විදිලත් නැහැ ලෝකේ පුරා විසිරලත් නැහැ වම්නාස්පුඩුවේ අග කොටු වෙලා තියෙනවා ඊට පස්සේ මෙන්න මේ ස්පර්ශය තවත් පතුරු ගහලා බලන්න විශ්ිතුරු කරලා බලන්න කියනවා. ඇතුල් වෙනකොට වැරෙන ස්පර්ශය සහ පිට වෙනකොට දැනෙන ස්පර්ශයත් වශයෙන් මේ ස්පර්ශය තවත් වර්ණගන්නේ කියලා. තවත් වෙන් කරලා අල්ලගන්නේ කියලා. ඉතින් එතකොට මේ ස්පර්ශයත් එක්කමයි ගමන සමීපස්ත වෙන්න හදන්නේ. ආසන්න කරන්න හදන්නේ, උත්සන්න කරන්න හදන්නේ. ඉතින් අපි හිතමු කෙනෙකුගේ තියෙන පෙරපින නිසා හෝ එහෙම නැත්නම් ඊටාම සූක්ෂමව ඊටාමත්ම එකලස් වෙලා සතියේට ලාවට හරි මම මේ ඇතුළට හුස්ම ගන්නකොට මේක යන්තම් සීතල ගතියක් තියෙනවා පිට වෙනකොට යාන්තම රුණුසුමක් තියෙනවා නැත්නම් ඇතුළට ගන්න හුස්ම මට දිගට ටිකක් වැටෙනවා පිට වෙන හුස්ම හොස් කාලා පිට වෙනවා එනත ඇතුළට හුස්ම ගන්නකොට එක සැරේ ගන්නවා පිට වෙන හුස්ම හිමීට පිට වෙනවා. ඇතුළට වෙන හුස්ම නිෂ්කලංක ස්කාන් නිෂ්කාන්සු එනවා පිට වෙන හුස්ම බොහෝම කලබල සහිත වෙනවා කියලා මොන්නම හරි වෙනසක් ඇති උනායි කියලා. ඉතින් මෙවුව තමයි මේ ස්පර්ශයේ ලකුණු. මේවා අපි මෙතෙක් කල් දැකලා නැහැ. දැන් ඉතින් මේ බොහෝම වැදගත් දෙයක් විදිහට ඉස්සරහට තියාගෙන ආනාපානෙ මේ කළු පිටිම අදිනවා. පරණ පුස්කොළ පොතක් අරගෙන කියවන්න හදනකොට වගේ කළු පිරිමදිනවා. පිරිමදිනකොට පිරිමදිනකොට අපිට මේ ස්පර්ශය වැටහෙනවා. දැන් මේ විද්වේතානුපස්සනා සූත්‍රයේ පොරක් ලබන්නත් මජ්ජේ සූත්‍රයෙන් ආදර්ශයක් ලැබීමක් වශයෙන් මම කැමැති මතක්කරනද අපිට යම්කිසි ස්පර්ශයක් දැනෙන්නේ ස්පර්ශයේ පටන් අරගෙන සෑහෙන මේරුවාට පස්සේ කියන කාරණාව. සමහරකට මේරුවාට පස්සෙවත් ආනපානෙ වැටෙන්නේ ඒක නිසා සමාජලාට කියන්නේ උදරේ පිම්බීම හැකිලින් බලනවා. නැත්නම් වෙන තැනක වැටෙනවා කියලා. අපි හිතමු නෑ. ඒ අතුරු කතා මේ ආනපනේ වැටෙන කෙනෙක් ගමු. හොඳට හුස්ම ගන්න වෙලාවේදී විනාඩියක් දෙකක් හරි කමන්නේ ආශ්වාසස්සේ වැටෙනවා. ඉතින් මේ පුද්ගලයාට හිතට අදහසක් දෙනවා ඔය දැනෙන්නේ ආශ්වාසයේ නාස්පුඩු පුරවාගෙන යන වෙලාව. නැත්නම් ස්පර්ශයේ උච්ච අවස්ථාව. මේක ඒකාන්තයක් විතරයි. අපි ආස්වාස දකින්න ප්‍රස්වාස දකින්න කියලා වෙනස දකින්නේ වෙනස පවතින්නේ උච්ච අවස්ථාවේ පමණයි. ඉතින් ඒක නිසා මේ උච්ච අවස්ථාව පමණක් දැකීම ද්වේතාවයේ දැකීමක් නෙමෙයි එක ස්පොට් එකක් දකින්න දැක්මක්. ඒක නිසා සරුවචනංශය මතක් කරනවා මේක මේ නොදකින පැත්ත. සරුවචනංශ මේ ද්වේතානුපස්සනාවෙන් පෙන්වන්න හදන ගැඹුර නම් මේ මේ ගොරෝසු භාවයට වෙන්න ඉස්සර වෙලා ආනාපානය නැත්නම් ආස්වාසය යාන්තමට වදින තැන ඉඳලා මෝරණ තැන දක්වා යන වර්ධනය ඊගාව හුස්මේදී මීට වැඩිය කලින් බලලා අල්ලන්න උත්සාහ කරන්න කියනවා. දැන් මට පේන්නේ ගොරෝසු නිසා සතිය මදි නිසා මරුවට පස්සේ. ඒක ඒක කාරණාවක් වශයෙන් පිළිගන්න. පිළි අරගෙන මේ මෝරපු බෝර්ලා පේන හුස්ම කොහෙන් ආපේකත්. ආ ඒක එන්නේ ලාවට පටන් අරන් තියෙනවා ලාවට පටන් අරගෙන ඒ වෙලාවදී අපිට දැනෙන්නේ නැහැ අපේ හිත සංවේදී නැහැ අපේ හිත තියුණු නැහැ අපේ හිත ඒකට එකලස් වෙලා නැහැ එල්ල වෙලා නැහැ මේ සමීපස්ත වෙලා නැහැ උච්ඡන්න වෙලා නැහැ ඒ නිසා අපිට පේන්නේ යම් මට්ටමකට පැනනට පස්සේ ඒ ඇති ඒක හොඳයි ආ මම උත්සාහ කෙරුවොත් මේ පේන්නේ පළුවයි මං ඉතුරු පළුව බලන්න ඕනේ. ඒ කියන්නේ මේ ගොරෝසු භාවයට එන්න චිත්තක්ෂණයට ඉස්සලා මේක කොහොමද තිබුණේ? ඊට චිත්තක්ෂණයට ඉස්සලා කොහොමද තිබුණේ? ඊට චිත්තක්ෂණයට ඉස්සලා කොහොමද තිබුණේ කියලා පස්සෙන් පස්සට එන ගමන සරුවචනාංශයේ සහතික කරලා කියනවා කවම කවදාකවත් මිනිස්සේ බුදු උපදේශකින් තොරව නම් හිතලා නම් කරන්නේ කියලා. කරන්නේ මොකද? දැනිච්ච හුස්ම දිගේ ඉදිරියට යනවා මිසක් ආපස්සට යන ගමනක් මිනිසයා දන්නේ. ඒ කියන්නේ මේ අපේ හිතේ රිවර්ස් එකට ගියර් එක නැහැ. ඉස්සරහට විතරයි තියෙන්නේ. ඒ නිසා පත්තු කළ තිබ්බට පස්සේ ආස්කුර වගේ යන්න තමයි දාන්නේ. මේක කාලය කියන මානෙත් දකිනවා. ඒක නිකන් ඊතලයක් දුන්නකින් විද්දට පස්සේ ඉදිරියට විතරයි යන්න පුළුවන්. කාලෙදිගේ පස්සට යනවා කියන එක කරන්න බෑ. කාලය කියන උපමානයේ හැටියක් ඒක. ඉතින් සරුවචනාංශයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය නැත්නම් සරුවචනාංශයේ තියෙන විප්ලවීය දර්ශනය නැත්නම් සරුවචනාංශය අපිට මනුස්ස මනස පතුරු ගහලා නැත්නම් විෂිතුරු කරලා හිටපු නැති වෙන තාලයකට කියනවා කාලෙ දිගේ පස්සට යන්න බැරි බව උන්වහන්සේ දන්නවා. නමුත් කියන එක හුස්මක් අපි අල්ලා ගන්නකොට ඔන්න 130ක් 40ක් විතර නැත්නම් 80ක් 90ක් විතර ගොරෝසු වුණාට පස්සේ අල්ලනවා. ඉතින් ඊගාවටත් හුස්මක් එනවා දන්නවනම් උන්වහන්සේ සඳහන් කරනවා 80 යල්ලන එක වෙන 79 යල්ලන්න බලන්න. 78 යල්ලන්න බලන්න. 77 යල්ලන්න බලන්න කියලා පස්සේ පස්සේ පස්සේ පස්සට ගෙනියන එක තමයි මේක තමයි ඇත්තටම කියනවනම් මේ යෝනිසෝමනසිකාරය කියන වචනයේ තියෙන සුද්ධ අර්ථකථන. මේ සිද්ධි ලෝකේ සිද්ධ වෙන්නේ චක්‍රානුකූලව. ආශාසයක් සිද්ධ වෙනවා නම් ප්‍රසවාස පස්සේ ආයත් ආශාසයක් වෙනවා. ආයත් ආශාස පස්සේ ආයත් ප්‍රසවාසයක් සිද්ධ වෙනවා. ආස්වාස ප්‍රස්වාස ආස්වාස චක්‍ර කරකිනකොට අපි දැනගන්න ඕනේ මේ චක්‍රයේ උග්‍ර අවස්ථාව විතරයි අපිට දැනෙන්නේ මොකද අපේ සතිය මදි නිසා අපේ සමාධිය මදි නිසා අපි මේ කාරණාවට හිත එල්ල කරලා නැති නිසා අපි මේකට ලෑස්තිලා යන්නේ නැති නිසා ඉතින් ඒ නිසා අපේ හිත අනිත් එක අපේ හිත ස්වභාවය මේකේ මෙතනයි ප්‍රශ්නේ ගැටේ උත්තරේ තියෙන්නේ කියලා දන්නෙත් නැහැ ඒ නිසා සරුවචන්සේ මතක් කරනවා උඹලා මාව අදහනවනම් හොඳ සීලයක ඉන්නවනම් සමාධියක් තියෙනවනම් මේ දකින්නේ ගොරෝසු වෙච්ච එකක්. ඒක නිසා ඊගාවටත් ඊගාවටත් ඊගාවටත් භාවනා කරන ගමන් මේ ආස්වාසයේ හට ගන්න හැටි, පටන් ගන්න හැටි දකින්නේ. අපි කියනවා සාමාන්‍යයෙන් මේ ඔය හැංගි හැංගි වෙස් බැන්දට නටන්නේ එළියනේ කියලා කියනවා. නටනකොට වෙස් පෙට්ටුව වෙස් පෙට්ටිය බැඳගෙන වෙස් නැට්ටුවව නැටුවට හංගන බඳින හැටි පෙන්වන්නේ. ඒක වස්වදිනවයි කියනවා වෙස් පෙට්ටි බඳිනවා දැක්කොත්. වෙස් පෙට්ටි බඳින්න ඉස්සෙල්ලා මචං නාවලා පිරිත් කියලා වෙස් පෙට්ටිය තියන්නේ මේක විශාල පිංකමක් ඒක. ඒක සාමාන්‍ය උපසම්පදා උත්සවයක් වගේ එකක්. ඉස්සල්ලාම සැරේ වෙස් පෙට්ටිය තියෙන වෙලාවේ. ඒ වුණත් ඊට පස්සේ දවසක උනත් කරන වෙස් පෙට්ටිය බඳිනකොට කාන්තාව ඇඳුම් අඳින වෙලාවට දොරවල් වහගෙන කරනා වගේ tire පිටිපස්සේ තමයි වැඩේ යන්නේ. ඒ නිසා වෙස් නටනවා දකින්නකොට අපි වෙස්නටුන් දැක්කට අපිට කවදාත් වෙස්පන්දිනවා පෙන්වන්නේ මුළු ලෝකෙම සනාතන ධර්මයක් තමයි කිසිම සංසිද්ධියක මුල අපට පෙන්වන්නේ ළමයෙක් හම්බ වෙනවා පෙන්වන්නේ හම්බෙච්ච බබා දොරට වටනකොට කැවුම් කනවා බබා හම්බෙන්නේ අන්ධකාරේ හොඳ හොඳ සෙල්ලම් ගොඩක් යන්නේ අන්ධකාරේ අන්තිමට එළි වෙනකොට විතරක් අපේ ඉතින් කේක් කපනවා, කැවුම් උයනවා, নানা ප්‍රකාර කරනවා. කවුරු හරි ඇහුවොත් එහෙම කොහෙන්ද මේ වෙඩේ වුනේ කියලා එව්ව අහන්න දෙන්න එපා. එව්වා දේව රහස්, එව්වා දෙයියෝ දුන්නා අනම්මනම් කියන. බුදුරජාණන්සේ මෙන්න මේ බහුමතයට මේ කියන දේට කැමතිද? උන්වහන්සේ හොඳට ඇස්තල දල්වාගෙන අවදි හිතකින් ප්‍රමාද හිතකින් දන්නවා අවදි හිත නැතුනොත් පමා වෙච්ච ගොරෝසු වෙච්ච මෝරච්ච දෙයක් දකින්නේ අප්‍රමාදය කියලා කියන්නේ අන්න ඒක මෝරණ හැටි. මෝරන්න ඉස්සරලා தત્ත්වය පිළිබඳව හිතින් එල්ල කරලා දිහා බලන ඉන්නකොට බුදුසසුන සඳහන් කරලා තිනවා පෘ탁 ජනයා පමාදයි. මද පමාදයට ලක් වෙලා තියෙන අප්‍රමාද ධර්මය කියලා කියන්නේ අඩු ගාණ මේ දකින්නේ පමා වෙච්ච පිලුණ වෙච්ච පිලුණු වෙච්ච මෝරච්ච ගොරෝසු දෙයක්. මගේ හිතේ මෙලෙක් කරගන්න ඕන නම්, සියුම් කරගන්න ඕන නම්, දියුණු කරගන්න ඕන නම්, සතිය වඩන්න ඕන නම් මෙන්න මේක මේ தත්වෙට එන හැටි දකින්න මට ඕනේ කියන අදහස නිසා ක්‍රියාත්මක කරලා යෝගාවචරයා එනේන හුස්මක් දිහේ බලාගෙන ඒ හුස්ම වගලාගෙන හුස්ම හිතට මූණට මූණ දාගෙන ඉන්න වෙලාවේදී මේ හුස්ම හට ගන්න හැටි පැත්තට හිත යොමු වුණොත් ඒක ලොකු එකලසක්. එතකොට මේ පුද්ගලයාට හට ගැනීමත් සහ ආස්වාසය දැක් ගන්න පුළුවන්. හට ගැනීම සහ ප්‍රස්වාසය දැක් ගන්න පුළුවන්. මේ රූප ධර්ම ගැන අපි මේ කතා කරන්නේ. මෙන්න මේ බලනකොට පටන් ගන්නකොට පේන්නේ ආස්වාසය ප්‍රස්වාසය කියන්නේ පිටකොන්ද විතරයි. දැන් ඒක පටන් ගන්න හැටිත් එක්ක පිටකොන්ද දකින්න. ප්‍රසාසෙත් පටන් ගන්න හැටිත් පිටකොන්ද දකින්නවා කියන එක ඒ මුලට අදින ගතිය කවම කවදාකවත් ස්වභාවිකව මිනිස්සුෙකුට හිතලා කෙරෙන්නේ නැහැ කියලා. සරුවචනසික උපදේශයකින්මයි මේ මුලට යන්න වෙලා තියෙන්නේ. මේකට කියනවා රෝග මූලයේ හැවීමක් කියලා. එහෙම නැත්නම් ගානක් විභාගයට ගිහිල්ලා ප්‍රශ්න පත්‍රයේ තියෙනකොට ගාන හොඳට තේරුම් ගැනීමෙන් මොකද වෙලා තියෙන්නේ කියලා දැනගන්න උත්තරේ බඳින්න ලේසි. අන්නේ රෝගයට හේතුව රෝග මූලයේ හොයන එක චතුරාර්ය සත්‍යෙත් ආයුර්වේදෙත් බොහොම ලස්සනට එක විදිහටම කරනවා. ඒක නිසා කියනවා මේ ආයුර්වේදයට පණ ආවේ ਸਰුවචනාංශගේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දුක්ඛ සහ දුකට මුල හොයන ක්‍රමය ඊටාම ලස්සනට ඉදිරිපත් කරාට පස්සේ නැත්නම් මේ ශාස්ත්‍රය වැඩෙන්නේ නැහැ. දැන් ඒක වෛද්‍ය ශාස්ත්‍රෙත් කිය උගන්වනවා. දැන් තියෙන වෛද්‍ය ශාස්ත්‍රය උනත් අපිට ඔය කුෂ්කර්මය උගන්වන කොටත් උගන්වනවා. ලෙඩක් ඇති වෙච්චාම ශාකයකට ඒ ලෙඩේ ආතුර වුණාට පස්සේ අහලා තියෙන ඔක්කොම විස බීජ ඇවිල්ලා අර ලෙඩ වෙච්ච ගහ වහයලා ගන්න. ඒ නිසා ඒ වෙලාවේ එන එන එන එන රෝග ලක්ෂණට වෙදකම් කරාට කවදාකවත් මුල් වෙච්ච මේ ගහ බිම දාන්න හේතු වෙච්ච ප්‍රතිශක්තිය නැසපු මුල් රෝගේ රෝග බීජ අහුවෙන්නේ නැහැ. ඒ රෝග බීජ අල්ලන්න නම් රෝගේ හැදීගෙන එන ගහක් බලලා අතුරු විස බීජ වලින් ගහ වටන්න ඉස්සර වෙලා මූල බීජය ඒ මූලික රෝග විස බීජය කොටු කරන්න වෙනවා. ඒක ලේසි නෑ. මොකද අපි ගහ දකින්නට ගහ ලෙඩ වෙලා වයසට මේ මේ ආතුර වෙලා নানা ආකාර විස බීජ වලින් පටලවිලා ඉන්න නිසා අමාරු. ඒ නිසා විශේෂ යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන්න වෙනවා. රෝග හැදීගෙනගෙන ගස් බලලා ඒකෙත් විස බීජ දෙක තුනට අනු කරලා ඒ විස බීජය ආය සෞඛ්‍ය සම්පන්න ගහකට දාලා ඒ අනුව නිරීක්ෂණය කරලා සහතික කරන්න වෙනවා අපි මේ අල්ලා ගන්නලද විස බීජෙන් මේ මේ රෝග ලක්ෂණ ඇති කරන්න පුළුවන්ද කියලා. දෙතුන් සැරයක් මේක කරන තුන් සැරයක් මේක කරන්න කියලා කියනවා මේකට කොක්ස් පොස්ටියුලේෂන් කියලා වෙනමම ශාස්ත්‍රයක් තියෙනවා. එතකොට තමයි කියන්න පුළුවන් මේ රෝගේ මුල්ුනේ මේ බීජෙන් මේක නැසුවට පස්සේ මේ ගහේ ප්‍රතිශක්තිය ඉතුරු වෙනවා. ඊට පස්සේ පිට බීජ තිබුණට ආතුර වෙන්නේ නැහැ ගහ. ඒක නිසා පිට විස බීජ සහ ආතුර වීමට වෙදකම් කරනවට වැඩිය හරියටම බීජ අල්ල ගන්න ඕනේ කියලා. ඒ සඳහා කරන්නේ මොකද්ද? රෝගය හැදීගෙන එන ගස් ආශ්‍රය කිරීම. ඒ වගේම තමයි ආනාපානය කියලා අපි දකින්නේ ලෙඩ වෙච්ච එකක්. එහෙම නැත්නම් ගොරෝසු වෙච්ච ස්පර්ශයක්. දැඩි ස්පර්ශයක්. අපි ඒක දැනගෙන ඒකම යාළු වෙලා ඒකම එnderලා හිතවිලි එන්න දෙන්නේ නැතුව සත්ත්ව වේදනාවලට ආවත් ඒවා ගැන හිත නරක කරන්නේ නැතුව නැවත නැවත නැවත ආනාපානෙ ඉnderලා මේ ආනාපානෙ පටන් ගන්නම ආරම්භේ මුල මුලත් එක්ක ආනාපානෙ අල්ලන්න හදනවා. ඒ කියන්නේ තිරුකුණා බලෙන් බහැලා ගඟ දිගේ ඉහළට පීනනවා අපි මේ ශිරීපාද පද්මෙට. සීත ගඟුලට යනකම් බලනකොට මහවැලි ගඟ කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් අලිය කුජ්ජ කෙරුව තරම් විතර පොඩි වතුර පාරක්. අත හෙට යනකොට නම් බැමි දාලවත් බේරන්න බෑ. ඉතින් ඕනෙම දෙයක මුලට ගියොත් බොහෝම ලේසියෙන් කඩනවා. ඒ නිසා සියලුම විස බීජ ගැන හොයලා කියලා තියෙනවා ඕනම විස බීජයක් ශරීරයට ඇතිවිල් ඇතුල් වෙලා කරදර කරන රෝගයේ මුල් අවස්ථාව උණු වතුරෙමුයි ලුණු වතුරෙමුයි සනීප කරන්න පුළුවන් කියලා කියනවා. ඒක කියන්නේ උණු වතුරට ලුණු වතුරට සනීප කරන්න බැරි ලෝකෙ ලෙඩක් ලෝකේ නැහැ කියලා. ඒක පමා වුණොත් නම් උණු වතුර ලුණු වතුර නෙමෙයි විශේෂඥ වෛද්‍යවරු ගෙනත් දැම්ම සනීප කරන්නත් බෑ. පුළුවන් වෙලාවලුත් තියෙනවා බැරි වෙලාවලුත් තියෙනවා. ඒ මොකද හේතුව පමාව නිසා. ඒ නිසා අපි ඉන්නේ සංසාරේ හුඟා පමාවට බැයි වෙලා. අපි දකින හැම දෙයක්ම අපි දකින්නේ වෙස් බැඳලා නටන කොටයි. වෙස් බඳිනවා දකින්නේ. ඉතින් මේක සරුවචනාංශයේ කියනවා සඳහන් කරනවා මේ රූප ලෝකයේ පටවියාපෝ තේජෝ වායෝ කියන මේ හතර මහා ධර්මයන්ගෙන් මේ ගුණ ධර්මය හටගන්මත් එක්ක අල්ලන්න පුළුවන් ලේසිම තැන තමයි වායෝ ධාතුව කියන්නේ. ඒක ඇයි කියලා කියන්න මට තේරෙන්නේ නැහැ. හැබැයි ඒක අපිට සද්ධායෙන් පිළිගන්න වෙනවා. මොකද වායෝ ධාතුව තමයි ලෝකයේ කම්පන චංචල වලට වග කියන්නේ. දරා සිටීමට වග කියන්නේ. ඒ නිසා බලන්න ඇස් තාම ස්ථිර වෙච්ච නැති දවස් දෙකක් තුනක් ඉපදිලා දවස් දෙකක් තුනක් ගිය පොඩි එකෙක් දොරට වඩන දවසේදී ඇත් දෙක පා වෙනවා තාම ඇත් දෙක එකලස් වෙලා නැහැ එයාට යමක් දිහා එල්ල කරලා බලන්න බෑ ඒ දරුවට පේන්නේ හෙල්ලෙන දේවල් විතරයි. හැබැයි හෙල්ලෙන දේවල් එක එයාගේ ඇස් හෙල්ලෙන්නේ වැඩි හිටියේ ගැස් වගේ නෙමෙයි. පහ වෙන ඇස් දෙකක් තියෙනවා. මේ ගැන පරීක්ෂණ කරපු මිනිසෙක් hinahandත් එක්ක කියලා තියෙනවා පිස්සගේ මේක හැමදාම මෙහෙමයි කියලා. පිස්සට කිසිම දෙයකට එල්ල කරන්න බෑ රහතන් වහන්සේටත් බෑ කියලා. රහතන් වහන්සේ කිසිම දෙයක් දිහා බැලුවට ඒ දේ දිහා නෙවෙයි බලන්න හරහා බලන්න. ඒ නිසා පිස්සයි රහතන් වහන්සේ පොඩි එකාගේ මොකක්ද නෑදකමක් තියෙනවා. උඟ දෙනෙක් ඔකට කැමති නැක් නැහැ. මොකද <clears throat> රහතන් වහන්සේ පිළිබඳ බොහොම ගෞරව හිතකින් හිතාන ඉන්නේ. <clears throat> ඒකට බාධා කරන්න නෙමෙයි මම මේ කියන්නේ. රහතන් වහන්සේගෙත් ඇස් දෙක එක තැනකට එල්ල වෙන්නේ නැහැ. දෙයක් දිහා බලනව නෙවෙයි උන්වහන්සේලා කරන්නේ දෙයක් හරහා බලන්නේ. එනිසා ආනපන දිහා බැලුවත් බල බැලුවට භාවනා කරන කෙනෙක් පවා ශේක උත්තමයේ පවා රහතන් වහන්සේ කෙනෙක් පවා මේ හුස්ම කියන එක අපිට දැනෙනකොට මෝරලා ඉවරයි. ඒක නිසා ඊගාවසරෙත් ඇයි හුස්ම දිහා බලන්නේ ඊගාවතියත් ඇයි හුස්ම දිහා බලන්නේ මේ මේරීමේ කටයුත්ත පුළුවන් තරම් ඉක්මනට ලාවට පටන් ගන්න තැන දැක්කට පස්සේ ඒ යෝගාවචරයා ඒ ලාමක තන දකින්නකොට දකින්නකොට දකින්නකොට දකින්නකොට ඒ මේකට යෝනිසමනස කාර්ය කියන වචනේ මම පාවිච්චි කරන්න කැමතියි දකින්නකොට එක හුස්මක ආරම්භය සියුම් తත්වයේ දකින්නකොට දකින්නට වැඩිය උගාක් වෙලාවට සිද්ධ වෙන්නේ ආස්වාස ප්‍රස්වාසයේ සංසිඳනවා ලාවට හුස්ම වැටෙනා වගේ පේනවා වගේ තමයි අපේ හිත අපට දෙන්නේ සංඥාව. ගුරුසුර තිබුණ හුස්ම ලාවට දැනෙනවා. මේ ලා පැත්තට යන්න යන්න මා අරුම පුදුම වැඩ දෙක තුනක් වෙනවා හුස්ම අර මෝරච්චකේ නම් ආශ්වාසය මේකයි ප්‍රශ්වාසය මේකයි කලුසුදු වෙනසක් තියෙනවා හටගැන්මේදී තියෙන්නේ ආශ්වාසය සහ ප්‍රශ්වාසය සමාන ලකුණ නැවතත් කියනවා ආශ්වාසය හොඳට නාස්පුඩු පුරවාගෙන යන වෙලාවේදී ඒකේ උණු සිසිල් බව දැනුණාට ප්‍රශ්වාසය හොඳට නාස්පුඩු පුරවාගෙන යන වෙලාවේදී උණුසුම් බව දැනුණාට මං කියන්නේ අල්ලගන්න පුළුවන් වුණාට ආස්වාසේ පටන් ගන්න වෙලාවේ අල්ලලා බලනකොට ප්‍රස්වාසයේ පටන් ගන්න වෙලාව අල්ල බලනකොට අර කියන උණුසුම් සිසිල පරාසය දකින්න බෑ. මේක මෙහෙමයි පොතේ සාමාන්‍යයෙන් මේ කියලා දෙන්නේ ගොරෝසු මැද දකින්න කෙනාට ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කළ දැක ගන්න පුළුවන් පෞද්ගලික ලක්ෂණ, අච්ඡන්ත ලක්ෂණ, පච්චත්ත ලක්ෂණ, ස්වභාව ලක්ෂණ, භාව ලක්ෂණ දැක ගන්න පුළුවන්. යම් දවසක ආස්වාසයේ මුල සහ ප්‍රස්වාසයේ මුල දකින්නකොට ඒ දෙකේ සමානතා මිස විෂමතා දැක ගන්න බැරි වෙනවා. ඒක නිසා කියනවා ඒ ආස්වාද ප්‍රසවාස දෙකේ වෙන් වෙන් කොට දැකීමේ පුළුවන් ශක්තියට කියනවා පෞද්ගලික ලක්ෂණ දැකීමක් කියලා. පෞද්ගලික ලක්ෂණ දැකලා මේ තාව දැක්කේ නැතාව මේක ඇතුළ බලන්න ඕනේ මම නැවත නැවතත් බලන්න ඕනේ නැවත නැවතත් බලන්න ඕනේ කියලා ආශ්වාසයේ මුලට ප්‍රශ්වාසයේ මුලට පටන් ගන්න යනකොට යනකොට යනකොට අර පෞද්ගල ලක්ෂණ නැති වෙනවාමත් නෙවෙයි ඒ හරහා පොදු ලක්ෂණේ මතුවෙන්න පටන් ගන්නවා. අන්නේ පොදු ලක්ෂණේ මතුවෙන්න පටන් ගන්නකොට අපේ හිතේ මෙතෙක් ගෙනාවු සංසාරේ ගෙනාවු සංඥාව සම්පූර්ණයෙන්ම අවුල් වෙන්න පටන් ගන්නවා. දැන් මම මොකද කරන්න ඕනේ කොහොමද මේ මාරුව සිද්ධ වෙන්නේ කොතනදීද උනේ මොකද උනේ කියලා හිතා ගන්න බැරි නිසා කමඨාන් සුද්ධ කරන්න ගියාම භාවනා කෙරීගෙන යනකොට මම මේ දියුණු වෙනවද නැද්ද කියන එක මොනම තාලකින්වත් නුපුහුණු මනසකට ශිෂ්‍යයාට අල්ලන්න බැරි වෙනවා. මේක සතිය දියුණුවක්ද කැඩීමක්ද කියලා අල්ලන්න බැරි වෙනවා. සමාධිය දියුණුවක්ද නැද්ද කියලා අල්ලන්න බැරි වෙනවා. මේ නිසා මෙතනදී පැහැදිලිවම සමත සමාධිය සහ විදර්ශනා සමාධිය අතර පැහැදිලි වෙනසක් දක්ව ගන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් සමත සමාධිය විපස්සනා සමාධිය වෙනසක් නෙමෙයි. සමත සමාධිය කියලා කියන්නේ එකම අරමුණක් වෙනස් වීමකින් තොරව තියෙන අරමුණක් මත නිකන් හිතවල තියෙන ටාගට් ලෑල් එකට වෙඩි තියනවා වගේ එල්ල කිරීමක්. විපස්සනා සමාධියේදී අරමුණත් හෙල්ලෙද්දී ඒකට වෙල්ල එල්ල කරන නිසා විපස්සනා සමාධිය කියලා කියන්නේ බොහොම සෙල්ලක්කාර එකක්. විචක්ෂණ එකක් කියන හැඟීමකින් තොරව භාවනා කරන කෙනාට මේ විපස්සනාවේදී ඇතිවෙන මේ ශීඝ්‍ර පෙරලි දකිමින් සමාධිමත් වෙන්න පුළුවන්. විය යුතුයි. නැත්තම් කවදාකවත් මේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වට අවබෝධ කරන්න බෑ. චතුරාර්ය මේ ත්‍රිලක්ෂණය අවබෝධ කරන්න බෑ කියන ඒ බලවත් රැඩිකල් වාදී අදහස නැත්තම් ඒ නැතිකම නිසා භාවනාදී මෙතනදී අවුලකටපත් වෙනවා. පත් වෙන්න ඉඩ තියෙනවා. ඒචා යෝගාවචරයා මේ ද්වේතානුපස්සනා සූත්‍රයේ මුතර විශ්සුතු කරලා බලනකොට සරුවච්චන් වහන්සේ ඒ ගොරෝසු ආනාපාණයෙන් පටන් අරගත්තට ඒ ආනාපානයේ මුලට අදින කෙනකට යනකොට ඒ තුල සිදුවෙන මේ විපිරියාස අර විපර්යාස කියලා පදේ තියෙන සිංහල දාන විපිරියාස කියලා අපි කියනවා. මේ විපිරියාස පිළිබඳව දැනගෙන යන මනුස්සයර කියනවා බෞද්ධ ඥාන සහිත කෙනයි කියලා. ඒවා පිළිගන්න තරම් පළල් මනසක් ඇති කෙනාට කියනවා අන්වේ ඥාන තියෙනවා, තර්ක ඥාන තියෙනවා, සංසන්දනාත්මකව දැක ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා කියලා. මේ කොච්චර තියුණත් භාවනාවෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් මේක අවබෝධ කරන තාක්කල් අර සුතමේ ඥානෙට පන්නරයක් වැටෙන්නේ නැහැ. අර චින්තාමේ ඥානවල ප්‍රායෝගික අර්ථයක් එන්නේ නැහැ. ඒ නිසා භාවනාව තියෙන්න ඕන නමුත් නිකමට හිතනද මේ භාවනාවට අදාළ මේ මූලික උපදේශ පෙළකැස්ම සකස් කිරීම ඒ සම්‍යක් දෘෂ්ටි නැතෝ කොච්චර භාවනා කරත් ගොඩ එන්න පුළුවන් වේද කියලා. මේ එකම අරමුණක් දිහා බලානිනකොට ගොරෝසු තැන ඉඳලා සියුම් තැනට යන්න යන්න යන්න පෞද්ගලික ලක්ෂණේ ඉඳලා පොදු ලක්ෂණයට යන්න යන්න යන්න ඊටාම විචිත්‍රව වෙනස්කම් දකිමින් ඉන්න හිත මොනවාක්වත් නැතුව කම්මැලි තැනකට එපා වෙන තැනකට නීරස තැනකට යනකොට මේක ප්‍රගතියක් මේක දියුණුවක් මේක මේ තණ්හාව නැති වෙලා මේ විරාගයේ මතුවීමක් කියලා කල්පනා කරනවා කල්පනා වෙනවා කල්පනා වුණොත් හොඳයි කියලා කාටනම් මේ ලෝකෙ වෙන්න පුළුවන්ද කියලා හිතන්න අමාරුයි. ඒ නිසා සාමාන්‍ය ප්‍රකාශයක් කරන්න පුළුවන් මේක තේරිලා යමෙක් සෝවාන් වුණත් මේක අරගෙන සෝවාන් වුණත් මේ වෙච්ච සංගතිය මේකයි කියලා ධර්මානුකූලව තේරුම් ගන්න විස්තර කතා කරන්න සෝවාන් වෙලත් මදි කියලා කියන්න වෙනවා. ඒක නිකන් සාමාන්‍යයෙන් කියනවනම් විශ්වවිද්‍යාලයේ අපි පළවෙනි උපාධිය පාස් වුණාට පස්සේ ආ රටවැසියේ පුරවැසි භාවයේ හොඳ තැනක් ලැබුවට ඒ මනුස්සර මේ මේ මාත්‍රකාව හොඳට තේරෙන්න පශ්චාත්තුපාදියකුත් කරන්න වෙනවා. නැත්නම් PhD කරුවට පස්සේ තමයි තේරෙන්නේ මේ විෂය කියන්නේ මොකක්ද කියන එක. අන්න ඒ වගේ තමයි මේ කෙරුණට මේ වැඩේ මේ කෙරෙන වැඩේ හරි මේකයි, දියුණුව මේකයි, එහෙම නැත්නම් පෙත මේකයි. මගේ තර්කයෙන් බැලුවොත් නම් මේක නීරස වෙච්ච වීම. සතිය නැතිවීමක් සමාධිය නැතිවීමක් භාවනා කෙරෙනවා නම් හරියට මේ රාගය ඇති කරන ප්‍රියමනා බව ඇති කරන සිත් ගන්නාසුළු බව ඇති කරන තැන ඉඳලා භාවනා කරනකොට එnde end end end end විරාගය කම්මැලිකම නීරස ගතිය පහළ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේකට ඒ යෝගාවචරයට නියම අර්ථකථනය දුන්නේ නැත්තම් නියම ධෛර්ය දුන්නේ නැත්තම් අද ලෝකේ භාවනා ජීවිතය දිහා බලන්න භාවනාවට පෙළඹෙන 80ක් 90ක් මග හැලෙනවා. හැලෙන්න හේතුව මේ භාවනාවේ ලැබෙන සෑම ප්‍රතිඵලයක්ම ප්‍රතික්ෂේප කරනවා. හිතාගෙන යන්නේ භාවනා කියන්නේ මෙහෙම එකක් කියලා. නැත්නම් මට භාවනාවේදී මේක ලැබෙන්න ඕනේ කියලා. කවදාකවත් නෑ. ඒක නිසා භාවනා කියලා කියන්නේ ඉච්ඡා බංගත්වයක් වෙනවා අන්තිමට. ඉන්නේ ඒක පිළිබඳව ලෑස්ති වෙලා යනවනම් ඒකට කියනවා සම්මිය දෘෂ්ටිය කියලා නැත්නම් විපස්සනාව කියන එක පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ පුද්ගලයාගේ රුචි අරුචිකම් වල මතිමතාන්තර පෞරුෂත්වයේ සැහැණ වෙනස්කමකුත් එක්ක තමයි ඒ තම ලැබෙන අත්දැකීම හොඳට දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අපි හිතමු මේ කියන විස්තරය අනුව යම් කිසි කෙනෙක් තේරුම් ගන්න මේ භාවනා කරනකොට ඉස්ලාම කරන්න තියෙන ස්වභාවයෙන් මූල කර්මත්තානේ මතු කරගන්න ඕනේ. මතු කරනකොට පේන්නේ මෝරච්ච, පමා වෙච්ච, ගොරෝසු වෙච්ච කර්මස්ථානයක්. නැත්නම් ස්පර්ශයක්. ඒකට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක නැවත නැවතත් කළා දහස්වර කළා දසදහස්වර කරලා මේ ගොරෝසු තැනට එනකන් පෙත ආරම්භයක් දැක ගන්න පුළුවන් වුණොත් අන්න යාර කියන්න පුළුවන් අන්ත දෙක දැක්කයි කියලා. ස්පර්ශය දැක්කා ස්පර්ශයේ සමුදය දැක්කා. සරුවචන් වහන්සේ කියනවා මෙන්න මේ අමාරු හිතා ගන්න බැරි ගඟ දිගේ ඉහළට පීලන වැඩපිළිවෙල කෙරුවොත් එයාට අතිරේක ආශිර්වාදයක් ලැබෙනවා සුභාසින්සනයක් ලැබෙනවා අතවාසියක් ලැබෙනවා මොකද <clears throat> ලාවට පටන් අරගෙන මේ ගොරෝසු බාටපත් වුණා නම් මේක ගෙවි යන පැත්ත දකින්න හම්බ වෙන එක අමතර ලාභේ මම නැවතත් කියනවා ගොරෝසු තැන පටන් අරගෙන මුල පැත්තට යන්නේක තමයි යෝගාවචරය දැක්වෙච්ච අනුග්‍රහය. යම් වෙලාවට යෝගාවචරයට ආස්වාසය ලාවට පටන් ගන්න තැන ඉඳලා ගොරෝසු දෙට්ටි හොඳට දැනෙන ආස්පුඩු පුරවාගෙන යන තැනට ආවොත් ඒ යෝගාවචරයා ඉබේම බුදු උපදේශකින් තොරව ධර්ම නියාමයේ කුලව චිත්ත නියාමානුකූලව එහෙනම් මේක ගෙවි යෑමක් මේකේ තියෙන්න ඕනේනේ මෙන්න මේක තමයි සබ්බ කාය පරිසංවේදී අසසිෂාමීති සික්කති කියන්නේ. ආස්වාසේ මුල මේකයි, මැද මේකයි, අග මේකයි. ප්‍රස්වාසේ මුල මේකයි, මැද මේකයි, අග මේකයි. පිම්බීමක මුල මේකයි, මැද මේකයි, අග මේකයි. හැකිලීමක මුල මේකයි, මැද මේකයි, අග මේකයි කියන එක ඔය තමයි විපස්සනා පිළිබඳව දෙන්න පුළුවන් හොඳ අර්ථකථනය. ඒකෙන් මැද දකින්න එක සම්මුතිය දකින්න ඕන කෙනෙක් දකින්න. ඒකත් නොදකින්න ඉඩ තියෙනවා. නමුත් අපි කියනවා හුඟක් කරලා දකින්න කියලා ආනාපානත් අහුවෙන්නේ නැහැ කියනවා. නමුත් අහුවෙන කට්ටිය ඉන්නවා. නමුත් කවදාකවත් ඒ යෝගාවචරය මේකේ මුල දැක ගන්නා ස්වරූපයෙන් යෝනිසමංස්කාරය යොදන්න නැතුව භාවනා කරාට මේ ගොරෝසු ආනාපාන දැකට ගෙනියන ගමනක් නැහැ ඒක. ඒ කියන්නේ ඒක දිගේ ඉදිරියට තල්ලු කරන්න. බුදුහාමුදුරු කියන්නේ පස්සට යන්නේ. මුලට අදින්නේ. මුලට ඇදලා ඇදලා ඇදලා දවසක නොදන්න නොදැක්ක තරමට සියුමානාපාන ඉඳලා ගොරෝස්තන්ට යනවා දැක්කොත් ඒට හම්බෙන අතවාසිය තමයි මේක ගෙවි යෑමක් තියෙනවා. ඒක නිසා උබෝවන්තේ විදිත්වාන කියලා කියන්නේ ගොරෝසු ආසස් ප්‍රසවාසයත් නැත්නම් ආසස් ප්‍රසවාසයේ ගොරෝසු අවස්ථාවත් ඒකේ මුලක් දැක්කොත් උබෝවන්තේ කියලා කියන මේ අන්ත දෙක උබෝවන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති. එතකොට මැද මාර්ගයේ වෙන්නේ නැත්නම් නිවන් මාර්ගයේ වෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ මේකේ ගෙවී යාම දැකීම. ඒකට තමයි නිරෝධ සත්‍ය කියලා කියන්නේ. ආස්වාසේ නිරුද්ධ වී යාම. ප්‍රස්වාසේ නිරුද්ධ වී යාම. මේ නිරුද්ධ වී යාම අපි හරි ආසයි දකින්න. නමුත් ආරම්භය හටගන්ම දකින්න නැතුව ඒ ඇහැ පහළ වෙන්නේ නැහැ. ඒ නිසා දුකක් දුකට හේතුවක් දැක්කොත් දුකේ Nirodhe දකින්න. නැත්නම් ආස්වාසයක් දැකලා ආස්වාසයේ මුල දැක්කොත් ආස්වාසයේ ගෙවියන හැටි දකින්න. ප්‍රසවාසය දැකලා ප්‍රසවාසයේ මුලක් දැක්කොත් අපේ ප්‍රයත්න නිසා අපේ අනුග්‍රහය නිසා වීර්ය නිසා Nirodhe දකින්න. ඒක නිසා ලෝකස්වභාවය කියලා කියන්නේ මේ තුنين එකයි දකින්න. නුපුහුණු මනස දකින්නේ ගොරෝසු ප්‍රසවාස ප්‍රසවිතර. මේකට කියනවා මුල නොදැක මැද පමණක් දැකීමට කියන පමාව කියලා. බුද්ධ ජනනාංශය අපිට කියන සාරා සංකේ කල්පලක්ෂය පෙරම්පුරලා ඇවිල්ලා 45 අවුරුද්දක් බුද්ධ කෘත්‍යය කරලා පිරුණම් පාන වෙලා තියෙන්නේ අප්‍රමාදේන භික්කවේ සම්පාදේත මහණි උඹලා දකින්නේ පමා වෙච්ච එකක් කරුණා කරලා අප්‍රමාදීව ඔය දකින්න ඕනම සංසිද්ධියක් එකක් හිර කරගෙන මූණට මූණ දාලා ඒකේ මුලට අදින්න මුලට ඇද්දොත් ඒ සිද්ධිය සංස්කාර ධර්මයක මුල මැද දැකපු එකනට අග දැකීමේ අවස්ථාවක් තියෙනවා නැත්තම් දැකපු මැද තණ්හා කරලා ඒ දිගේ ප්‍රපංච කරමින් යන ගමන නිකන් හීනයක් විතරයි. නැත්නම් ආයාවක් විතරයි. නැත්නම් මිරිඟුවක් විතරයි. ඉතින් මේ මිරිඟුවට තමයි අපි සම්මුති සත්‍ය කියන්නේ ලෝකායත විශ්යන් කියලා කියන්නේ මේ රජවරු ඇසියෝ මේ රට රාජ්‍ය ගංගා ඇලදොල සේරම පවතින්නේ අර ප්‍රමාදයේ තුලින් දකින්න ගොරෝසු තැන පමණයි. සියුම් තැනට යනකොට ඔය කියන ආලවට්ටම් මොකක්වත් නැහැ. භෞතික විද්‍යාඥා, රසායන විද්‍යාඥා, ඉස්ලාම් පටන් ගන්නකොට ඒ ලෝකයේ තියෙන මූලද්‍රව්‍ය ආවර්ත්‍ය වගුවකට දාලා දේශීය ගාණක් හෙව්වා. දිසි දානක් හොයලා ඔක්කොම එක එක කොටුවේ දාලා කිව්වා මේකේ අණුවක බර මෙච්චරයි දිග මෙච්චරයි මේක ලෝහයක් මේක සන්නායකයක් මේක වාතයක් පුදුමාකාර තොරතුරු හොයනකොට හැම කෙනාටම Nobel Prize හම්බුණා. ඔක්කොම කොටු කරලා කොටු කරලා එක එක අංශු එක එක මූලද්‍රව්‍ය කොටු වලට දැම්මා. ඊට ඉස්සලා තිබුණේ මට මේ අංශු කියලා කිව්වේ දැන් ඊට කොට පරමාණු කරුවාට ඊට පස්සේ කෝ මේ ලෝකයේ හැදිලා තියෙන මේ අන්තිම පුංචිම දේ පරමාණු තමයි කියන්නේ. අනේ බලන්න යනකොට පරමාණු කඩන්න පුළුවන් බව තේරුණා. ඊට පස්සේ ඒ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කියලා ඉවරලා ඒවවා කොටු කරලා බලනකොට ඒ ඔක්කොම සමානයි. හයිඩ්‍රජන් අයිනෝ තිබ්බත් හීලියම් වල තිබ්බත් වෙන පරලෝකෙක තුන සමානයි. ඊට පස්සේ බැලුවා දැන් එහෙනම් ලෝකෙ හැදිලා තියෙන අංච පුංචි මේක තමයි මේ ඉලෙක්ට්‍රෝන නැත්නම් ප්‍රෝටෝන කිය. ඒ දෙකත් හරියට තීන්දුව කරගන්න බෑ. ඔය ඉස්සල්ලාම කිව්වේ මේ විදුලිය ගැන කතා කරනකොට ධන පැත්තේ ඉඳලා ඍණ පැත්තට විදුලිය ගමන් කරනවා කියලා තමයි සම්මුති ගත්තේ. පස්සේ තමයි තේරෙන්නේ ඍණ පැත්තේ ඉඳලා ධන පැත්තට යන දැන් Papua දනවා අයුවා කියපු කට්ටිය. ඒ කොහොම කෙරුවත් අන්තිමට ඊටා අංශුකුඩ වලට යනකොට එක එක අණුවක තියෙන පරමාණුක තියෙන විශිෂ්ටත්වය නැති වුණා. ඊට පස්සේ බැලුවා මේ තියෙන පුංචි අංශුවක් තව කඩන්න පුළුවන් කියලා. කඩලා කඩලා පල්ලෙහාට බannකොට ඒකේ කිසිම වෙනසක් නැහැ. ඒක ගෑනු ශරීරයක තියෙනවද, පිරිමියකක තියෙනවද, ඒක කාබන් වල තියෙනවද, ඒක නයිට්‍රජන් වල තියෙනවද මොකක්වත් නැහැ. දැන් බලනකොට අර කියන අණු පරමාණු සේරම කතාවල් මේ මෝරච්ච ගොරෝසු වෙච්ච කොටස් දැක්ක මිසක් මේකේ ආරම්භයට මුලට ගියා නම් ඔය කියන ආවර්තිතා වගු කතාවල් හදන්න බෑ. ඒ තේරෙනවා එතන තියෙන තකතිරුකම කොටු කරලා තියෙන කියලා. ඒ නිසා දැන් කරන්න හදන්නේ අංශු දෙකක් එකට ගැටලා ඒ අංශු දෙක ගැටෙනවත් එක්කම එතනම ගැටෙන්නකොටම පහළ වෙන්නේ පළවෙනි අංශු මොකද්ද කියලා හොයන්න කියලා ඒක වෙන්න ඇති දෙයයන් අංශ කියලා හිතනවා. ලෝකේ මාවපු එක නේද කියනවා God particle කියලා. Hebron particle එක හොයන්න හරියට මහන්සි වෙනවා මේ දවස්වල මුලට අදින්න. සරුවචනාංශෝ කිසිම මොකක්වත් නැතුව ආස්වාසයේ මුල දැකලා කිව්වා මේක ශූන්‍යයි කියලා. ප්‍රසවාසයේ මුල දැකලා කිව්වා මේක ශූන්‍යයි කියලා. ඉතින් කට්ටිය කිව්වා නෑ නෑ මේක গুপ্ত ධර්ම ඕක ශූන්‍ය වෙන්නේ කොහොමද? එහෙනම් ආශ්වාසයක් වෙන්නේ කොහොමද? ප්‍රශ්වාසයක් වෙන්නේ කොහොමද? ආශ්වාසය නම් සීතල වෙන්නේ කොහොමද? ප්‍රශ්වාසය උණුසුම් වෙන්නේ කොහොමද? සර්වඥාන්ති කිව්වා පැත්තකට වෙලා ආයත් දෙක වහගෙන. සද්ද නැත්නම් කියලා හොඳට ආශ්වාසයේ මුලයි ප්‍රශ්වාසයේ මුලයි මේ ආශ්වාසය ප්‍රශ්වාසය දැකලා මුලට අරගෙන අරගෙන යන්න එතකොට ඔය සර්වඥාන්සේ දැකපු එක දකින්න පුළුවන්. එහෙම නැත්නම් ওই විශාල පරිශනාකාරයක් කරන එක දකින්න පුළුවන්. වස්තු ද්‍රව්‍ය වෙනුවට ශක්ති බවට පත් වෙනවා. ඒ කවදාකවත් මේක කිව්වට පිළිගන්නේ නැහැ මේ භාවනා කරන කෙනාට ওই විශාල විද්‍යාගාරයක සිදුවෙන වැඩේ කිසිම චීනක් කන්නාඩියක් නැතුව කිසිම දුරේක්ෂයක් කිසිම අන්වීක්ෂයක් නැතුව සතිය සහ සමාධිය එකලස් කිරීමෙන් මේක විනිවිදින්න පුළුවන් විනිවිදින්නේ මොකද්ද මේ අංශුවක තියෙන පරිධියේ ඉඳලා මැදට යන එක විතරයි තියෙන්නේ. බොහොම සුළු ඉඩයි තියෙන්නේ. මේ එකලසෙන් කරන්න පුළුවන්. ඒක මෑත යුගයේ දැන් හොඳට ඔප්පු කරලා පෙන්ලා දීලා තියෙනවා. ඔය හැම දෙයකටම දකින්න අපි හැම දෙයකටම වර්ණය හෝ සටහන හෝ සද්ද හෝ ඕනම දෙයකට ඒ සම්බන්ධ වෙන හිතේ පිරිසුදුකම කෙලින්ම බලපානවා. අවුල් වෙච්ච මනසකට පේන්නේ අවුලම තමයි. හොඳට පිරිසිදු කරගත්ත සති සමාධිගත මනසකට පේනවා අර අවුලත් පේනවා, නිරවුලත් පේනවා. එතකොට දෙකක් පේනවා. ආනි දෙක දැක්කොත් විතරක් උන්ද කවදාකත් එක අල්ලන්නේ තණ්හාවක් ඇති වෙන්නේ නැහැ විරාගය තමයි පහළ වෙන්නේ. නිරෝධය තමයි පහළ වෙන්නේ. පටිනිසග්ගය තමයි පහළ වෙන්නේ. මොකද විශේෂයක් කියලා අල්ලන්න කහ පාටක්, නිල් පාටක්, රතු පාටක්, කිස්ත්‍රියාවක්, පුරුෂයෙක් හරි වැරදි ඝනදරෝ වායු මොකක්වත් මේකේ නෑ ශක්තිය වලට බහිනකොට සියල්ල සමානයි. එතකොට උඹට ලොකු කෑල්ල මට පොඩි කෑල්ල කතාවක් නෑ. හැම වෙලාවෙදීම අපි විහිළුවට මම කියන කතාවක් තමයි ඔක්කොටම කේල් කනක මුල් ලැබරියම ඉල්ලන්න ගියොත් ඉතින් රණ්ඩු තමයි. දෙන කේල් ගෙඩියක් කෑවට පස්සේ කොයි එකේ තියෙන කේල් තමයි. ඒ වගේ අපිව කියන සැපෙයි දුකෙයි අපි ඔය කියන රත්තරන් වලයි අසුචි වලයි සේරෙකම තියෙන්නේ ඔය එකම ශක්ති විශේෂය තමයි. ඉතින් අපි අර රත්තරන් සහ අසුචි කියවන රණ්ඩු කරන දේවල් තියෙනවා මුලට යන්න දන්නේ නැති තාක්. මුලට ගියාට පස්සේ තේරෙනවා මේ මුලේ නෑ අර පෞද්ගලික ලක්ෂණ. ඒකේ නෑ ඔය කියන සුවිශේෂී ලක්ෂණ තියෙන සමාන ලක්ෂණ. සමාන ලක්ෂණ වලට එනකොටම ඊර්ෂ්‍යා ක්‍රෝධමාන නැති වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා අපි ආහාරය ශරීරයක් පවත්තන්න අපිට ඝන ද්‍රව වායු කියලා තුනක් ඕනේ. ඉතින් අපි මේ අතිකාල සේවාවල් කරගෙන පිටරට ගිහිල්ලා හම්බ කරන්නේ මේ ඝනේ හොයන්න තමයි. මේ කන ඝන ආහාර සඳහා. ද්‍රව සඳහා ලංකාව වගේ රටවල එච්චර ප්‍රශ්නයක් නැහැ පිටරට නම් ටිකක් ඝනන් වතුර දැන්. ද්‍රවයට රණ්ඩු නැහැ. හැබැයි ඝනයට වැඩිය ජීවිතේ උගාක් තීන්දුව වෙන්නේ ද්‍රවවලින්. ඒකට එච්චර රණ්ඩුවක් නැහැ. ඔය ඔක්කොම ජීවිතේ චිත්තක්ෂණ ගානේ තීන්දු කරන්නේ වාතයෙන්. ඒකට කිසිම රණ්ඩුවක් නැහැ. කිසිම දෙන්නෙකුට පොසතාට දුප්පතාට රජුරවන්ට හිඟන්නන්න කියලා වාතයේ කිසිම තාරතිරමක් නැහැ. ඉතාමත්ම වැදගත් ඔය ද්‍රවයටයි වා ඝණයටයි තමයි අපේ රණ්ඩු තියෙන්නේ මේ පෝසත් කෑමක් මේ දුප්පත් කෑමක් මේ ඉතා පිරිසුදු ජලයේ මේ සාමාන්‍ය ජලය කියන වාතයේදී කාටවත් වෙන් කරන්න බෑ. කියනවා බලනකොට හොඳට භාවනා කරලා පරීක්ෂා කරලා බැලුවොත් ඔය කොච්චර සුඛෝපභෝගී යාන වාහන ඉඳුන් ඇඳුන් පැලඳුන් කොච්චර කරගෙන හිටියත් ඒ මනුස්සයා තණ්හාවෙන් නම් මේක පාවිච්චි කරන ඊර්ෂ්‍යාවෙන් නම් මේක පාවිච්චි කරන ක්‍රෝධයෙන් නම් මේක පාවිච්චි කරන උන්වහන්සේ තුමා පාවිච්චි කරන්න කරන්න කරන්න හිත අවුල තණ්හා මාන දිටි දුරු කරගත්තට පස්සේ කොයි දෙයක වුණත් පුදුමාකාර සාන්තිමත් ගතියක් ඇතුළත් පිටත තියෙනවා ඉතින් ඒක ඇති කරන්නම් මේ මෝරලා ප්‍රමාදයටපත් වෙලා ගොරෝසු වෙච්ච දේවල් වලින් පමණක් චිත්ත රූපෙම වණ්ඩ යන්න එපා. මේකේ ආරම්භයක් තියෙනවා. මේක හටගන්මක් තියෙනවා. ඒ නිසා යේ ධම්මා හේතුප්පබව. යම් ධර්මයක් හේතුකින් හටගත්තා නම් ඒ ධර්මයේදී ආ බල්ල ධර්මයේ හරහා හේතුවට යන එක තමයි කියන්නේ අත්ත ධම්ම නිරුත්ති පටිභාන කියන එකට අර්ථය දැකලා අර්ථය හරහා ධර්මයට යනවා. මේකට කියනවා නීයතාර්ථය නේතා නීතාර්ථය කියලා නෙය්‍යාර්ථය නීතාර්ථය කියලා දෙකක්. මතු පිට දැක්ම සහ ඒක හරහා යනකොට පේන දැක්ම. මේක කරන්න බැරි එක්කනට තමයි අපි තිරසනයි කියන්නේ. කරන්න පුළුවන් ශක්තිය තියෙන එක්කනට කියනවා මිනිස්සයයි කියලා. එයා වුණත් තිරසනෙක් වගේ තමයි පටන් අරගන්නේ සම්මුති සත්‍යයෙන් පටන් ගන්න. නමුත් සම්මුති සත්‍ය 100%ක් බාරගෙන රණ්ඩු කරන්න වාද කරන විනුවට මේක හරහා දැකිය යුත්තක් තියෙනවා මේ සම්මුති සත්‍ය මේ දවටපත් උනේ සියුම් තැනක ඉඳලා ඒ සියුම් තැන ඉඳලා ගොරෝසු තැනටපත් වෙනකන් අපි පමා නිසා අපි දකින්නේ ගොරෝසු එක පමණයි. නමුත් මේක චක්‍රානුකූලව සිදුවෙන නිසා නැවත නැවත නැවත බලන්න පිම්බීමක් හැකිලිමක් පාස බලන්න, වම තැබීම දකුණු තැබීමක් පාස බලන්න, බලාන බලාන යනකොට ඕනෙම දෙයක ලක්ෂ කෝටි වාරයක් බලාන ඉන්නකොට ඒකේ මුලට අදින ගතියක් එනවා. ආනේ මුලට අදින ගතියට එනකොට අපිට තේරෙන පටන් ගන්නවා රණ්ඩු කරලා දිනා ගන්න මේකේ දෙයක් නැහැ. දිනා ගන්න වෙන්නේ පමා වුණොත් තමයි. ඒ නිසා පමාවට මදයට ලකුණාට පස්සේ රණ්ඩු සරුවල් වැඩි. අප්‍රමාදයටපත් වෙනවනම් ස්පර්ශය විතරක් නෙවෙයි ස්පර්ශ සමුදයක් දකින්න රූපේ විතරක් නෙවෙයි රූපේ හටගන්මක් දකින්නවා ආන්න එක දකින්නකොට අතිරේක ලාභයක් වශයෙන් මේ සියුම්මට පටන් ගන්න මේ විදිහට යමක් ගොරෝසු වෙනවනම් ඒක මේ ආකාරයටම නිරුද්ධ වෙලා ගෙවිලා යනවා මෙන්න මේ නිරුද්ධ වෙන පැත්ත නිරෝධ වෙන පැත්ත දැකීම නිරෝධ සත්‍ය වෙනවා නිරෝධ සත්‍යයේ තියෙන ප්‍රධානම ලක්ෂණ තමයි ආසාවක් හිටින්නේ නැහැ නීරස වෙනවා. එහෙම නැත්නම් විවර්ණ වෙනවා. ඒකාකාරී ගතියට යනවා. භාවනා කරන එකට මේක ආපු ගම මේ හිතන්නේ භාවනා කැටලයි කිය. එහෙම නැත්නම් පෙරදිලයි කියලා. වැරදිලයි. මම මොකද ඊගාවට කරන්න කියලා. ඒ කියන්නේ අපි හොඳටම දන්නවා මේ භාවනාදී හම්බෙන ප්‍රතිඵල සම්මුති මනසට ආඩම්බරයක් නෙවෙයි. ඒ නිසා ඒකත් පරිණාමය වෙමින් යන්න ඕන නිසා දවසක අපි භාවනා කරලා කරලා ඒ මූල කර්මස්ථානයේ පෙර නොදැක්ක පැතිකඩවල් දැක ගන්න නම් කියනවා හැමදාම මූල කර්මස්ථානයේ දිහා අලුතෙන් ආදුනිකයෙක් විදිහට බලන්නේ කියලා. වෙනම නැත්තම් කියනවා එන එන ආස්වාසය සම්පූර්ණම අලුත් එකක් විදිහට බලන්නේ කියලා. මේක හරි වෙහෙස කරයි. මේක හරි වෙහෙස කරයි. ඉස්සලා ඉස්සලා ආස්වාද ප්‍රසාරය හම් බලනවා. පිම්බීම හැකිලිම දිහා බලනවා. නමුත් එන එන හුස්ම එන එන ආස්වාසේ ප්‍රස්වාසේ නැවත නැවත අලුත් වශයෙන් බැලුවේ නැත්තම් අපිට අර මුලට යන්න බෑ. මුලට යන්න නැතුව ස්පර්ශය සහ ස්පර්ශ සමුදය දෙක දැක ගන්න බෑ. ඒ දෙක දැක්කේ නැත්නම් Nirodhe දැක ගන්න බෑ. නිසා එක හැම හුස්මක් පාසාම සතිය යොදන හැම චිත්තක්ෂණයක් පාසාම අපි දුක්ඛ සත්‍ය දුකේ හටගන්ම නිරෝධ සත්‍ය නිරෝධය සඳහා මාර්ගය කියන එකට පියවර තබනවා නැත්නම් චතුරාර්ය සත්‍ය පිළිබඳව චිත්තක්ෂණයක් පාසා සතිමත් වෙන හැම චිත්තක්ෂණයක් පාසා පුදුමාකාර තල්ලුවක් දෙනවා. මේ තල්ලුවේ ගැම්ම තමයි විදර්ශනා ඥාන කියන්නේ. අපි එක පාරක් මෙනෙහි කරලා තව සතියකට විතර පස්සේ ආයෙ මෙනෙහි කරාට අරකින් මේකට ගැම්ම හිටින්නේ මෙන්න මේ සති ධාරාව එක දිගට යනකොට තමයි ගැම්ම හිටින්නේ. ඒකට නිදර්ශනයක් වශයෙන් කියනවා ලෝකයේ හදලා තියෙන විශාලම ගොඩනැගිල්ලක් ගත්තොත් පාලමක් නැත්නම් අයිපල් කුළුන්න එහෙම නැත්නම් ඔය විශාල තට්ටු ගොඩනැගිල්ලක් වේවා ඒ ගොඩනැගිල්ලේ හරියටම ගුරුත්ව කේන්ද්‍රේ බලලා ජිල් බෝලකින් ගැහුවොත් මුළු ගොඩනැගිල්ලම දෙදරුමක් යනවායි පැත්තකට වැදුනට බෑ හරියටම ගුරු ගුරුත්ව කේන්ද්‍රයට වැදුනොත් ගොඩනැගිල්ලේ දෙදරුමක් යනවා දෙදරුමක් යන කියන්නේ ගුරු ගොඩනැගිල්ලම කම්පණය වෙනවා හරියට මේ කම්පන දෝලන වේලයේ බලලා එහාට යනකොට තවත් ජිල් බෝලකින් ගැහුවොත් අර කම්පන දෝලන වේගය දෙගුණ වෙනවායි කිය. හරියටම වදිනවා නම් ජිල් බෝල පහරක් දිගින් දිගට දිගින් දිගට අර කම්පන දෝලන වේගය වැඩි වෙලා බිල්ලිනේ කඩන මේ නිසා කියනවා පාලමක යනකොට හමුදාවට වම දකුණ වේගයෙන් යන්න එපයි කියලා මේ කම්පන දෝලන වේගය සහ පාලනයේ කම්පන දෝලන වේගය එකඟ වුණොත් විලාපය කරනට බැටලියනක මැද ඉඳදී පාලම කඩා වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පාලම කුඩින් යනකොට විෂමව ඇති ඇවිදින්නේ කියලා කියනවා. ඒ නිසා අපි සංසාරේ පුරාවට ගෙන අප මේ මෝහ පටල විශාල ගොඩනැගිල්ලක් වගේ. නමුත් අපි හරියටම ගුරුත්ව කේන්ද්‍රය බලලා එක සති චිත්තක්ෂණයකින් වෙද්දොත් සහලවන. ඒ සතිය චිත්තක්ෂණ දෙක තුන හතර පහ හය හත ගන්න පටන් අරගත්තොත් ඒක සහලවල සහලවල සහලවල අර සක්කාය දිට්ඨිය කියාගෙන ඇති කරගෙන ඉන්න මේ මවාගත්ත දේ දෙදරන පටන් ගන්නවා. මාන්නයක් කියලා අපි මේ අරයා ඉන්නවා මම ඉන්නවා මේ ඇතුළේ මේ පිටත කියන දේවල් ඇතුළත පිටත මොකක්වත් නැතු වෙනවා. මේක මම මාගේ කියලා ගන්න තියෙන ආසාවේ ගන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ වෙනුවට මේකේ තියෙන නීරසකම, මේකේ තියෙන නිබ්බිදාව, මේකේ තියෙන විරාග ගතිය, විරංජන වෙන ගතිය ස්වභාවයෙන් පේන්න පටන් ගන්නවා. ඉතින් අර ආසාවෙන්, තණ්හාවෙන්, මාන්නෙන් එහෙම නැත්නම් නිත්‍ය සංඥාවෙන් සුඛ සංඥාවෙන් සුභ සංඥාවෙන් ගත කරන එකට මේකේ නීරස භාවය එනකොටම එයා හිතන මේ භාවනාව වැරදිලයි කියලා. ගුරුවරයාට වැරදිලයි කියලා. භාවනා ක්‍රමේ වැරදිලයි කියලා. ඉතින් කවදද අපි සාදර වෙන්නේ මේ නීරසකමට? කරන්න බැරි වැඩක් නේ. නමුත් ඒ ඡායි කියනවා බුදුහාමුදුරුවෝ මේ වැඩේට සද්ධාව අවශ්‍යයි කියලා. සීලයක් අවශ්‍යයි කියලා. හොඳ සෞඛ්‍ය සම්පන්න මනසක් අවශ්‍යයි කියලා. හොඳ යහදක්මක් නැත්නම් සම්මාදිට්ඨියක් අවශ්‍යයි කියලා ඒකයි චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉස්ලාම් සම්මාදිට්ඨිය කියලා තියෙන මේ ද්වේතානුපස්සනා සූත්‍ර වගෝලින් ਸਰවචනංශ මේ දෘෂ්ටිය පිළියෙල කරලා දෙනවා. මේ භාවනා කරකට එන ලැබෙන සෑම දෙයකම වටිනාකමක් තියෙනවා. සතිය තියෙන තාක්කල්. සතියෙන්තරව අභිඥා පහළ වුණත් මොනවා වුණත් අහේනිය පිණිත හිතින්ද ඉඩ තියෙනවා. ඒකයි මම අද උදේ මතක් කරේ. අපි මේ කරන්න හදන්නේ කිසිම වෙන විශේෂණ වලට යන්න හදනව නෙවෙයි හැකි තාක් දුරට සතිය වඩන්නයි ඒකෙමුත් ආධුනිකයා මේක දකින්නේ එකම අරමුණක පිහිටනකොට ඒක නිසා මේ පරියංකය ටිකක් නම්බුකාර විදිහට සලකලා දීලා තියෙනවා මොකද ඒකෙදී අපි ආස්වාස් ප්‍රසවාසය පමනක් කරනවා නැත්නම් ඒකට සතිය පිහිටවනවා අනිකුත් විචල්්‍ය සාධක ඔක්කොම ඉෂ්ටිර කරනවා. සක්මනේදී එහෙම නෙවෙයි. ඇවිදින ගමන් සතිය පිහිටනකොට රූපත් පේනවා, සද්දත් ඇහෙනවා. එතකොට එකලස නැන සත්‍ය නමුත් සත්‍ය විවිධාංගීකරණය වෙනවා. එදිනදා වැඩවලදී মালටි ටාස්ක් විවිධාකාර දේවල් කරන නිසා සතිය බොහොම පුළුල් වුණාට ඝන කන්නේ. ඉතින් ඒක නිසා කොහොම කරත් ඔය තුනේදිම චිත්තක්ෂණයක් පාසා සතිමත් චිත්තක්ෂණයක් පාසා මේ වීදුරු මාලිගාව පුපුරනවා. ඉතින් අර ඒක gediya පිටින් ආපව ගෙදර ගෙනියන්න බලාගෙන ආපු කට්ටියට ලොකු අකරතැබ්බයක් සිද්ධ වෙයි. ඔන ඕනි ගිනි අගුරක් වෙච්චවයි කියලා භාවනා කරන කෙනාට නම් මේක දිහා සෙල්ලක්කාර විදිහට බලන්න පුළුවන්. ඉතින් ඒකෙදී සමහරු කියනවා තාම ගොඩනැගිල්ල හදාගෙන ඉන්න තරුණයන්ට මේක ලේසි කියලා. තරුණ තරුණයන්. අභාග්‍යයට වගේ යගලෝ කරන්නේ නැහැ වැඩි. මොකද යලන්න ගොඩක් වැඩ තියෙනවා. මැද වයසින් ණයට බබාලා බලන්න නිසා කරන්න බෑ. වයසට ගිය කට්ටිය ගොඩාක් ඇවිල්ලා කරනවා. ඒතකොට ගොඩනැගිල්ලට බොහොම අයිතිවාසිකම් ලියලා බූත්‍රියට සින්න වෙලා තියෙන නිසා මේකට ගල් වදිනවා කියලා දැනගත්තට පස්සේ මගදී යනවා හතරවෙනි දවසේ නෝට ගෙදර යනවා. ගල වදිනවනේ තට්ටු වෙන්න පටන් ගන්නකොට ගෙදර යනවා. ඉතින් ඒක නිසා මාර්යා හැම පැත්තෙම දිනු. නමුත් මේ බණ අහලා සූදානම් වුණොත් කරණ තියෙන එකට ලෑස්තිලා ගියොත් අපි මාර පාක්ෂිකද ਸਰුවචනාංශික පාක්ෂිකද කියලා බලන්නේ හොඳට භාවනා දියුණු වෙන එනකොට තමයි. ඒ නිසා මේ ධර්ම කොටස හොඳට කල්පනා කරලා හිතේ ධාරණය කරගෙන වෙනදා කරන භාවනාවත් මේකෙන්ම تعلق කරගෙන ගියොත් අපිට මේ මේ භාවනා අතරමැදි අර්ථකතන දීීම් මැනුම් කිරුම් හැමදාම වාසිරීත්මයි කියලා හිතන්න යන්න එපා. ඒ වගේම ਸਰවඥාන්සේ මේ උපදෙස් දීලා තියෙන්නේ උගා ගැඹුර දැකලා. එහෙම නැත්නම් මේ හිතන සඳවක්වත්, গুপ্ত දෙයක් හදාන්නවක්වත් ਸਰවඥාන්සේගේ ආශිර්වාදයෙන්වත් කරන්න බෑ. එයිසා ඒකේ තියෙන ගැඹුර ප්‍රධාන වශයෙන්ම වැටෙන විපස්සනා කරනකොට ශීලයට සමාධියට වැඩිය. ඒ නිසා එවැනි අවශ්‍ය කරන්නා වූ තෙදවන්ත, ශක්තිවන්ත මනසක් ඇති කිරීමට මේ ධර්ම කොටස එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. කියලා දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා අපි පැය එකමාරක පමණ කාලය අරගෙන තියෙනවා. ඉතින් මම සම්ප්‍රදාන කූලව නැත්තම් පුරුද්ද චාරිත්‍රය හැටියට ආරාධනා කරනවා. මේ ඉදිරිපත් කරපු කාරණා මත තම තමන්ගේ අත්දැකීම් මතින් ගත කරන ආගමික ජීවිතයේ මතින් කියන්න කරන්න දෙයක් ප්‍රශ්නයක් තියෙනවනම් නැත්නම් ප්‍රකාශන තියෙනවනම් කරුණාකරලා ඉදිරිපත් කරන්න. නෑ එක මේ ලෝක බුද්ධ ශාසනයේ තියෙනවා මූල ධර්මයේ උත්තරයක් කිසිම දෙයක් මේ ලෝකේ එකම හේතුවකින් සිද්ධ වෙන්නේ හේතු කාරණා රාශියක් අවශ්‍යයි. මිකර ඝන බහල වැඩි නිසා අවුතු ගාණක් එකම දිගට පමා වෙලාම බලපු නිසා අපිට පේන්නේ මේ කරාගෙන යන්න බෑ කියලා. ඒක නිසා අපේ ඉංග්‍රීසි වචන පාවිච්චි කරන දෙදෙනවා නම් මම කියන්නේ thin slicing of time කියලා එකක් තියෙනවා. අපිට කාලේ කඩන්න පුළුවන් කුඩා කොටස් ඉතාමත් ලුණු සිවියට වගේ කපන්න පුළුවන්කම එන්නේ සතියෙන් තමයි. සතිය නැත්තම් අපි කුට්ටි වශයෙන් කාලය ගත වෙන්නේ අපිට <clears throat> හිත නිින්දට වැටෙනවා, හිත පිට යනවා. හරියට thin slicing of time දන්නවනම් හුස්ම දෙකක් අතරමැද හැමදාම ශූන්‍යතාවය තියෙනවා. ආස්වාසින්ලා ප්‍රස්වාසයට යන්නේ ශූන්‍යතාවය හරහා. ප්‍රසවාසයෙන්ල ආස්වාසයට යන්නේ ශූන්‍යතාවය ආරයි. ඕක අල්ලනවයි කියන එක හුස්ම දෙකක් අතර කාලේ පමණයි. මූල ධර්මානුකූලව. නමුත් අර ගොරෝසු දේ පමණක් දැකලා මේ සියුම් කිරීම එච්චර දන්නේ නැති හිතට ඉතින් අරක ටික ටික ටික ටික ටික ටික ගිහිල්ලා හුස්මක මුල හුස්මක අග ආස්වාද ප්‍රසාද දෙක අතරමැද ગેප් එක වගේ ඉතින් අල්ලනවයි කියන එක ලොකු මැජික් එකක් වගේ පේන. නිසා හොඳ හේතු බහුවේ සම්පන්න පුද්ගලයාට විශේෂම අදිෂ්ඨාන ශක්තියෙන් වැඩ කරන කෙනාට තේරුණොත් හිතවිලි දෙකක් මැද නිවන තියෙනවා. ආස්වාද ප්‍රසවාස දෙක මැද නිවන තියෙනවා. වම දකුණ දෙක මැද නිවන තියෙනවා. අල්ලන්න බැරිකමයි වෙලා තියෙන්නේ. අපේ තණ්හාවෙන් කරන්නේ ගොරෝසු තැනින් ගොරෝසු තැනට තද්ද පුරුකක් දාලා ගැට ගන්න. බිමට බහැලා ආපහු යන බව පෙන්වන්නේ නැහැ. මේ ඉහළ පහළ යන මේ තරංග ගොඩක උඩින් උඩට උඩින් උඩට උඩින් උඩට තර්ජනය කර බාධා මේ පාලමක් පැඳිලා තියෙනවා. සිබ්බණිය කියලා කියන්නේ තණ්හාව කරන්නේ අන්නේ ගොරෝසු තැනින් ඊගාව ගොරෝසු තැනට දෙක බැඳලා අතරමැද හිස්කමක් පේන්න තියන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා මේ පොළවර ලෑලි පුට්ටු කරලා හදන්නේ පාකේ හදන්නේ. ලෑලි ගහලා ඒක හදපුවාම බඩුවගේ දක්ෂකම තමයි එක එක කෑලි වලින් හදන්නේ වැද්දිල්ල ගහනවා පොලිෂ් කෙරුවට පස්සේ අතනින් ගත්ත දූවිලි කඳුල මෙතෙන්ට යනකම්ම ගෙනියන්න පුළුවන් අතරමැද හිදස් නැහැ තනි ලෑල්ල වෙන්න මදිනවා. හැබැයි අපි දන්නවා මේ තනි ලෑල්ල නෙමෙයි තියෙන ලෑලි ගොඩක් පුට්ටු කරලයි කියන. ඒ දක්ෂකම තමයි වඩුවගේ ඔක්කොම මැදලා ඔක්කොම කපලා පොලිෂ් කරාට පස්සේ අතනින් ගත්ත දූවිලි ටික මෙතෙන් නිකන් ගෙනියතයි. ඒ වගේ තමයි තණ්හාව කරන්නේ ගොරෝසු ආස්වාසයෙන්ද ගොරෝසු ප්‍රසවාසයෙන් හිටපන්නවා. ආනපන හිටියත්. ඊට පස්සේ ගොරෝසු ප්‍රසවාසයෙන් ගොරෝසු ආස්වාසයෙන් පන්නවා මේ දෙක අතරමැද බිඳුවට බැලලා ආයේ නගින්න බව පේන්න තියන්නේ. ඒක තමයි නිත්‍ය සංඥාව කියලා කියන්නේ. නමුත් අනිත්‍ය සංඥාව පිළිබඳ හැඟීමක් තියෙනවා අපි දැනගන්න ඕනේ මේ ලෑලි පූට්ටු කරලා ගහපු එක මේ තනි ලෑල්ල නෙවෙයි. පෙනෙන්නේ නම් තනි ලෑල්ල වගේ තමයි. ඒක පොලිෂ් එකකින් අරන් තියෙන්නේ. පේන්ට් එකකින් අරන් තියෙන්නේ. ඔය හැම තැනම අතුරු පිරිද්දිල්ලක් තියෙනවා කියන එක බලන්න ගියොත් බලාන බලාන යනකොට මේ සම්‍යක් දෘෂ්ටිය තිබුණොත් කොයි වෙලාව වෙනවද කියන්න බෑ ඒක අකාලිකව සිද්ධ වෙන්නේ. හිමීට හිමීට හිමීට හිමීට සතිය වැඩිලා වැඩිලා වැඩිලා නිත්‍ය සංඥාව දුර්ල අනිත්‍ය සංඥාවට එනකොට පේනවා එක හුස්මක් හුස්මක ආස්වාස ප්‍රස්වාස දෙක අතර ગેප් එකක් නෙමෙයි එක හුස්මක ආස්වාසයේ පවා ආස්වාස කෝටි ගණක් එකතු වෙලා හැදිලා තියෙනවා. ඒ දෙක අතර මැදත් ગેප් එකක් තියෙනවා. එතනත් නිවන කියනවා. අන්නේ විදිහට thin slicing of time කාලේ ඊටාම තුනියට පතුරු ගහන පතුරු ගහන යනකොට නිවනයි සංසාරයේ අතර ලොකු වෙනසක් නැහැ. ඒක මේ විස්තර කරනවා සංඛාර උපේක්ඛා ඥානෙ විස්තර කරනකොට නිලුම්පත උඩ තියෙන වතුර කඳුලේ නිලුම්පත හෙල්ලෙනකොට වතුර කඳුලේ හෙල්ලෙනවා. හැබැයි නිලුම්පත උඩ තමයි වතුර තියෙන්නේ. හැබැයි දෙක ගෑවිලා නැහැ. ඒ වගේ තමයි නිවනයි සංසාරයයි එක උඩ එක තියෙන්නේ. අතර වෙනසක් නැහැ. හැබැයි මේක සම්පූර්ණ වෙනම ක්‍රියාත්මක වෙනවා. මේක වෙනම ක්‍රියාත්මක හොල්ලලා බලනකොට පේනවා. සංසාරේ තියෙන ගතිය තමයි අර වතුර කඳුල ඇතුළට බැඳිලා ඒකේ තියෙන පෘෂ්ටික ආතති නිසා බැඳිලා නෙළුම් කොලේ උඩ හිටියට නෙළුම් කොලෙත් එක්ක ගනුදෙනු කරන්නේ නැතුව ඉන්න එක තමයි වතුරේ හැටි. නෙළුම් කොලේ තියෙන ගතිය කේශ වර්ගයක් තියෙනවා මොනම දෙයක්වත් අල්ලන්නේ නැති ගතිය. වතුරේ තියෙන තමන්ගේක ඇතුළට නැමෙන ගතිය. බැඳිලා එයා බැඳගෙන එයා සංසාරයක් බැඳගන්න. බැඳෙන නිසා. නෙළුම් කොලේ තියෙන මොනවාවත් ගෑවෙන්නේ නැති ගතියක්. එයා වතුර කොච්චර තිබ්බත් ගෑවෙන්නේ නැතුව ඉන්නවා. ඉතින් ඒ වගේ නිවන සහ සංසාරය අතර මහා ලොකු වෙනසක් ඇත්තේ නැහැ. තියෙනම පමා වෙනකොට. මුලට අදිනකොට වෙනස අඩු වෙලා අඩු වෙලා අපිට තේරෙන පටන් ගන්නවා මෙතන හුදු මතයක්, හුදු දෘෂ්ටියක්, හුදු දර්ශනයක් විතරයි තියෙන්නේ. ඒ දර්ශනය හරි ගසගත්තට පස්සේ එතන එච්චර ලොක් කඩන්න දෙයක්වත් නැහැ. ඒක නිසා මේ සඳහා තියෙන එකම ක්‍රමය බොහෝ කාලයක් එකම වෙලාවේ භාවනා කිරීමමද එහෙම නැත්නම් තීක්ෂණ බුද්ධියමුත් කඩන්න බැරිද කියලා දෙකටම සම සම තියන්න වෙනවා. අපිට අරකින් බැන්නම් මේකෙන් කරන්න වෙනවා. මේකෙන් බැන්නම් අරකින් කරන්න වෙනවා. ඉතින් ඒක ක්‍රමයෙන් තමයි විශාල කුළු ගෙඩියකට විශාල ගල් තලාවකට නැත්නම් ගල් කුලකට කුළු ගෙඩි පාර ගහලා ගහලා ගහලා කොතනද ගල පැලෙන්නේ කියන එක ගහන පාට ඉස්සල පාරදී තේරෙන්නේ ඒක පාරට පැලුනට පස්සේ පේනවා මෙතෙක් ගහපු එකෙන් ගහපු එකෙන් පැලයිද ගිහිලා ගිහිලා කොතනින් හරි පල්ලා ගියයි කියලා. හරියට කියනවා නම් අකුණු ගහන අහසද්දියා බලන් ඉන්නකොට දැන් මේ විදිහට අකුණක් ගහයි කියලා ඊට චිත්තක්ෂණයට කලින්වත් සැලසුම් කරගන්න පුළුවන් ක්‍රමයක් නැහැ. අකුණු ගහලා ඉවර වෙච්ච ගමන් ලකුණක් ඉතුරු වෙන්නේ නැහැ. අකුණු ගහනවා දිහාම බලන් හිටියොත් ඒ ඡාපේ හැටි, ආලෝකේ හැටි, සද්දේ හැටි දැක ගන්න පුළුවන්. මොකාට හරි කිව්වොත් චිත්තක්ෂණයට පහළ අන්න අකුණක් කියලා එයාට අල්ලන්න බෑ. අන්න වගේ ඒ වගේ එකලස ඒ වගේ තියෙන එල්ලේ. ඒ එල්ලේ කියන එක සම්පූර්ණ අහඹයක් තියෙන නිසා නිවනක් හෝ ඥානයක් හෝ අවබෝධ කෙරුවට පස්සේ ඒක කාටවත් දෙන්න බෑ. ඒ මනුස්සය හැමදාම අලුත් කරනවා ඒකේ. හිතුවට වැඩිය තිරියම් කරලා දානවා. ඒ මොකද ඒකෙන් ඒ මනුස්සයාගේ සියල්ලම හැම දෙයක්ම කාඩ් කොට්ටමක් අලුතෙන් අනලා අතක් බෙදුවා වගේ සම්පූර්ණ අලුත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා කාලේ මේ කාලෙට අහුවෙන්නේ නැහැ මේක. යන්න පුළුවන් නමුත් අපිට මේ පමාව නිසා සිද්ධියක් දකින්නකොට මුල දැක් ගන්න බැරි නිසා අපි හැමදාම දකින්නේ ගොරවසු වෙච්ච මෝරච්ච දෙයක්. මුලට මුලට යනකොට යනකොට ඒ නියපොත්තෙන් කඩන්න පුළුවන් පොරවෙන් කපන්න ඕනේ නියපොත්තෙන් කපන්න පුළුවන් chance එක වැඩි. එතකොට සිද්ධිය අපිට නතු වෙනවා. පමා වෙන්න පමා වෙන්න අපිට වෙනවා සිද්ධියට නතු වෙන. සිද්ධියට වාල් වෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි පෘ탁ජනකම කියලා කියන්නේ. ඔව්. සයින්වත් විඥානයයි හිතයි මට තේරෙන විදිහට ප්‍රබල බලවේග දෙකක් වගේ මට පේන්නේ. විඥාණයෙන් තමයි සංසාරයේ ඇහැ කන නාසය ඔක්කොම මේ සංඥා ලබාගෙන දැන් අපේ දැන් මේ එදිනදා ජීවිතේ ඔක්කොම විඥාණයෙන් අවබෝධ කරන්නේ. සායනාස් කිව්වා ගැන නෙළුම් මඩෝල වතුර බින්දුවක් තියෙනකොට මේ වෙනසක් තියෙනවා. විඥාණයෙන් එකක් පේනවා. හිතෙන් තමයි නිවන පේන්නේ. කියන්නේ විඥාණය නැති විට හිත ප්‍රබල වෙලා අර වෙනස පේනවා. ඒකේ ශක්තියක් තියෙනවා සානන්ද. විඥානයයි සිත. නෑ ඇත්තටම මේ ධම්මසංගණී අටුවා වගේ වෙවදී විඥානය කියලා කියන්නේ හිතටම නම. දෙක සමානාර්ථ පද. වෙනසක් තියෙනවා කියන මතේ ඒක අර්ථ ඡායාවක් තියෙනවා කියන එක මේ ඔය හේම්පිටික ඥානසීය ස්වාමීන් වහන්සේ ඔය මහායාන පොත් වලින් ඇදලා පුළුවන් තරම් කියන්න හදලා තියෙනවා මන විඥානයේ මනෝ විඥානයේ චිත්ත කියනවා මන විඥානය තමයි තාමත් පිරිසුද්ධත්වය ඊට පස්සේ මනෝ විඥානය බාටපත් වෙන එක හිත හරහා පමණක් ක්‍රියාත්මක වෙන ඉන්දියන් හරහා නෙවෙයි නමුත් ඒක ඉඳුරන් හරහා තත්ත්වයට ගිහිල්ලා කෙලසුණාට පස්සේ ඒකට චිත්ත කියන තත්ත්වයටපත් වෙනවා චිත්ත භාවනා කරන්නේ එතකොට ඒ නිසා චිත්ත தත්ත්වේ මනෝ தත්ත්වයටපත්ලා මනෝ தත්ත්වේ මන தත්ත්වයටපත් වීමක් නිකන් හැවහැර යෑමක් හැව ගලවලා දැමීමක් වගේ කියලා කියනවා. හැබැයි ඒකත් ඒ ප්‍රත්‍යාරගත කෙරුවට එහෙම මේ අර හිත කියලා කියන්නේ විඥානය කියලා කියන්නේ චිත්ත මන මන කියලා කියන්නේ තුනම එකයි කියන එකට මූල ධර්ම වශයෙන් පහර ගැහිමට ඒ සංස කතා කරන එක හොඳයි. නමුත් පොදුවේ ගන්නකොට හිත කියන විඥානයේ එකයි. නමුත් මහත් එක ප්‍රශ්නේ මෙන්න මේ විදිහට නගන්න පුළුවන් අහුවෙන්නේ නැතුව වචන වලට අහුවෙන්නේ නැතුව මේ නාම රූපච්ච විඥාන විඥානපච්ච නාම රූපං කිව්වට පස්සේ ඒ නාම රූපේ නාමය කියලා එකක් කියනවනේ. ඒකේ හිත තියනවද නැද්ද? එතකොට මොකාටවත් ප්‍රශ්න වලට අහුවෙන්නේ සදාකාලික ප්‍රශ්නයක් විතරට උත්තර නැති එක. විඥානයේ නිසා නාම රූපය ඇති වෙනවා නාම රූපය නිසා විඥානය ඇති වෙනවා ඔය කියන නාම රූපේ හිත තියෙනවා. ඒක කිකිලිද ඉස්සලාවේ බිත්තරේද ඉස්සලාවේ කියලා පස්සෙන් පස්සට පස්සෙන් පස්සට යන්න පුළුවන්. ඉතින් කෙනෙකුට කියන්න පුළුවන් කිකිලියක් එන්නේ කොහොමද බිත්තරක් නැතුව කියලා. ඒක බිත්තරක් බිත්තරේ දාන්න කිකිලි හිටින්න තමයි මොකද්ද දාන්නේ. ඉතින් අන්තිමට ෆෘට් කෝස් ෆස්ට් කෝස් කියන එක තියෙන්නේ. දෙවියන් ආංශය බැවුවා නම් දෙවියන් ආංශය බැවුවේ කවුද? කොහොමද දිගින් දිගට දිගින් දිගට යනවා. එතන ඔය ප්‍රශ්නෙට මම දක්ව එක විදිහක සාමාන්‍ය විචක්ෂණ උත්තරයක් තමයි නාම රූපය මැවෙන්නේ විඥාණයෙන් නැත්නම් විඥාණය පදනම් කරන විඥාණය හේතු කරගෙන විඥාණය බටකොටු මිච් එකක් වගේ නාම රූපය ඇති කරනවා නම් ඒ ඇති කරන නාම රූපයේ හිත පවතින්න බෑ ඒකේ තියෙන්නේ හිත නැතුව ඊටු ටික ඔක්කොම තියෙනවා මේ විඥාණය උදව් ලබන තාක්කල් හරියට ඒකට උදාහරණ දෙකක් දෙනවා මම ගොඩක් වෙලාට දර්ශන විද්‍යාව කරන්නේ කණ්ණාඩියක් කරන අපි මූණ බැලුවොත් ඒ බලන ඡායාව අනිවාර්යයෙන්ම ජීවත් වෙනවා වගේ පේනවා. අපි hina වෙනකොට ඒක hina වෙනවා. ඒ වර්ණ කණ්ණාඩි හරිනම් හරියටම වෙන නමුත් අපි හොඳටම දන්නවා මේක පිළිඹුවක් පමණයි කියලා. මේක ඡායාවක් පමණයි කියලා. නමුත් මේ ඡායාව සජීවී. ඒ සජීවීකම පිළිඹුවක් විතරයි. මේ මේ හිතෙන් මේ මේ මන මේ කණ්ණාඩියේ තියෙන පිළිඹු වෙන ගතියෙන් මේ මූණ තමයි එතන පිළිඹු වෙන්නේ නමුත් එතන මූණක් නැහැ. කණ්ණාඩි අනිත් පැත්ත තරවයි කියන්නේ. දැන් මූණ නැති වුණා. ඒකට අන තිබුණ එකට මොකද වුනේ කියලා. තිබුණා නම් ප්‍රශ්නයක් තියෙනවා එතන. එතන තිබුණේ නැහැ. එතන තිබුණේ මායාවක්. ඒ වගේ තමයි නාම රූප නිසා විඥානය පහළනකොට විඥාන නිසා නාම රූප පහළ වෙනකොට ඒ නාම රූපේ නාමයේ විඥානේ තියෙනවනේ විඥානේ තව විඥානේ පහල කරන්න පුළුවන් වෙනවනේ. අපි දන්නවනේ මව්පිය දෙන්නෙක් සම්බන්ධයක් නැතුව ගන්ධබ්බෙක් නැතුව විඥානය පහල වෙන්න බෑ කියලා. එහෙමනම් මේක අතුයිටි විහිදලා හොෝගාල විඥානේ පැතිරෙන්න ඉඩ තියෙනවා එහෙම නැහැ. ඒ නිසා මේ ගන්න විඥා නාම රූපයේ විඥානේ නැහැ. විඥානේ තියෙන වගේ පේනවා මේ සජීවි නිසා. ඒක තමයි රිලව් අර අල්ලන්නේ පිටිවසෙන් අත දාලා. කන්නඩියේ බලලා ඌට හැවද්ද රිලෙ වෙප්පේටි. ඌ ඒකට විරිටනකොට අරුත් විරිටන ඌට තරහ යනවා. ඉතින් අල්ලනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩේ අර කල්ලල්ලා ඉන්නවා. ගේ කුරුල්ලෙකුට දුන්නොත් කන්නඩියක් වැඩේම කොටනවා. ඌද ඌට ගෑණි අතන ඉන්නවා පේනවා. තව කුරුල්ලෙක් ඇවිල්ලා ඒකට ඇගහනවා. ඌට අරින්න බෑ මොන જાති කරකත් ඌ මරණකම් ඉවර කරන්න බෑ. ඉතින් බලන්න ඌ දන්නේ ඌ කොටන්නේ උගේම ප්‍රතිබිම්බෙරි කියලා විතර අපිට hina වුණාට පුරුල්ලට විහිළු නෑ ඒක. ඌ ලේ වලින්ම තමයි වැඩේ කරන්නේ. ඒ වගේම අපි මේ මේ අර ඒකට ඇති කරපු ක්‍රමයේ කියන්නේ විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා. ඒකෙදි කියලා තියෙනවා මේ අපි දකින්නේ බාහිරේ අපේ විඥානයේ විසින් ඇති කරන ප්‍රතිබිම්බයක්. ඒක නිසා අපි සතුටින් බැලුවොත් ලෝකේ සතුටට පේනවා. ඔබ කනගාටු වෙලා බැලුවොත් ලෝකේ කනගාටු වෙලා පේනවා. What you see that you are. ඒක කියනකොට හුඟ දෙනෙක් කැමති නැහැ. හුඟ දෙනෙක් කියන්නේ නැහැ ලෝකයක් තියෙනවා. තියෙන ලෝකේ පේනවා. පේන ලෝකේ තියෙනවායි කියලා. නමුත් අර කණ්ණාඩි උපමාව දෙනකොට ඕක ටිකක් හැලහැප්පෙනවා. මිරිඟු උපමාව දෙනකොට ඕක ටිකක් හැලහැප්පෙනවා. ඒ නිසා සරුවත් යනසේ කියනවා ලෝකේ දිහා බලන්න ලෝකේ මායාවක් විතර බලන්න මිරිඟුවක් විතර බලන්න ඡායාවක් විතර බලන්න එතකොට මායя උඹව දකින්නේ නැහැ කියලා. අපි මේක ස්ථිරයි නිස්ථිරයි කියලා බැලුවොත් මායя ස්ථිර නොවින අපිව මරනවා. මේ දකින්න දේත් වෙනස් වෙන සුළුයි අනිත්‍යයි දුකයි අනාත්මයි මේ හිතේ තියෙන හොල්මනක් තමයි මේ පේන්නේ කියලා බැලුවොත් හරිය ලස්සනට මේ රස විඳින්න පුළුවන් මේ නිර්මාණය මේ ඉස්සරහ තියෙන එක නිතර නිතර වෙනස් වෙන්නේ හිතේ ඒ තරම්ම වෙනස් වෙන නිසා. ඉතින් මේකම වුණත් බොහෝම කරුණාවෙන් කොහොම సౌందర్యාත්මක බලනකොට අනේ හොච්චර හොඳද කියලා හිතනවා. තරහා ගිහිලා කේන්ති ගිහිලා බලනකොට ඒකම එපා වෙලා විනාශ වෙන්න බණටි පෙරලිය අපි හිතනවා ඒ රූපේ තියෙන එකක් කියලා. සතුන් දෙපෙන්නේ රූපේනේ උඹ විසින් ඒකට දාන එකක් නිසා ඒ අර චරණ චිත්‍රය ගැන කතා කරනකොට ඒක ලස්සනට ਸਰුවචන සඳහන් කරනවා සංයුත්තනිකායේ කියනවා මහන්නේ උඹලා චරණ චිත්‍රය කියන එක දැකලා තියෙනවද කියලා. ඉතින් අපේ නරක වෙලාවට ඒ සංඥා ඔව් කියනවා. නැත්තම් බුදුහාමුදුරුවෝ කියලා දෙනවා චරණ චිත්‍රය කියන්නේ මොකද්ද කියලා. සරුවචනන්සේ කියනවා මහන්නේ මේ චරණ චිත්‍රයේ කොයිතරම් විචිත්‍රද හිත ඊටත් වැඩිය විචිත්‍රයි කියලා කියනවා. ඒකට හරි කසපෝ සෙන් කතාවක් තියෙනවා. මේක තමයි බේස් එක. ඒකෙන් හදපු එකක් ස්වාමීන් වහන්සේ නමක් වැදගත් කරුකටේ ස්වාමීන් වහන්සේ නමක් යටතේ ගෝලියෙක් භාවනා කරනවා භාවනාව අල්ලන්නේ. හැබැයි හොඳටම දන්නවා මේ ගුරු හාමුදුරුවෝ ගාව යමක් තියෙනවායි කියලා. හැබැයි මෑට අහුවෙලා නැහැ. ඉතින් මනුෂයා කරන්නේ භාවනා කරන වෙලාවේ ඇන්දාවේ විශේෂයෙන් මටත් ඒක තියෙනවා 6 7 පරියන්කේ අල්ලන්නේ. කට්ටිපණින්නමයි හිතෙන්නේ අර මැත්ස් ක්ලාස් එකටයි ඉංග්‍රීසි පන්තියටයි කට්ටිපණින්නේ අපි. ඒ දෙකම හොරයි. ඉතින් ඒක පයින්. ඉතින් මෙයා කරන්නේ ඒ වෙලාවට පැනලා ගිහිල්ලා ඉර බයින හැටි බලන්නේ. කඳ උඩට නැගලා උඩට නැගලා පස්සේ හරි ජොලි. විවිධාකාර වර්ණ වලින් හැඩ වෙලා අහස ලස්සන වෙලා ඉර බැලුවට පස්සේ මනුස්සයාට මොකුත් නැහැ පුදුමාකාර රසයක් පුදුමාකාර సౌందර්යයක් මත් වෙනවා මත් වෙලා ආවට මතක නැතුව උගිල ගුරුන්නාසිට කියනවා කටි වෙන්න බව අහුවෙන්න ඌට මතක නැතිලා කියන්නේ ඇත්තටම ඔබතුමා විශ්වාස කරන්නේ මගේ මහාන ජීවිතේ මෙච්චර ලස්සන අවස්ථාවක් තිබිලා නැහැ අද මම ගියා ඉර බහිනවා බලන්න එච්චර විස්තර දෙයක් නැහැ කියලා ඒක ගුරුවරයා දන්නා මේක පැහැදිලිවම භාවනා කරලා නැහැ කියලා. කට්ටි වෙල කන හරහා එකක් ගහලා කියනවා උඹ දන්නද උඹ හිත ඊට වැඩිය ලස්සනයි කියලා. උඹ හිත ලස්සන නැත්තම් ඒක බලන්න බෑ. ඌ ඒක කන කන හරහා ගහනකොට නිවන් දකින්නයි කියලා කියනවා. ඒකෙන් ඌ අවබෝධ කරනවලු මේ ලස්සන දැක්කේ අරක ඒ තරම් භාවනාව තුච්චයි එපා. මේක හරි ලස්සනයි. ඉතින් ගුරුවරයා කියනවා උඹේ ලස්සන දකින්න උඹේ හිත ඊට වැඩිය ලස්සන වෙන්න ඕන මොකද හිතෙන්ම උඹ එකක් ඔය දැක්කේ. ඉතින් අවොයි කියලා කියන්නේ ඒ දර්ශනෙට කොච්චර ආකර්ෂණීය වෙන්නේ මොකද්ද භාවනා ඒ තරමට මෙපා වෙලා. භාවනා තියෙන භාවනාවේ තියෙන එපාකම තමයි අරකට ඇදෙන්නේ. ඉතින් ඒ ඒ නිසා නාම රූපේ නිසා විඥානය බැවෙනවා විඥාන නිසා නාම රූපම වෙනවා කියන තැන හරීම සූක්ෂමයි. ඉතින් ඒ නිසා තමයි ඔය විඤ්ඤාති මාත්‍රතාසෙද්දි කියලා වෙනම නිකායක් ඇතිලා තියෙනවා. ඒ වෙනතම් බාහිර රූප කියන එක තියෙනවා කියන එක අපේ තේරවාදී පිළිගන්නවා අත්ත මේ චිත්තචෛසික රූප නිබ්බාන කියලා හතරක් තියෙනවා කියලා පරමාර්ථ. රූප කියන එක පවතිනවායි කියලා ඉස්තිර කරනවා. ඒ ඒ තේරවාද. අර්ගය කියනවා රූප කියන එකක් තියෙනවා ඒ උඹ මාවපු එකක්. උඹේම මේ කණ්ණාඩි එකක් කියලා. මේ දෙක එකක්වත් අල්ලන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ ගැල්ලුවොත් ඒකාන්තයක් තන්නි ක්‍රම ලෝකෙ මැවීමක් කියලා හිතාගන්න මායාවක් වෙනවා. රූප තියෙනවා කියලා ගත්තොත් ආස්තික දෘෂ්ටියට වඩනවා තියෙනවා කියන එක ගහුවොත් නැහැ කියන එකෙන් ගහපන්. නැහැ කිව්වොත් තියෙනවා කියන ගහපන් උඹ පැත්තකට බලන්න. උඹ මැද පාරෙන් ඵලයක්. ඉතින් ඒකට කියනවා චපලකම. අමරාවික්කේපවාදී කියලා කියන්නේ ඕකට. මේ ඔක්කොම තියෙන්න ඕනේ ආහමුතු කෙනෙක් ආව. නැතුව කරන්න බෑ. මේ අහන ප්‍රශ්න වලට නැත්තම් කොහොම උත්තර දෙන්නේ? අර පැත්තෙන් ආව මේකෙන් ගහන මේකෙන් ආවොත් ඒකෙන් ගහනවා ගහරි වෙලා ටටා කියලා යන එකයි තියෙන්නේ. ඔය මේ පළවෙනි වරක්ම ජාල සූත්‍රයේදී සරුවත්යන්සේ කියනවා මේ මේ මං ආවේ උඹලට සිල් උගන්නන්න නෙවෙයි. මං ආවේ උඹලට සමාධි උගන්නන්න නෙවෙයි. මොනවට නෙමෙයි බ්‍රහ්මජාලේ කඩලා යන්නේ කිය. මේ උඹලා අතර තියෙන මේ මතවාද මේක ගත් එක මේක තියෙනවාමයි කියලා ඌ අල්ලගෙන දගනවා. මෙයා ගත් එක ඒක තියෙනවාමයි කියලා අල්ලගෙන බුදුහාමර ගන්නවා කියන මූසලා මූට ගහපුවාම එක දවසක් මෙයාගේ අර බැම්මක් අයිනේ යනකොට උඩ පැත්තේ කොටියෙක් පයින් හදනවා. මේ පැත්තේ වතුර කඩක් කිඹුලෙක් එනවා. කිඹුලා කණ්ඩ හදනවලු. මේ මිනිසයා කරන දේ හරියට මැදට දිලා කොටිය පයින්නකොටම කිඹුලා එනකොට මිනිහා පැත්ත කරනවා. ඒතකොට කොටිය කිඹුලා කාලා මිනිහා බේරෙනවා. ඒ කොටියට සෙල්ලමක් නෙවෙයිනේ කිඹුලාගෙන් බේරෙන්න ඌ ෆුල් ෆයිට් එකක් දෙන්න. ඒතර මිනිහා අල්ලගන්න වෙලාවක් නැහැ. කිඹුලා යනවා මිනි කොටිය අල්ලගන්න. ඒ වගේ අපි ඉන්න ඕනේ කොටිය පණිනකන් ඉසලා දිව්වොත් කොටියයි කිඹුලාගේ අනතුරු දෙකම අපිට තියෙනවා. අපි හරියට බලාගෙන ඉන්න ඕනේ මෙහෙන් කොටියක් පයින්නකොටම මෙහෙන් කිඹුල යන්න වෙලාවදී විතරක් පැත්තකට වුණා නම් ඒ වගේ දෙයක් තමයි සමහරවිට මම මේ පොතකින් මේක හොයාගත් මේ අයිඩියා එක. ඒකෙත් ඔය කොටියා කිඹුලා කතාව තමයි මට තේරුනේ. සිත බලන්නේ මේ ලෝකේ තියෙන දේවල් ඔක්කොම අපිට දැන් මේ ලෞකික ලෝකේ වෙන දේවල් ඔක්කොම මේ විඥාණයට අවුට්සෝස් කරනවා. දැන් වචනයක් තියෙන අවුට්සෝස් කියන්නේ. සිතේ සිත ඒකට යන්නේ අවුට් ඒක අවුට්සෝස් කරලා විඥාණයට දෙනවා ඔන්න ඒක බාර ගනින්න කියලා. කියන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් වෙන ඔක්කොම සෙල්ලම් ටික විඥාණයට බාර දීලා තියෙනවා සිත. දැන් විපස්සනායේ මට තේරෙන විදිහට අර විඥාණය අපි පොඩ පොඩ ඒක පාලනය කරලා පාලනය කරනවානේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් ගන්නේ සංඥා පාලනය කරලා ඒක தත්වයකට ආවම විඥානීය දුර්වල වෙලා සිත ප්‍රබල වෙනවා. එතකොට තමයි ලෞකිකිනා ලෝකතර මට්ටමට වෙන අවස්ථාව එන්නේ. සිත ඒ සෙල්ලම කරනවා. විඥාණයට බාර දෙනවා මේ ලෝකෙ. ඒක ඒකෙදි තියෙන ඒකට තියෙන ඒක ඒක මොඩල් එකක් ඔය පෙන්වන්න දෙන්නේ වාද දෙකකින් මේ මේ කඩන්න වෙනවා ඔක. කියන්නේ චැලෙන්ජ් කරනවා. එහෙමනම් නිවන් දකින්නට හිත ඉතුරු වෙනවා කිය. කියන්නේ යමක් සෝස් එකක් තියෙන්න ඕනේ. නැහැ. එහෙම තියෙනවා නම් ශූන්‍යතාවයට පුළු වර්ණගීමක් වෙන්න බෑ. ඒක නිසා හිතක් පවතිනවා කියලා. ඒ නිසා යම් වෙලාවකට කියනවා හිත කියන්නේ විඥාණයට තමයි කියලා. ඒක කඩන්න තමයි ඥාන වීර හඳුරෝ නානනේ ඥාන මේ මේ හේම්පිටික ඥාන සීය හඳු කිව්වේ මන විඥානයේ මනෝ විඥානයේ බවට පත් වෙනවා. පත් වෙන්න ඉස්සෙල්ලා ස්වභාවයේ ප්‍රകൃතිය මන විඥානය. ඒක තමයි මනෝ විඥාන හෝ චක්කු විඥාන හෝ සෝත විඥාන ගහන විඥාන කියන්නේ. මනෝ විඥාන කියලා කියන්නේ සම්නික්කර නාම ධර්මයක් පමණයි. එතකොට මන චක්කු විඥාන සෝත විඥාන වලට රූප ධර්ම සම්බන්ධ වෙනවා වෙරිෆයි කරලා බලන්න පුළුවන් ගතියක් තියෙනවා. චෙක් කරලා බලන්න පුළුවන් මේ රූපේ මෙහෙමයි කහ රතු නිල් ඇහැ කියන්නේ මේකයි කියලා. නමුත් මන විඥානේ කියනකොට හිතවිලි පරම්පරාව කියන්නේ ඒකට පස්සේ අට අර්ථමත් වෙනවා මන විඥානේ කියලා. මේක නම් මෙන්න මේකට දාපු එක තේරවාදී ආලේ විඥානය. ඒකට කියේකට ආලේ විඥානය කියලා අපේ කිව්වා භවංගේ හිත කියලා. ත්‍රිපිටකයේ භවංග හිතක් නැහැ. නමුත් මේ මොඩල් එක හදන්න ඕන තාම අටුවා යුගයේදී භවංග හිත ආවට පස්සේ දැන් සියලු දේට වැඩිය භවංගේ පිරිසිදුයි උත්කෘෂ්ටයි. හැබැයි භවංගේ කියලා කියන්නේ මේ දැකපු නැති එකක් කවුරක්වත්. ඒක ගැන හෙන්න වාද විවාද යනවා. ඒක දැක්කේ නැත්තම් වැඩක් නැහැ කියන කට්ටියක්. කියන තීරණ පෙන්නපන් කියලා තව කට්ටියක් කියනවා නෑ. ඒක නිසා ආලේ විඥානය කියන එකත් මතු පසු කාලින ඇති කරගත්ත concept එකක් මේක විස්තර කරනවා. තේරවාදී දැමේ භවංගහිත. මේ වෙනුවට සරුවචනන්සේ පාවිච්චි කරලා තියෙන විඥාන ස්රෝත භවග්ගහිත කියන එක. භවයේ කෙලවර යන හිත. ඒ කියන්නේ අහිත තමයි. නොහිත. හිතක් නැති ගතිය. ඉතින් ඒක සාමාන්‍යයෙන් ලීනි ක්‍රමයකට උගන්වන්න බෑ. අපි කියනවා ඇසිඩිටි වැඩි වෙනකොට pH එක 7 ඉඳලා 1ට යනවා කියන්නේ. 1 කියලා කියන්නේ තදම තද. ඒකට වතුර දාගෙන දාගෙන දාගෙන දාගෙන යනකොට ඒ 7 ඉඳලා 1 ඉඳලා 2ට 3ට 4ට 5ට 6ට එනවා. එතකොට වතුර කියලා කියන්නේ ඇසිඩ් එකක්ද නැද්ද? එතකොට මම එක දවසක් අපි දෙන ඉස්කෝලේ යන ගමන් ඒක ළමයෙකුට අහගෙන අයලෝ මයිත් එක්ක කතා කරලා කිව්වා ඉතාලම තනුක ඇසිඩ් එක ලෝකේ මොකද්ද කියලා. මං කව වතුර කියලා. උඹ කාට හරි අහගෙන ඔය කතා කරන්නේ නැත්නම් එහෙම කරන්න බෑ කියලා මට කිව්වා. මාටත් කොහොම කියුණාද මන් දන්නේ නැහැ. ලෝකෙ තියෙන තන්නුකම ආම්ලය තමයි වතුර. වතුර කියන්නේ ඇසිඩ් නෑ. ඒක උගන්වනවා ඔය දීපක් චොප්රාගේ පොතේ මේ මොනවාද වෛද්‍ය විද්‍යාවට කියන්නේ මේ ජර්මනිය පටන් අරගත්තේ බටහිර වෛද්‍ය නෙමෙයි හෝමියෝපති. හෝමියෝපති වලින් කරන්නේ කෝව ෆැක්ටර්ස් දෙන එකනේ ඇඟට. දැන් අපිට ওই වසනේ ගන්න එකට ඔය මොනවාද මේ බාඳුරයි මේ තියෙන ওই වහතැල්ලයි නැත්නම් ওই වහ කදුරුයි ඊටාම තුනී සාන්ද්‍රණයකට අරගෙනලා ඒක දෙනවා ඇඟට. දුන්න ගමන් ඇඟ වහක් ඇඟට ආපුවාම පස්සේ ක්‍රියාත්මක වෙන ප්‍රති ප්‍රති දේහ ඇති කරනවා. ඇති කරලා පස්සේ ඒ වහ తీරනනම් ඒකත් ඉවර කරලා දාන්න. ඉතින් එතෙන්දී හරියට බෙදෙන සාන්ද්‍රණය තමයි වැදගත්ම දේ. ඊට පස්සේ දීපක් චොප්‍රා කියනවා පොතේ ලියලා තියෙන්නේ ඒ සාන්ද්‍රණය හිටමු දශම 0.0.0.4 සාන්ද්‍රණයක් කියලා. ඊට පස්සේ පරීක්ෂණ කරලා බැලුවොත් එimhe දශම 0.0.4 වෙනකොට දෙක දුන්නත් ඊට හා සමාන ක්‍රියාවක් වෙනවා. අන්තිමට බලලා බිඳුවයි බිඳුවයි බිඳුවයි බිඳුව දුන්නත් වෙනවලු. ආ එතෙන්දි ගියාට පස්සේ මේක බෙහෙතක්ද ප්‍රතිකර්මයක්ද නැද්ද කියන එක මනසක්ද කියන එක අල්ලන්න බෑ. ඒ කියන්නේ ගණන් ශාස්ත්‍රයේ හැටියට පෙන්නගෙන යන්නේ. ප්ලාසිබෝ ඉෆෙක්ට් එක තියෙන ඔය ડોක්ටර්ස් ළගේ තියෙන එකේ ඒක පිළිබඳව හොයලා දැන් හොයලා බලනකොට දොස්තරගේ අත්ගුණේ විතරයි තියෙන්නේ. ඌ බෙහෙත් ටික වතුර ටිකක් දුන්නත් සනීප වෙනවා. ඒ දීපක්ෂෝ ප්‍රකල තියෙනවා. එයා මේ ඉන්දියන් කාර්යයා ඇමරිකාවට ආපු මේ ඉන්දියාවේද කොහෙද? ගිය වෙලාවකදී ඒ ස්පිරිතාලේ ඉඳලා තියෙන බොහොම දුෂ්කරම දුර්වලම මිනිස්සේ. මෙයා ගිහිල්ලා එයාට උපස්ථාන කරදී අර මනසට ඒක හරි ලොකු මේ සතුටක්. මෙච්චර වටිනා කෙනෙක් ඇවිල්ලා මේ උපස්ථාන කරා. ඊට පස්සේ කියනවා මගේ පණ තියෙන දොස්තර මහත්තයා ගාව කියලා ඉතින් බොහොම සතුටු වෙනවා. මේ ගුණයක් නැහැ. නාරාන්තිකයි. ඊට පස්සේ මෙයාට මාස 3කට ආපහු පිටරට ගිහිල්ලා එන්න වෙලා තිනවා. අනේ උපාසක මහත්තයෝ කරන්න දෙයක් නැහැ. මට මේ හදිසි ගමනක් යන්න වෙලා තිනවා. මාස 3කින් එන්නේ කියලා. අයියෝ කිව්වලු. කියනකොටම තේරෙනවලු මනුස්සයාගේ නිකන් දුර්ලා ගියයි කියලා. ඊට පස්සේ මාස 3ක් යනකම් එනකොටත් මිනිහා හොස්පිටාලේ හිටියලු. එනවා කියන අපේක්ෂාවට. ටික දවසකින් මැරලා ගියා. මම දොස්තර මහත්තයා මාව බලන්න මාස 3කින් එනවා කියන හැඟීමෙන් හිටියයි කියලා. ওই දීපමා ගැන කතා කරනකොට කියනවා බංග්ලාදේශ හිටියේ ඊටාම දුප්පත් අම්මා කෙනෙක් බණ භාවනා කරලා තිනවා. එයාගේ පස්සේ දීගෙත් කැඩලා දරුවක් නැති වෙලා ඔක්කොම උනාට පස්සේ එකම එක දරුවෙක් ගෑනු දරුවෙක් හිටලා තිනවා. ඒ මනුස්සයාට රසාවක් කරන්න වෙලා තියෙනවා ඊට පස්සේ. කිසිම ඕනාවක් නැහැ රසාවක් කරන්න. මොකද ඊටාමත්ව දුක්ඛිතව දැන් ඉතින් මැරෙන්න බෑ මොකද එයාට ඕනකමක් නැහැ මැරෙන්න මේ දරුවා නිසා. පස්සේ ඒ වෙලාවේදී කරන රසායතු මෙයාට සත්‍ය අවබෝධ වෙලා තියෙනවා. මම මේ ජීවත් වෙන්නේ මට ඕනවට නෙමෙයි මේ දරුවා කරන දඩ ඒ දරුවාට ජීවත් වෙන්න ඕනද නැද්ද දන්නේ නැහැ අම්මා කෙනෙකුට බෑනේ මේක පැත්තක දාන්න ඊට පස්සේ රස්සාවක් කරනවා කරනකොට තියෙනවා මේ කැඹිරිල්ලේ හැටි මේ රස්සාව කරනවායි කියලා කරන ඒක කරනකොට ඇතිවෙච්ච අවබෝධයෙන් පස්සේ තමයි මිනිස්සයා ලෝකේ දැන් මම ළඟ නැති වුණා පුදුමාකාර මාතෘත්වයක් තියෙන දැකපු ගමන් ඕන කෙනෙක් බදාගෙන ඉඹගෙන කටයුතු කරන වෙන මොනක්වත් බණක් නැහැ එයා කියනවා මට කියන්න දෙයක් නැහැ මේ ලෝකේ තියෙන මේ සහෝදරකම විතරයි මේ මන මේ මේ තියෙන මේ ලෙන්ගතුකම විතරයි ඒ ඇති අත තිබ්බ ගම ඔක්කොම හරියනවා ඕන කෙනෙකුට ඉඩක් වෙච්චාම එයා බුදුහාමුදුර ගාට කියලා වැඳලා ආශිර්වාද කරනවා 100 200ක් හරියනවා ඉතින් වගේ අර මානසික ශක්තිය ගියාට පස්සේ ඒක බේතක් වෙනවද ভাইබ්‍රේෂන් එකක් වෙනවද එහෙම නැත්නම් සුභාශිංසනයක් වෙනවද කියන එක දන්නේ නැහැ ඉතින් ඒකෙන් පේන තියෙන්නේ හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ කියලා අපේ සාමාන්‍ය කියමනක් තියෙනවා. ව්‍යාරේ වයුගෝ දයා යුවා කියන එක තමයි වෙස්ට් එකේ දැන් කියන ඒ කියන්නේ අලුත්ම දේ. ඒකම තමයි what you see that you are. මේක විශ්වාස කරන්නේ නැහැ භාවනාවේ සෑහෙන තැනකට එනකන් කවුරක්වත් හිතන්නේ ඔක්කොම නැහැ මේ ලෝකය සුබයි අසුබයි මංගලයි දුමංගලයි කියලා මංගල සූත්‍රයේ සරුවත් ඇසිකේ දිට්ඨ මංගල සුත මංගල මුත මංගල නතු බුදුහමඳ පෙන්වන අන්තිමට මංගල සූත්‍රය කියලා පුට්ටස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති අශෝකම් විරජං කේමං ඒතම් මංගල මුත්තම මොන්නම දෙයකට සෙල්ලෙන්නේ නැති හිතක් හම්බ වෙනවා ඒක තමයි උත්තම මංගලය කියලා කියනවා ඉතින් ඒ කට්ටියට වෙලා තියෙන්නේ ඒක නෙවෙයි මේ සැලෙන මනසක් තියෙද්දි මම දිනන්න නොසැලෙන මනසක් අගේ කරන ගතියක් අපි ළඟ නැහැ ඉතින් ඒක ප්‍රයෝගයෙන් තමයි සරුවචන්සේ අඳ ගන්න යන්නේ ස්වාමීන් වහන්සේ ඉතා සියොම් විදිහට අරමුණු එනේන ගානට ඇහෙන් එන අරමුණු ඒ මොහොතේදීම ෂණකින් නැති වෙලා ඊළඟට ආයතන වලින් සියලුම ආයතන වලින් ඒ විදිහට අරමුණු අරන් නැතිවීම එක හිතක් පමණයි තියෙන්නේ. එහෙම නේද? මට උවට දාක් වෙන්න බෑ මොනවා කියනවත් දන්නේ නැහැ. මම කියමු එහෙමයි කියලා කියමුකෝ මොකද කියන්නේ? එහෙමයි. හා ඒ මම ඕනේ නැහැ නේද? එහෙමයි කියලා. විඥානයක් වෙනම නැහැ. එකම එකම සිතක් පමණයි තියෙන්නේ. ඊට වේගෙන් ඇහෙන් දෙයක් බලන වෙලාවේ වෙන කිසිම හිතක් ඒ වෙලාවට එන්නේ නැහැ. ඒ හිතවිලි ඉවර වෙලා ඊළඟට එන්නේ. ඒක හරි වේගවත්. හරි සියුම්. එකම දෙයක් තමයි කෙනෙක් නැහැ කියන එක එතනදී අර හිතම පමණයි. ආයතන වලින් අරමුණු ගන්න ඇති වෙනව නැති වෙන එහෙම හිතේ හිතේ එහෙමයි වෙන්නේ විඥානයක් වෙනම විඥානයක් කියන එකක් නැහැ කියන්නේ. ඒක අර ධම්මපදේ පටන් අරගන්නේ මනෝපුබ්බංගමා ධමා මනෝසෙට්ටා මනෝමයා කියලානේ. ඉතින් ඒක සාමාන්‍ය අර්ථකථනය දෙන්නේ සියල්ල මනෝමූලිකයි. ඒ කියන්නේ හැම හිතවිල්ලක්ම හිතෙන් පහළ වෙන්නේ. ඒ නිසා සෑම හිතවිල්ලක්ම මනෝපුබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමයයි කියලා කියනවා. ඒ තේරවාදිනේ. ඒකට මේ ඇතිකන හිතත් මනෝමයමද මනෝශ්‍රේෂ්ඨමද කියලා බලපුවාම හරි අමාරු තැනකටපත් වෙනවා. හිතවිල්ල නම් ඇත්තේ හිතවිල්ලක් නම් පහළ වෙන්නේ හිතෙන්නේ. ඒකට හැම හිතවිල්ලක්ම මනෝපුබ්බංගමයි මනෝසිතයි මනෝමය. ඒක රූප ධර්ම. එහෙමද? ඇහැට රූපයක් පෙවුන. ඊට පස්සේ හිත කියන එක. ඒ ඇති කරන හිත ගැන කියනකොට ඒ හිතත් එතකොට කියන්න පටන් අර ගන්න වෙනවා කායानुපස්සනාව පහු කරලා වේදනානුපස්සනාව ඉදලා එහාට මුළු භාවනාවම මනෝමයයි මනෝසිතයි මනෝමය තමයි. එතකොට අපි ඉන්නේ ඇත්තට භාවනාවකද හීනකද කියලා මොනම තාලෙකින්වත් කරන්න බැරි නිසා කායනුපසනාවෙන් තොරව වේදනානුපසනා චිත්තානුපසනා කරනවා කියලා කියන්නේ හීන ලෝකෙක රජ වෙන එකක්ද ඇත්තටම නැත්තම් ප්‍රත්‍යක්ෂයද කියලා කියන්න බෑ. නිසා කියනවා නිතරම කායනුපසන ළඟ තියාගන්න මේක ප්‍රත්‍යක්ෂයක්ද නැද්ද කියලා බලාගන්න. බලාගෙන ඊය සාපේක්ෂව කරගෙන යන්න එක නැත්තම් මනෝමයම තමයි. ඉතින් ඒකට යනකොට يعني කායනුපසනාව ගෙවම් කළා වේදනානුපස්සනා චිත්තානුපස්සනාවට යන්න ඒ මනුස්සයා පැහැදිලි සද්ධාවක හිටින්න ඕනේ පැහැදිලි සීලක හිටින්න ඕනේ පැහැදිලි මානසික සෞඛ්‍යයක හිටින්න ඕනේ නැත්තම් පිස්සු තමයි මොනම තාලෙකින්වත් අද මේ අද භාවනා ලෝකේ ලංකාවේ දිහා බලපුවම මම හිතන පිස්සන් කොටුවට වැඩිය පිස්සු තියෙනවා හැම කෙනාම සුව සේවාවල් පටන් ගන්න හැම කෙනාටම අතීතේ පේනවා හැම කෙනාම මැජික් පෙන්නවා මට වෙන්නේ සනීප කරන්න බැරි ලෙඩ මානසික රෝග මේ තියෙන්නේ ඒ මොකද මේ මිනිස්සු දන්නේ නැහැ මේක තියෙන්නේ මේ ද්වේතාවය දැක ගන්නයි මේ භාවනා කරන්න කියලා. ඒක පැත්තක් අල්ලන ඒ දිගේ වෛද්‍යකරුව පටන් අර ගන්නවා, අරක පටන් ගන්නවා, මේක පටන් ගන්නවා. අන්තිමට බුදුහාමුදුරන්ගේ නම තමයි කියන්නේ. මේ මම කරන්නේ බුද්ධ භාවනාව කියලා තමයි කියන්නේ. දැන් බුදුහාමුදුරන්ට කේන්තියක් නැති හින්දා හොඳයි. උන්වහන්සේ ඇති වෙන්න රූපේක්ෂා වඩපු නිසා ගාණක් න ඕන ඕන එකක් කරගන්නilla කියලා පැත්තකටලා ඉන්නවා. නැත්තම් මේක විකාරයක්. ඒ කියන්නේ මේ මූලික කායනුපස්සනාවේ මාස්ටර් එකක් නැතිකම තමයි ඔය වෙන මොකක්වත්ම නෙවෙයි මට පේන්නේ මේ කායනුපස්සන මං කියන්නේ සක්මන් කරන්නේ නැතිකේ දෝෂේ මට පේන්නේ සක්මන කායනුපස්සනාවමයි සක්මනයි කාටවත් බෑ වේදනානුපස්සනාව කරන සක්මනේ එන්නේ කායනුපස්සනාව හරිද ඒ වගේ ප්‍රകൃතියක් නැතුව අරවට ගියාට පස්සේ ඔය කියන தત્ත්වේ කියන්නේ මනෝමූලමය මනෝමය මනෝ தත්වයක් කියලා කියන්නේ මනසත් මනෝමයද මනසත් මනෝපුබ්බංගමද ඒක කවුද මේ කතා කරන්නේ? ගෞරවනීය ස්වාමින්වහන්ස ඉතාමත්ම වටිනා දේශනයක් සහ බොහොම කුතුහලය දනවන ප්‍රශ්න උත්තර වර්ගයකට අපි සවන් දීලා ඉන්නේ. මෙතෙන්දී ආපහු මම කැමති මුලට අදින්න. ස්වාමින්වහන්සේ පටන් ගන්නකොටම ආනාපාන සතිය තුලින් තමයි දේතාවේ විස්තර කරන්න පටන් ගත්තේ. එතෙන්දී නැවතත් මම මතක් කරන්න කැමති අපි උඩට ගන්න කැමති දැන් ස්වාමින්වහන්සේ කිව්වාගේ අර ආනාපානී අපිට දැනෙන ගොරෝසු తত্ত্বය ඉඳන් මුලට අදිනකොට අපිට අවස්ථාවකදී පේන්න පටන් ගන්නවා පස්සට පස්සට පස්සට ඒ කියන්නේ පට ආරම්භය කොහෙද කොතනින්ද පටන් ගත්තේ කියලා බලනකොට එන්නේ එන්න මොනවත් නැති තැනක ඉඳන් මේ මේක පටන් අරගෙන වෙනස් වෙගෙන එනවා වගේ දෙයක් තියෙනවා. දැන් ওই தත්ත්ව දෙක ගමු. හරියට පික්චර්ස් ෂොට්ස් දෙකක් වගේ. ස්නැප්ස් දෙකක් වගේ ගන්න පුළුවන් නම් එතකොට මෙතන தත්ත්ව දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඇති බව සහ නැති බව කියන දෙක විතරක් ගත්තොත් අපි හරියට කැමරාවකින් ෂොට් එකක් ගත්තා වගේ එහෙමනම් අපිට සාධාරණීකරණය කරන්න පුළුවන් මේක වෙන් කළ හැකි தত্ত্ব දෙකක් කියලා. නමුත් එහෙම නෙමෙයි සිද්ධ වෙන්නේ. සිද්ධ වෙන්නේ ඊ타මත්ම වෙනස් වෙන සන්තතියක අපි අල්ලන එකතනක් විතරයි ඒක. ඊ타ත්ම වේගෙන් වෙනස් වෙන සංතතියක් තවත් මනසකින් අල්ලනවා මේක මෙතන මං කැමති තැන මට අහු වෙන තැන මෙතන. එතන අපි රැඳෙනවා. එතන රැඳිලා එතන පුද්ගලික ලෝකයක් අපි හදාගන්න. ඉතින් අර ආනාපාන සතිය මුලට අදිනකොට ලැබෙන විශාලම වාසියක් තමයි අපිට මේ වෙනස් වෙන ඊතාවේගෙන් වෙනස් වෙන සංතතියක ස්වરૂපේ පේනවා. ඒතර මුලක් කියලා හරියට ගන්නත් බෑ විශාලව වෙනස් වෙගෙන යන දෙයක් තමයි. ඒතර ස්වාමින්වහන්සේ කියව වගේ පටන් ගත්ත තැන ඒ ඒ ඒ දේ පේන්න පටන් ගත්තොත් පවතිනවා කියලා අපි අල්ලපු තැන පේනවනම් එතකොට ඒ සන්තතියම තමයි ආපහු අපිට නැතිවිලා යන්නේ තැයි. හුස්ම ආපහු අනිත් පැත්තට යනවනේ මේක බෙල් කර්ව් එකක් වගේ. එතකොට ඒ දේ පේනවා. දැන් අපි ඒ ඒ ඒ දේ තමයි පස්සේ කරගෙන කරගෙන කරගෙන යනකොට සාමාන්‍ය ජීවිතයේ දේවල් ඊට පස්සේ අපිට ඕක පෙනිලා ඊට පස්සේ අතන වෙනස සිද්ධ වෙන්න පටන් ගන්නවා. කියන්නේ රූප ධර්ම පිළිබඳව දකින්නේ ගොරෝසු දෙයක්. ඒකේ මුල බලන්න ඕනේ කිව්වනම් කේන්ති ගියයි කියලා කියන්නේත් අපි දකින්නේ හොඳටම ගොරෝසු වෙච්ච කේන්තියක්. කේන්ති නැවත නැවත එනකොට කේන්තියේ මුලට යන්න ඕනේ ආනාපානේ මුල බලනවා වගේ කියලා බලන්න පටන් අරගත්තොත් කේන්ති කියන ධර්මතාවයේ වැඩ කරන හැටි යාන්ත්‍රණේ පේන්න පටන් ගන්නවා මේ කේන්තිය අහසින් ආපු එකක් නෙවෙයි ලාවට තිබිලා යටින් අනුසයෙන් උදව් කරන්න උදව් කරන්න ඒක එන්නේ එන්නේ එන්නේ ඝන බහල වෙනවා. පමා වෙන්න වෙන්න වෙන්න ඒක අපිව වහලා ගන්න. මුලට අල්ලන්න අල්ලන්න අල්ලන්න තේරෙනවා අපිට කේන්ති අල්ල ගන්න පුළුවන් ඒකට. නමුත් මේ උග්‍රව ගිහිල්ලා කේන්තිය කියන එක මෙහෙම දිගට යන එකක් නේ ඒක වැටෙනවා. මෙහෙම නැග්ගනම් මේක වැටෙනවා කියන එක නැග්ම දැකපු කෙනාට නොදැක ඉන්න බෑ කියලා සරුවත් chance කියනවා. අදිනවා දැන් නම් ඉන්නේ ආය මොකක්වත් නැහැ ගහ බණ ගන්න තරමට තමයි කියලා. ඔබ දන්නවා මේක මේ මට්ටමේ හිටින්නේ නැහැ මේක එක්ක ඉදට වැරෙනවා නැත්නම් පතර වැටෙනවා. දැන් නැහැ. පටන් ගන්න පැත්තේ කේන්තිය ආසාව මෝඩකම නිින්ද වගේ දේවල් අල්ලගෙන ගියොත් මේක මේ ආපු වේගෙම නැති වෙලා යනවා මම මේකට ගැහිලා වැඩක් නැහැ මම මේක බාරගෙන වැඩක් නැහැ මේ හැම තැනම තියෙන බෙල් ෂේප් කව් එක මුළු සංසාරේ පුරාවටම තියෙන සයින් කව්ද මොකද්ද කියලා කියන්නේ ඒකට බෙල් ෂේප් කව් එකේ තියෙන මේක මේ පැත්තට ගෙනියන්න කියන එක විතරයි බුදුරජාණන්තුගේ උපදේශය අර පැත්ත උඹට නිකම්ම තේරෙයි ගෙවියන පැත්ත නිකන් තේරෙයි හට ගන්න පැත්තට යන්න. හට ගන්න පැත්තට යන්නේ නැහැ කාලය ගැන පටලවාගෙන තියෙන නිසා අපිට පේනවා කාලය දිගේ පස්සට යන්න බෑ කියලා. යමක් හටගත්තා නම් ඒකේ මුල බලන්න බෑ කියලා. මොහු සරණික නම චක්‍රානුකූලව සිදු වෙන්නේ බය වෙන්න එපා. ඊගාවට එන්නේ කියලා. ඊගාවට එන්නේ කියලා. ඊගාවට එන්නේ කියලා. අල්ලනකොට අල්ලනකොට මුලට ගියොත් අග දකින්නවා කියන එක බුදුහාමුදුරු කියන එක දායවැද්දට දායවැද්දට හම්බ වෙනවා කියලා. ඒ නිසා නා රූප ධර්මයේ මේක ඉගෙන ගන්න ලේසි. ඒකෙත් වායෝ පොට්ටබ්බ ධාතුන් අල්ලන්න ලේසි ඊට පස්සේ පඨවි ආපෝ තේජෝ හැම එකෙම ඇල්ලුවාට පස්සේ තේරෙනවා නාම ධර්ම වශයෙන් ඊර්ෂ්‍යාවේ, ක්‍රෝධයේ, මාන්නේ, වෛරයේ සද්ධාවේ, වීරියේ, සතියේ, සමාධියේ, ප්‍රඥාවේ ඒකේ අමාරුම කොටස තමයි මේ සූත්‍රය අහුවේද මට දන්නේ නැහැ කියන්නේ. මෙච්චර ලස්සන දියුණු කරන ගිය සද්ධාව වෙලාවක හැලිලා යනවා. එදාට පපුවේ වතුර ගා ගන්න වෙනවා. මෙච්චර ආසාවෙන් වඩන සතිය වෙලාවක අර ආනාපාන ගෙවි යනවා වගේ ගෙවි යනවා. එතනදිත් නොසලී ඉන්න පුළුවන්ද? මෙච්චර වඩන ප්‍රඥාව දැක දැක දන දන ගෙවි ගෙවි යනවා. මෙච්චර වැඩ සතිය සද්ධාව මේ සමාධිය ගෙවෙනවා. එතින්දිත් හරියට රාගය ගෙවෙන දිහා බලා ඉන්න වගේ සතිය ගෙවෙන දිහා බලා ඉන්න එකයි තියෙන්නේ. මගේ නෙවෙයි නිකන් අල්ලපු ගෙදර එකක් වගේ බලන එකයි තියෙන්නේ. ඒක හරි අමාරුයි මොකද උපාසකම්මලා අල්ලගෙන ඉන්නේ මේක අර කිඹුලා මොකද්දෝ අල්ලගත්තා වගේ. සතිය නම් ඔය කොයි එක තිබ්බත් ඒක නම් දෙන්න කැමති නැහැ. දෙන්න ගැත්තේ නැති වුණාට ගන්නවා. ඇදලා යනකොට කියන්න තියෙන්නේ ඕකත් මේ රාගයක් නැති වුණා වගේ, ද්වේෂයක් නැති වුණා වගේ ඔන්න ඔය බඟට ගත්ත, මඟදි ගෙනියන්න ගත්ත හැරමිටියනේ ඔන්න ඕකත් අතල්ලා දාන එකයි තියෙන්නේ. ඒක ගැඹුරුයි. ඒ ධර්ම කොටස් හතරින් දෙනවා කියන එක නම් විරුද්ධව සටන් කරાવી අවසාන ලේ බිඳුව සක්කා. නමුත් කරන්න දෙයක් නැහැ ගත්තොත් ගත්තා තමයි. ඔය හැම දෙයකම ඇතිවීම දකින්නවනේ නැතිවීමත් සත්‍යයි. ඒ වගේ නරක ධර්මත් වැය වෙවි ගෑ වෙවි යනවා වගේ දවසක දැක දැක දන දන තමන්ගේ හොඳ ටික සද්ධා විරිය සත් සමාධි ප්‍රඥා ටිකත් ගෙවෙන හැටි දැකපු දවසේ නොසලී ඉඳ ගියොත් අන්න Nirodhe හොඳ මේ සාරමණ්ඩේ දැක්ක වෙනවා ලිඛිත ප්‍රශ්නකුත් තියෙනවනේ කරු ස්වාමීන් වහන්සේ සක්මණේදී ආනාපාන අත්විඳීම සක්මණේදී ඉරියව්වට හිත යෙදීම සාමාන්‍ය වේගයෙන් ඇවිදීම වම දකුණ වේගයෙන් වම දකුණ හෙමින් ඔසවනවා ගෙනනවා තබනවා මේ අවස්ථාවේදී ඊටාම හෙමින් සතියෙන් පය වෙතම අවධානයෙන් යෙදී සිටන විටදී පාදයේ බරවීම තදවීම හිරිවැටීම පුරුළු ගති සෑහළු ගති සියුම් වේදනා වැනි දැනීම් සමුදායක් අතරක් නැතුව ගලායි ඇවිදී දැයි නොදනිමි සක්මන් කෙලවට පමණක් මේ தત્ත්වේ නැති වියයි හිත පිට යamak නැත නමුත් පයේ හිත නොහිටී ආයාසයෙන් පයට හිත ගිනාවත් ඉක්මනින් ඉහතකී තත්වයට වැටේ. ආනාපානේ පෙරටත් වඩා ක්‍රමානුකූලව ආධුනිකයුගේ මම දැන් මෙතන ඇතුළෙන් පිටවීම ගැටෙන තැන හඳුනා ගැනීම. ආනාපානේ සියුම් වීම සමගම චංචල වීම, සසල වීම රාශියක් මතුවී ආනාපානේ ඉහළට කම්පන චංචල රාශියක් අතෝරක් නැතිව ආයාසයෙන් ආනාපාන හිත ගෙනාවත් එහි සතිය නොපවතී. නැවත පෙරසීමයි. සෑහෙන වේලාවක් යනකොට හිස රිදී තදවීම බරගති විදුලියන්නක් විදුලියන්නක් වැනි ගති වේගයේ කම්පා ඇතිවේ. මූල කර්මස්ථානයේ ඉවතට යෑමට ඇත්තේ මූල කර්මස්ථානයේ ඉවතට මූල කර්මස්ථානයේ සතිය නොපිහිටීමයි. විස්තරය දිග වැඩි වීම ගැන සමාවායදී මේ ගැන පැහැදිලි කිරීමක් කර දෙනෙමින් ඊතාත්ම යටහත්ම ඕනෑකම ඉල්ලා සිටි. මේක වෙන්නේ අර සීමාව කඩලා යනවා ඇතුළත පිටත සීමාව කඩලා යනවා. වම දකුණ සීමාව කඩලා යනවා. පිම්බි ආස්වාස ප්‍රසවාස සීමාව කඩලා ඊට පස්සේ මේ හුස්ම සිද්ධ වෙන්නේ මේ හැම පරියන්ත කරගෙන ඇතුළේද නැත්නම් මුළු ලෝකයත් එක්කද කියලා අර හැම නැත්නම් මේ මම කියන එකේ සීමාව කැඩලා යනවා. කැඩලා ගියාට පස්සේ නිකන් මේ බැලුමක් පුපුරවා වගේ. සරුංගලේ නූල කඩලා ගියා වගේ හොඳටම දන්න වැඩේ ඉන්නේ කියලා. නමුත් මේ සීමා මරියාදාවල් කැඩී යාම නිසා හරි අවුල් තහගත තත්වයකටපත් වෙනවා. නැත්තම් භාවනා මනෝමූල තත්වයකටපත් වෙනවා රූප රූප ධර්ම අතරින් ගිහිල්ලා අවකාශයට හිට යනවා. පටවියාපෝ තේජෝ කියන ආස්තික රූප ධර්ම නෙවෙයි. නාස්තික පැත්තට ගියාම මේක හිතට තේරෙන්නේ නැහැ. හිත කවදාකවත් දැකපටච්ච දෙයක්. ඉතින් එතකොට පේන්නේ මේ පාලනයෙන් ගිලිහිලා ගියා වගේ. වාහනේ ක්ලච් එක ගියා නැත්නම් ඇක්සල් එක ගියා. ඉතින් යනවා කොහේ යනවද හොයන්න බෑ. අන්න වගේ යනකොට මේ කැඩිලා යන්නේ මම ආයනේ. හැබැයි Tamanne පේන්නේ විශාල හානියක් සිද්ධ වුණා පාලනයෙන් තොර වුණා වගේ. සිද්ධ වෙන්නේ මම ආයනේ නැති වෙන එක. නැත්නම් මේ ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ශක්තිය නැති වෙන. බුදුරජාණන් කියන්නේ මේ අනාත්මේ පෙන්වන්නේ පාලනය කරන්න බෑ මට්ටු කරන්න බෑ ආණ්ඩු කරන්න බෑ කියලා. දැන් අපි කරගෙන යන්නේ මට්ටු කරන්න ඕන කියලා හිතාගන්නේ. මේ ආස්වාසිය මෙහෙම බලන්න ඕනේ ප්‍රස්වාසිය මෙහෙම බලන්න. නමුත් ඔක්කොම මට්ටම් වෙලා අන්තිමට ඇතුළත පිටත සීමා ආස්වාස පස්ස සීමා නැති වෙලා යනවා. මෙන්න මෙතනදී කිසියම් සැලීමක් ඇති කරගන්න තු මේක ලියලා තිනවා සෑහෙන වෙලාවක් කරනට හිසරිදීම් තදවීම් බරගති විදුලි යන්නක් වෙන එක දැනේ කියලා කියන අපේ ප්‍රතික්‍රියාව තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් නම් බෑ දෙන්න බෑ. ඔය සෙල්ලම් කරන්න බෑ දැන් මට පාලනය කරන්න ඕනයි කියලා. ඉතින් හොතෙන්දි ලොකු සාන්දිනේක ඔන්න ඔන්න ගිනි අඟුරක් වෙච්ච අවයි කියලා යන්න දෙන්නේ කියලා. එතකොට ඉසේකක්ම ඉන්නෙත් නෑ, බය වෙන්න දෙයක්වත් නෑ. ඒක ඉතින් කවුරුත් කියලා දෙන්නේ නෑ Taman කරන්න ඕනේ. අපි උදේ කතා කරනකොට කිව්වේ මේ උපසකම කිව්වේ ඇඟේ පුපුරු ගහන ගතිය කියලා. තව කෙනෙක් කියනවා සද්දයක් එනවායි කියලා. කොයි එක ආවත් ඔහොම යන්න අරිනවා. මේක හරි දෙයක් කියලා දැනගත්තොත් සතුටෙන් මුණ දෙනවා. වැරදි කියලා හිතුනොත් ටෙන්ෂන් එක එනවා. ඊට පස්සේ මිති කරනවා තමන් පුදුම. ඒ දෙක අතර කළු සුදු වෙනසක් තියෙනවා. භාවනා පිළිබඳ ජීවිත පරිත්‍යාගයේ, කාය පරිත්‍යාගයේ මේක හරි. මම මේක කරනවා, මේක කවුරු මොනවා කිව්වත් මම කරනවා කියලා හැඟීමෙන් ගියොත් සතුටක් එනවා. නැත්තම් ඉසකක් උ නැත්තම් මේ ඌරු තදවීම ලොකු සාන්දි කියන්නේ මේ ඌරු මස් මේ මේ මෙවෝල පුදුම ටෙන්ෂන් එකක් එන්න බලන අර සක්කාය දිටේ කැඩිලා යනවට බය. මම ආයෙනේ කැඩිලා යනවට අර සීමා මරියදාවල් කැඩිලා යනවට බය. අර තණ්හාවෙන් ආසාවෙන් බදානින් එක අත අතරින් දිය වෙලා කුණු වෙලා වැක්කිරනවා දකින්නට බය වෙනවා. ෂෝක්. ඕමම යන්න අරින්න දෙයකයි තියෙන්නේ. එහෙමම කුණු වෙලා ඵලයන් කියලා. වෙන්න ඕනේ මේ මේ මේ ගිනි අඟුරක් වෙච්ච අවයි කියලා යන්න දෙන එකයි තියෙන්නේ. එදාට නිකන් බාලදක්ෂිකාවක් බාලදක්ෂයෙක් වගේ නිකන් සන්තෝෂයක් ඇති වෙන්න පටන් ගන්නවා. මේකට තමයි අපි කැලේට ආවේ ටෙන්ට් එකක් ගහන ඕනනම් ගෙදර ඉන්න තිබ්බනේ. බාලදක්ෂ ජම්බෝරියට ආවේ අනතුරු අන්තරවලට තමයි දැන් ආවා. යන්න අරින එකයි තියෙන්නේ. මේක වෙලා තියෙන්නේ ගෙදර gediya පිටින් ගෙනියන්නම් කියලා හිතාන එන්න ඇත්තේ. දැන් මේක කැඩි කැඩි කැඩි කැඩි යනකොට ගෙදර ගෙනියන්න දෙයක් නැතිනවනේ. ඔන්න ඔය දාලා යන්න අපි එක බලාගන්න ඉතුරු හරියි. හොඳයි 10යි කාලයි. ඒ නිසා අපි මේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා සතිවාරය સમાપ્ત කරනවා. අපි භාවනා වැඩපිළිවෙලේ පළවෙනි දවසේ කිසි බාධාවකින් කරදරයකින් නැතුව අපි හිතුව පරිදි කරගන්න ලැබුණා. ඒ නිසා ඒක සඳහා සංවිධානයේ අති සංවිධා උදව් කරපු සීල් දිනාටම අපි මේ රැස් කර ගන්නාලද දානමය සීලමය භාවනාමය පින අත්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මේ වගේ පින් කැමති යම් තාක් ඥාති පිරිසක් ඉන්නවනම් ඒ අත්ෝත් මේ පින දකිත්වා දැකලා මුදිතාවේ යුක්තෝ සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා. අපාවටත් මේ කරගෙන යන වැඩ පිළිවෙලට තියෙන බාධක මාරක උරුදු කරදර තියෙනවනම් මේ කුසල් ශක්තිය නිසා ඒවා දුරින් දුරවම් වෙලා සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවෙන් අපි බලාපොරොත්තු වෙනා වූ තැනට යන්නම මේ අපි කරගන්නා ලද කුසල 100 අපාපතත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රියදාසින් අපි ettavata ආදී ගාථා සජ්ජහනා කිරීමෙන් දවසේ වැඩවල නිමාව සටහන් කරනවා. ettavata චගම්මේ හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බී දීවා සබ්බ සම්පatti සිද්ධියා ettavata චගම්මේ හි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බී භූතා අනුමෝදන්තු එත්තාවතා චංගම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්칸තු සාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා මිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිපානපත්තිය විමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය විමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය සාදු සාදු සාදු ඕකාස වන්දාමි පාන්තේ සුවපත් එක්කවා මෙයන් සසං කුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි සාමිනා කතං කුඤ්ඤං මයිතං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අක්ඛා සම්පුනේතං ඛමාමි ඛමිතබ්බං සාදු ඕකාස ඛමාමි බං සුවපත් එක්කවා ဒုတိယံ පියෝකාස ඛමාමි බං සතියයි කියන අදහස තමයි.